කරුණු ටික මනා ලෙස අවබෝධ කරගෙන උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ග පූර්ණ කර ගැනීමට ඊට අවශ්‍ය කරනා දැහන් පළද පූර්ණ කරගෙන අමා මහ නිර්වාණ ශාන්තිය ඔබ සියලු දිනාටම මේ අද්භවේදීමත් වේවා කියන අදිෂ්ඨානය කරනවා යතෝ ජායති සෝකෝ පියතෝ ජායති බයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං ඉච්ඡාය ජායති සෝකෝ ඉච්ඡා ජායති බයං චාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං ඉච්ඡාය ජායති සෝකෝ ඉච්ඡා ජායති බයං ඉච්ඡාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං නත්ති සෝකෝ කුතෝ බයං නත්ති සෝකෝ කුතෝ බයං ඉච්ඡාය මේ ඉච්ඡාව නිසා ශෝකේ උපදවි උපදවයි බය උපදවයි ඒ ઈච්ඡාවෙන් මිදුණු කල ශෝකයෙන් නිදහස් බයෙන් නිදහස් ලෝකයෙන් නිදහස් ඒ ගොඩනගන සියලු ઈච්ඡතාවයන් අනිත්‍යතාවයකටමපත් කර දුක්ඛතාවයකටමපත් කරයි එය බයගෙන දෙන කාරණය කයට්ටේන අනිච්චා බයට්ටේන දුක්ඛා කිව්වේ ඒකයි ඒ දහම් කාරණා තව තවත් මනහින්ම වැටෙයි. අද අදම මේ මොහොතේම ඒ ප්‍රඥාව පහළ වී ඒ ઈચ્છාවෙන් බැඳෙනා වූ ලෝකේ අසාරත්වයේ වටහාගෙන ඒ ලෝකයෙන් නිදහස් වී ආලෝකෝ උදපාදී සඳහා ප්‍රඥාවම පහළ වේවා ගිය සතියේ කිව්ව විදිහටම නිදහසට කැමති කට්ටිය ඇවිල්ලා තියෙනවා. නේ? නිදහස් වෙන්න කැමති කට්ටිය ඇවිල්ලා තිනවා. ඉතින් ඒ කට්ටියට නිදහස් වෙන්න තමයි තියෙන්නේ. නිදහස් දවසේ නිදහස් වෙන්න තියෙන්නේ. නේ? නිදහස් දවසේ ආවේ නිදහස් වෙන්නනේ නේ. හරි. කමන්නේ. කොහොම හරි මුළු කන්ද උඩ රටින්ම නිදහස් වෙන්න මෙච්චරක් හරි ඉන්න එක ලොකු දෙයක්. නේ. ලක්ෂ සංඛ්‍යා ජනතාවක් ඉන්න නගරයක කෝටි ගණන් හරි ගමන්නේ. ලක්ෂ සංඛ්‍යා ජනතාවක් ඉන්න නගරයක නිදහස් වෙන්න 200ක් හරි ඉන්න එක ලොකු දෙයක්. නේ. එතකොටනේ ඒක තමයි නිවන් මගේ හැටි. ඔන්න තීරුම් ගන්න. නේ. හැබැයි ඉච්ඡාවෙන් බැඳෙන්න ඉන්න කිව්වොත් වැල නොකඩී දෙනගේ නේ වැල නොකඩී සෙනගේ ඒක තමයි ලෝකේ හැටි හැබැයි ඉච්ඡාවෙන් නිදහස් වෙන්න වෙන්න කිව්වොත් ටිකක් කම්මැලි කරනවා අඩිය පොඩ්ඩක් පස්සට ගන්නවා පස්සේ පුළුවන් කියලා හිතෙනවා දැම්ම බෑ පස්සේ පුළුවන් ඔයගේ එක එක নানা ප්‍රකාර අදහස් එනවා ඉතින් නේද නේද ප්‍රශ්නෙකුත් එවලා තිබ්බා ප්‍රශ්නේ නම් ටිකක් දීර්ඝයි කමක් නැහැ මම දැන් මේ ප්‍රශ්නේ මම කියවලා මින්නම් ආපු ප්‍රශ්නේ මුලින්ම කුණුප කොටස් 32කින් යුක්ත අපේ මේ කය ඉපදුණු දවසේ ඉඳන් මරණය දක්වාම වෙනස් වෙනවා. ඉතින් අපි වයසට යන බව තේරුම් ගත්තා නම් එතන ඉච්ඡාවක් නෑ නේද? දැන් වයසට යන බව තේරුම් අරන් නෙමෙයි දින්නේ. ඈ මම අහන්නේ වයසට යන බව තේරුම් අරන් නෙමෙයිද ඉන්නේ තේරුම් අරන් ඉන්නේ හැමෝම නේ හරි එහෙනම් ප්‍රශ්න ඉවරයි ප්‍රශ්න ඉවරද වයස වයසට යන බව තේරුම් තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නතු උස්සා මට තේරෙන්නේ නැහැ වයසට යනවා කියලා එහෙම ඉන්නවද? බෑ හැමෝටම තේරෙනවද? මේක මම ගිය සතියේ ඉස්සලා සතියේ කිව්වා. මොකද්ද කිව්වේ? ජාති ජරා මරණ වලින් ලෝකේ විද්‍යාමාන වෙන හන්දමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේලා මේ ලෝකේ උපදින්නේ කිව්වා. හැබැයි ජාති ජරා මරණ වෙනවා කියලා පෙන්වන්න නෙමෙයි උපදින්නේ ජාති ජරා මරණයට ලක් වෙන වැඩපිළිවෙලක් ගත කරන කියන්නේ වැඩපිළිවෙලක් ගොඩනගන වැඩපිළිවෙල පෙන්වලා දෙන්නයි අන්නේ වැඩපිළිවෙලේ කරන්න යම් කිසි බලාපොරොත්තු සහගත හැඟීම් ටිකක් එක්ක අන්න ඒවා ඉෂ්ට සිද්ධ වෙනවද නැද්ද කියලා පෙන්නලා දෙන්න එනවා එහෙනම් රාගයෙන් දේශයෙන් මෝහයෙන් නිදහස් වුණා නම් විතරයි ජාති ජරා මරණ වලින් නිදහස් වෙනවා කිව්වේ වයසට යනවා කියලා දැනගත්ත පළියට නිදහස් වෙන්නේ නැහැ වයසට යනවා කියලා දැනගත්ත පළිය නිදහස් වෙන්නේ නැහැ නේද? හැබැයි මේ වයසට යන මේ කය හැදුවේ කලින් කලින් අත්භවේ රාගෙන් දේශේ මොහෙන් නේද? එහෙනම් ඒ රාග දේශ මොහ කලින් අත්භවේ දැක්කනම් අද වයසට යන කය හම්බ වෙනවද? එදා දැක්කනම් දැක්කේ නෑ. දැන් රාග දේශ මොහ දැක්කේ නැත්තම් ඔය ආයි ඒ දකින්නෙත් නෑ හැමතම. ආයි එනවා. ඒකත් වයසට යනවා. ඒකත් මැරලා යනවා. ඒකත් ජරාවටපත් වෙනවා. ඉතින් මේක නොනවති යනවා. ඇයි අපි නිතරම බලන්නේ ඵලය දිහා. හේතුව දිහා නෙමෙයි. නේ. මොකද ඵලය දිහා සාමාන්‍යයෙන් බලන්න දැන් අවංකවම කියන්නකෝ. අවංකවම වයසට යන එක තේරෙන්නේ ප්‍රඥාවටද? ආ, වැඩි තියෙන්නේ. ප්‍රඥාව ඕනේ ඒක තේරුම් ගන්න වයසට යන එක කොහොමද යනව නේද මේකේ කියලා තියෙන විදිහටම මේ මේ ප්‍රශ්නේ අසාධාරණ නෑ ප්‍රශ්නේ හරි දැන් අපේ මේ කොණ්ඩේ එකක් මෙන්න මේක වැදගත් දෙයක් කියනවා හැබැයි මොකද්ද මේ කේස් සිදු වෙන සුදු වෙන බව දැන දැනත් කලු කරනවා අවශ්‍ය නෑ නේද ඔය ඉතින් මන් දන්නේ නෑ ඉතින් අවශ්‍ය නෑ නේද කියලා මගෙන් අහලන්න මොකද මගේ නම් කලු කරලා නෑ ඔය තිබ්බ විදිහම තමයි තමාර තව මේ ටිකක් තියයි තව ටික දවසකින් මෙතන ඉන්න සමහර අයගේ කොණ්ඩේ ඇත්තෙම නෑ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අය ඒ අය කලු කරලත් නැහැ පේන විදිහට. සමහර අය කලු කරන්නේ නැත්තේත් නැහැ. එතකොට මේක තව ඉස්සරහට විස්තර කරන්න තියෙන්නේ. ඒ අයගේ කේසා නිරෝධද කියලා ඇහුවා. දැන් මෙතන ඉන්නවනේ කේස් ගහක්වත් ඔළුවේ නැති අය. ඒ අයගේ කේසා නිරෝධද එතකොට? ඇයි? ඉදෙන්නේවත් නැහැ, පැහෙන්නේවත් නැහැ, ගඳ ගහන්නේවත් නැහැ, මොකක්වත් නැහැ, කේස් ගහක්වත් නැහැ. ඔළුවේ. නෑ කිස් ප්‍රශ්න ඉවරයි නේ කිස් ප්‍රශ්න ඉවරනේ එතකොට ඒ ඉවර මොනවද දෛර්ඝාන ප්‍රශ්න ඉවරයි කිස් ප්‍රශ්න ඉවර නෑ ඉදෙන ප්‍රශ්න ඉවරයි ගඳ ගහන ප්‍රශ්න ඉවරයි ওই ටික ඉවරයි වැඩේ කිස් හැදෙන හේතුව ඒ හේතු නිරෝධ කරන්නේ ඩයි ගන්න නැතු ඉඳලා. ඒ හේතුව නිරෝධ කරන්නේ වැටිලා ගියාට වැටිලා ගිය එකද එතකොට ප්‍රශ්නේ. නෑ මේ හේතු නිරෝධුනේ වැටිලා ගියහමද? නෑ. නේද? මේකයි තොපගේ නොවේ. මේකයි අනුන්ගේද නොවේ. චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කොටගෙන එකයි. ඉතින් එහෙනම් ඒක තේරුම් නොගත්තොත් අපි දැන් කේස් ටික සුදු වෙන එකට ප්‍රශ්නේ විසඳ ගත්තා හරි ප්‍රශ්නේ විසඳුනේ නැහැ කියලා හරි නිවන් දකින්නවද නිවන් දකින්නේ නැහැ නේ එහෙනම් කොණ්ඩේ ඉදිච්ච ඔක්කොම නිවන් දකින්න ඕනේ ඇයි ඉදිච්ච එක තේරුම් ගත්තා වැඩේ ඉවරයි පිළියම් කරෙත් නැහැ දයි ගෑවෙත් නැහැ මොනවත් කරේ නැහැ කෝ පටිච්චසමුප්පාදේ කෝ චතුරාර්ය සත්‍යය යමෙක් පටිච්චසමුප්පාදය දකිද ධර්මයේ දකිද ධර්මයේ දකිද බුදුන් දකිද කියන ප්‍රශ්නේ එනවා නේද? එතකොට මේ මේ මේ ප්‍රශ්නේ වැරදි නෙමෙයි මම මේ කියන්නේ. මෙන්න මේක තමයි හැබැයි එකක් කියන මොකද අපට තිබෙන ආයතන නිසා බැලීම ඇසීම ගඳ සුවඳ බැලීම රස බැලීම ස්පර්ශ කිරීම සිතීම නිසා අපට ප්‍රශ්න ගැටලු කරදර එමටයි ආවෙ තියෙන්නේ අන්න කොස් කොණ්ඩේ ඉදුනේ නැතු වුණාට කොණ්ඩේ ප්‍රශ්නේ විසඳ ගන්න ගත්තකට බැලීම ඇසීම ගඳ සුවඳ බැලීම රස බැලීම ස්පර්ශය ප්‍රශ්නේමටයි. එහෙනම් ඉතින් වැඩි අර උඩින් කියන කිව්ව එක කරා කියලා හරියන්නේ නැහැ නේ. මොකද්ද වයසට යනවා කියලා දැක්කත් වැඩේ හරි කියලා කිව්ව හරියන්නේ නැහැ. දැන් මේ තව ටික කැලේ ටිකක් පස්සේ කියනවනේ. මේ ප්‍රශ්නේ ඇතුළේම කියන එකක. මොකද්ද මේ අපි පේනවා, ඇහෙනවා, බලනවා මෙන්න මේවා ටිකත් එක්ක ප්‍රශ්නේමටයි. එහෙනම් ප්‍රශ්න තියෙනවනේ තව. අදර කොණ්ඩේ ඉදිච්ච එක ඒක කැල්ලක් විතරයි. වයසට ගියන එකක් විතරයි. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්නයක් කරගන්නවා. මොකද වයසට යන එක ප්‍රශ්නයක් නෙමෙයි. වයසට යන එක ධර්මතාවයක්. ඒක ධර්මතාවයනේ. ඒක අපේ ප්‍රශ්නයක්ද? ආ ප්‍රශ්නයක් ඕන නම් කරගන්න පුළුවන්. කොණ්ඩේ දෙන එක ප්‍රශ්නයක්ද? කොණ්ඩේ දිනක ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රශ්නයක් කරගන්නවද? ආ ප්‍රශ්නයක් කරගන්න. ප්‍රශ්නයක් කරගන්න එක වෙනයි ප්‍රශ්නයක් නොවන එක වෙනයි. දෙක දෙක. හරි මම මේකට ඉතින් මේකේ කියනවා ඊළඟට එම නිසා බුදුදහමේදී මේවා පාලනය කළ ගති වෙනවා. ඔව් ඉතින් ඇත්ත තමයි පාලනය කරගතු වෙනවා. ඉතින් පාලනය කරගත්තේ නැති එක තමයි ප්‍රශ්නේ. පාලනය කරගත යුතු වෙනවා කියලා මේකෙන් කියනවා පාලනය කරගත්තේ නැහැ. ඊළඟට මේක වැදගත් දෙයක් කියනවා. මෙන්න මේක මොකද්ද? දිව ඇත්තේ රස බලන්න නම් කොහොමද මේ පාලනය කරන්නේ? දිව ඇත්තේ රස බලන්න නම් කොහොමද අහන පාලනය කරන්නේ? මේ ප්‍රශ්නකට මේ වැඩි මේ මේ එව් ප්‍රශ්නේ එව් කෙනා ඇත්තන වාසනාවන්තයි. කවුරු හරි කමක් නැහැ. ඉන්නවද එව් කෙනා? මොකද පළවෙනි පෑය භාගය ඇතුළත මේ ප්‍රශ්නෙට තියෙන බොහෝ කොට උත්තර තියෙනවා. මේ මේ අද දැන් කරන පළවෙනි පැය භාගය ඇතුළත මේ මේකේ තියෙන සියලු ප්‍රශ්න ටිකට උත්තරේ තියෙනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රශ්නේ කියලා හිතන විදිහම වැරදි කියලා පෙන්නන්නේ. මේ මේ මේ ප්‍රශ්නේ කියලා හිතන විදිහම වැරදි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ නෙමෙයි මේ හිතන්නේ. මේ ප්‍රශ්නේ නෙමෙයි හිතන්නේ ප්‍රශ්නෙට මේ පිටින් තියෙන ටිකක් හිතන්න. ඒකනේ මේ කියන්නේ මොකද? දිව තියෙන්නේ රස බලන්න නම් කොහොමද මේ පාලනය කරන්නේ? නේ කොහොමද හන පාලනය කරන්නේ? දැන් රස පාලනය කරන්නේ කොහොමද කියලා අහනවා. ඒකත් අපි හොයාගමු එහෙනම්. ඊට පස්සේ කොයිතරම් දේ ලැබුණත් සෑහීමකටපත් නොවෙන්න බැරි කෙලෙස් කෙලෙස් නිසානේ. සිතේ ඇති වෙන මේ කෙලෙස් වලින් මිදෙන්න පහසුම ක්‍රමය කුමක්ද? ආ ඒක තමයි මේ දැන් දවස් කියාගෙන කියාගෙන යන්නේ. අපි කරන කියන හැම දෙයක්ම දුක ඇති කරන දෙයකට හේතුවක්. අන්න වරදින තැනක්. අපි කරන කරන කියන හැම දෙයක්ම දුක ඇති කරන හේතුවක්. ඒක වැරදි. ඒ කියන්නේ අපි ආයෙත් භවය හදා ගන්නවා. අපි හිතන්නේ ලෝභ ලෝභය නැති කළා නැති තැන තණ්හාව නැති කියලා. ඒ හරිද? තෙරුවන් සරණයි. හරි. ප්‍රශ්නවල පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ ටික හදාගෙන මේ ප්‍රශ්නේ අහපු කෙනා දැන් මම මේ අද සාකච්ඡාවේ දවල් දානෙට නතර කරන්න ඉස්සෙල්ලා මේක එකකට උත්තර හම්බුනේ නැත්තම් මට ආයි කියන්න. අනිවාර්යෙන් උත්තර තියෙනවා මේකේ. නමුත් කියන්න මේ ඒක එකක් ඔබතුමා එදා මම අන්තිමට යන දවසේ ප්‍රශ්නයක් ඇහුවා නේද? මෙතනට ඇවිල්ලා. අන්නේ ප්‍රශ්නෙට උත්තරෙත් දැන් තමයි එන්නේ. මට ඒ ප්‍රශ්නේ මතකයි. ඒ ඉඳ ඒ ඒ ප්‍රශ්නේ මම එතන කෙටියෙන් කිව්වේ. නමුත් දැන් අද කම්ප්ලීට් උත්තරේ එනවා. මොකද්ද කියන්නේ. ඒක මේක ඇතුලේ තියෙන උත්තරත් ගොඩාක් මේක තියෙනවා. හරි. අපි මම අද නම් කෙලින්ම මාත්‍රකාවටම යනවා. මොකද හේතුව අපිට මාත්‍රකාවට යන්න පුළුවන් ඒක ආයේ මේ පාර තථාගත ශාසනයේ මුල්ම පියවර. දැන් තමයි මුල් පියවර පටන් ගන්නෙ. එතකොට කෙනෙක් ආයි දවස් හතරක් මොකෝ කරේ? නේ. දැන් දවස් හතරක් මොකෝ කරේ කියලා අහන්නේ. මේ මුල් පියවරට එන්න අඩිතාලම තමයි මේ දැම්මේ. ඔන්න මුල් පියවරට තෝරගන්න තේලා තේලා ආපු පිරිස තමයි ඔය ඉන්නේ දැන්. ඒ කියන්නේ මේ දවස් 3ක් 4ක් තිස්සේ කරපු සාකච්ඡා ටිකේ කරපු සියලු දේ අවශ්‍ය වෙනවා අද සාකච්ඡාවට. හරි. ඒකින්ද අපි ක්‍රමානුකූලව පැහැදිලි යම් අද දැන් දැන් ඉතින් සාකච්ඡාව යන විදිය දන්නවනේ ඔයගොල්ලෝ. ඒ හින්දා මේක කියාගෙන යනකොට යම් කිසි තැනක තේරෙන්නේ නැත්තම් ටක් ගාලා අත උස්සන්න මුලින්. මොකද මට නැත්තම් ප්‍රශ්නේ ඇහෙන්නේ නැහනේ හරියට. පොළ ගොඩක් දුරනේ අරගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා ප්‍රශ්නේ ඇහෙන්නේ නැති හින්දා අනිවාර්යෙන් අත උස්සන්න. අත උස්සලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඒකට උත්තර. බය වෙන්න එපා. මං සන්තෝෂ වෙනවා. දැන් මට පිටරටවල ඉන්න ලංකාවෙන් හැමතැනම කෝල් කරන ඒවාදී මෙන්න මේ මෙතුමියගේ ප්‍රශ්නේ. අර මේ ගොටුකොළ පාත්තියේ ප්‍රශ්නේ මේ වෙනකොට ලෝකේ හැමතැනම ගිහිල්ලා. සන්තෝසයි. ඒක හේතුව හැමෝම කෝල් කරගෙන අනේ සර් මේ මහත්මියට බුද්ධවවත් වෙන්න ඕනේ අපේ ප්‍රශ්නෙමයිලු ඇහුවේ. අර ඒකයි මම කියන්නේ. ඒ ප්‍රශ්නේ ප්‍රැක්ටිකල් වුණාම ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතේ මේ මිහිතලේ තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕනේ ඒක. එතන ඇවිල්ලා නැතුව අවිද්‍යාව පත්‍ය සංකාර විඥානික උඩ හරියන්නේ නැහැ. එතකොට මේ වචන පද ටික නේද? අර ප්‍රායෝගික ජීවිතේ තමන් අත්විඳින ප්‍රශ්නේ කෙලින්ම ගත්තාම තමයි එතකොට අර මේ මහත්මිය ඉදිරිපත් කරපු ප්‍රශ්න අර ගෙස්ට් හවුස් එකේ ප්‍රශ්නේ අරගෙන ගියා. ඉතින් මහත්මිය මේක ගෙස්ට් හවුස් එකේ නෝන්නේ අපිට ගෙදර තියෙන්නේත් ඕකමයි කිව්වා. ඒ කී ප්‍රශ්නේත් හරි කිව්වා. ඒ කියන්නේ දැන් ගෙදරත් හදන්නේ කොහොම හරි අස්බස් කරලා තියාගන්න. එක එක හැඩි කරනවා. ඒ ගෙදර තියෙන්නේත් ඒ වගේම කතාවක්. අර ඒ ඒ වගේ ප්‍රශ්න අර ගොඩාක් කට්ටියට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒකයි මම මේ ප්‍රශ්නේ බය නැතුව අහන්න කියන්නේ. මොකද මේ මේකේ මේ අපිට ප්‍රසිද්ධිය අහන්න බැරි ප්‍රශ්න නැහැ. ප්‍රසිද්ධිය අහන්න පුළුවන් ප්‍රශ්නේ ඇහුවට පස්සේ අහන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ තේ ගොඩේම තමයි. අහන්න බැරි ඒවත් තියෙනවානේ. යම්කිසි සබ්බත්වයක් ගන්න ඕනේ නේද? නමුත් හැබැයි අර අර ප්‍රශ්නේ ඇතුලේ තමයි තියෙන්නේ ඔක්කොම තියෙන්නේ. එකම කතාව ඇතුලේ තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ ඒක. ඉතින් මෙන්න මේ මුල් පියවර මොකද්ද කියලා අපි බලමු. මේකට මම හොඳ සූත්‍රයක් තියෙනවා මේ නිදාන සූත්‍රය කියන සූත්‍රය. ඈ මේක පටිසමුප්පා සූත්‍රය කියලා විස්තර කරනවා. මේ නිදාන සූත්‍ර තියෙනවා දෙක තුනක්. මේ සංයුත්ත නිකායේ දෙකේ තියෙන නිදාන සූත්‍රය තමයි මේ මම අරගෙන තින්නේ. එක්කලක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාස ධම්මනම් පුරංගනේ නියංගමේ වැඩවසනසේක. එකල්ලිය ආයුෂ්මත් ආනන්ද තෙරණෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පස්සක වුණ එකත් පස්සක වුණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආශ්චර්යේකි වහන්ස අද්භූතේකි වහන්ස මේ පටිච්ච සමුප්පාදය ඊතා ගැඹුරුය ගැඹුරු ඌයේම ගැඹුරු ඌයේමද දකිනු ලැබේ එහෙත් මට ඊතා ප්‍රකටවමින් වැටහි මේ පටිච්ච සමුප්පාදය කියන එක මහා ගැඹුරුයි හැබැයි පුදුම ආශ්චර්යයක් කියන්නේ පුදුම අද්භූත ධර්ම කියන්නේ මේක මට ඊතා ප්‍රකටව වැටහෙනවා කියලා කියනවා කවුද? බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හිමිපාණන් වහන්සේ. ආනන්ද එසේ නොකියමු. ධර්ම භාණ්ඩාගාරිකට උත්තරමයට බුදුහාම දෙන උත්තරේ මොකක්ද? ආනන්ද අමරේල කියන්නේ මේක මා ආශ්චර්යයක් මේක හරිම අద్භූතයි මේ ගැඹුරු පටිච්ච සමුප්පාදය මට නිකන් අර අපේ වචන වලින් කියනවා නිකන් හරි නිකන් අන්න හරි නිකන් කජු කරනවා වගේ නිකන් හරි නිකන් ඊසි මට හරි ප්‍රකටව මේක වැටහෙනවා කියන හැබැයි බුදුහාමුදුර ධර්ම භාණ්ඩාගාරේට උත්තරයක් දෙනවා අපි ගැන කවර කතාවද කියලා පස්සේ හිතා ගන්න හරි ආනන්ද එසේ නොකියව ආනන්ද එසේ නොකිය ආනන්ද මේ පටිච්ච සමුප්පාදය ඊතා ගැඹුරුය ගැඹුරු ඌයේම ගැඹුරුව පෙනේ අන්න ගැඹුරු තරමටම ගැඹුර පේන්න ගන්නවා එතකොට මේක මේ උඩින් පල්ලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ගැඹුරට යනකොට තමයි තව ගැඹුර පේන්නේ. නේ ගැඹුර දැන් අර මේ පතලකට බයිනකොට මුලින්ම පේන්නේ නැහැ නේ ගැඹුරුයි කියලා. යම් මට්ටමක් පේනවා. හැබැයි බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ආයි. එහෙට හාරලා මෙහෙට හාරලා හැම පැත්තටම හාරලා හාරලා තියෙන්නේ. අර මැණික් පතල් වල මිනිස්සු බයි නේ. හැබැයි උඩින් බලපු ගමන් එහෙම ලොකුවට පේන්නේ නැහැ. හැබැයි බැස්සට පස්සේ තමයි තේරෙන්නේ හතර වටේටම ගැඹුරු යන්න යන්න යන්න යන්න ගැඹුරුයි කියලා කියනවා. ඊට පස්සේ එනවා මේ දහම් නොදැනීමෙන් ඔන්න වැඩි. මොකද්ද? මේ දහම් නොදැනීමෙන් මොන දහම්ද? පාටිච්ච සමුප්පාද නොදැනීමෙන් අවබෝධ නොකිරීමෙන් ප්‍රතිවේදේ නොකිරීමෙන් මේ සත්වයෝ අවුල් වූ නූල් පන්දමක් මෙන් ඌහ අර ඔයාලට මම පළවෙනි දවසේ උදාහරණයක් වුණා නේද? නූල් බෝලයක් අරගෙන හිතෙන හිතෙන තැනෙන් ඇද්දොත් මොකෝ වෙන්නේ කියලා. ඒ ක්‍රමානුකූලව නූල් බෝලේ ගලව ගත්තේ නැත්නම් අපිට හිතෙන හිතෙන තැනෙන් ඇද්දොත් පැටලෙනවා. හරි. දැන් කියනවා මොකද්ද මේ ධර්මය නොදැනීමෙන් අවබෝධ නොකිරීමෙන් මොන ධර්මයේද? right. මේ ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ. මොකද මේ ප්‍රශ්නේ පළවෙනි එක අහන්නේ වයසට යන එක තේරුම් ගත්තොත් හරි නේද කියලා. ඒ තමයි මේ ප්‍රශ්නේ පළවෙනි එක. මොකක්ද තේරුම් ගන්න ඕනේ කියන්නේ? වයසට යන එක ඇත්ත. එහෙම වයසට යන තව එකක් හදන්නේ පටිච්චසමුප්පාදය. වයසට යන එක විතරක් තේරුම් ගත්තට බැහැ. වයසට යන එකත් ඇත්ත තමයි. බොරු නෙමෙයි. ඒක තේරුම් ගන්න එක හොඳයි. හැබැයි ඒකට එහා ගිය එකක් තේරුම් ගන්න වෙනවා. එහෙම වයසට යන තව කයක් හදන්නේ කොහොමද? හදපු එක මෙහෙම තමයි. එන ඊළඟට ඔහොම එකක් හදන්නේ කොහොමද? අන්න පටිච්චසමුප්පාද මූලධර්ම. එතකොට ඒක දන්නේ නැතුව තථාගතයන් වහන්සේ කියනවා මේ ප්‍රතිවේදය නොකිරීමෙන් මේ සත්වය මොකද වෙන්නේ? මෙන්න මේක අවබෝධ කරගත්තේ නැත්තම් වෙන්නේ අවුල් වූ නූල් පන්දමක් වගේ. අවුල් වෙච්ච එකක් නෙමෙයි. පෙහෙරුන්ගේ කැඳෙහි නූල් ගුහාවක් මෙන් මේ බලන්න උපමා ටිකක් දෙන්න මොකද? කුරුළු කැදැල්ලක් මෙන් ව්‍යාකූලු අර කුරුළු කැදැල්ලක එහෙම මෙහෙන් දාලා දාලා දාලා දාලා නිකන් කූඩුවක් තියෙන්නේ එහෙමනේ නේද? අර කපුටු කූඩුවක් වගේ තියෙන්නේ. පිළිවෙලක්වත් හොයාගන්න බෑ. නේද? අපේ ජීවිතේ දැන් මොකෝ වෙලා තියෙන්නේ මේ ජීවිතේ උපමා කරන්න බුදුහාම රාහුල් ගිය මේ මේ නූල් බෝලයක් වගේ නැත්තම් කුල්ලු කූඩුවක් වගේ නේ ඒ වගේ මේ උපමා ටිකක් දෙන්නේ ඒ ඇයි එහෙම වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක දැන් අපි මේ මේ මේකයි මම මේ ප්‍රශ්නේ හරි හොඳයි ඒක පැත්තකින්. දැන් අපි ජීවිතේට ජීවිතේ වයසට ගියා කියලා තේරුම් ගත්තයි කියලා අපේ නූල් බෝලේ ලිහිලා නැහැ ඒකයි මේ කියන්නේ. අපේ නූල් බෝලේ ලිහිලා නැහැ. අපි ජීවිතේ අත්දැකීමුත් ලැබලා තියෙනවා. නේ? රස්සාවල් කරලා තිනවා, කසාල බැඳලා තිනවා, ළමයි හදලා තිනවා, යුතුයකම් කරලා තිනවා, පාන්සල් වල වැඩ කරලා තිනවා, ඔය ආසනිය වැඩ කරලා තිනවා, ඔක්කොම වැඩ කරලා තිනවා. වැඩි අපේ නූල් බෝලේ ලිහිලා නැහැ. එතන තියෙනවා ප්‍රශ්න ජාලාව. ඉතින් මේකේ අවසානයේ කියනවා මේ මේ ප්‍රශ්නෙත් කියන්නේ අපිට ඉතින් ප්‍රශ්න ගොඩයිලු. හරිනේ මේ කියන්නේ බුදුහාම. නූල් බෝලයක් මෙන් කියලා කියන්නේ. මේකෙත් කියන ඒ වගේ. ඇස කන නාසය දිව ශරීරය මන කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ටිකත් එක්ක මේ වැඩේ කරන්න ගියාම ප්‍රශ්න ගොඩාක් කියලා තියෙනවා. ඒකත් හරි කතාව. ඉතින් මේ මේ ප්‍රශ්නේ මම කියේක මේකේ පළවෙනි පැය භාගය ඇතුළත උත්තර ගොඩක් එනවා කියලා මේ ප්‍රශ්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේම උත්තරේ මොකද්ද මේකට තියෙන්නේ? වයසට ගියේ එක පමණක් තේරුම් ගත්තට වැඩේ ගොඩ දාගන්න බෑ. ඇයි බැරි? මෙන්න මේ පටිච්චසමුප්පාද ප්‍රතිවේද ධර්මය හරියට තෝරගත්තේ නැත්නම් අවුල්ව ගිය නූල් බෝලයක් මෙන්ලු අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම ගත්තොත් අර කුරුළු කූඩුවක් මෙන්න ව්‍යාකුළු වහව මුදුතන මදුබස්මරතෙන් ඒ කියන්නේ මේ මේ අවුල් වූ ආත්මෙන් සැපයෙන් පහ වූ මෙන්න සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පවතින පවතින සසර නොඉක්මොයි එහෙනම් මෙන්න මේක දැක්කේ නැත්නම් සසර ඉක්මවන්න බෑ යන යන තැන අවුල් මනුස්ස ලෝකේ ආවත් සතර අපායේ ගියත් දිව්‍ය ලෝකේ ගියත් බ්‍රහ්ම ලෝකේ ගියත් කොහේ ගියත් වැඩේ අවුල්. ඇයි? මේ මූල ධර්මයේ දන්නේ. ඒකින්ද තමයි තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාදයේ දකිද ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී. එහෙනම් මට කියන්න දැන් මේක ඊළඟ ප්‍රශ්නේ මේ කෙස් ටික මෙහෙමයි සුදු වෙනවයි මේක හැලිලා යනවයි දැන් මේ ටික දැක්කයි කියලා නිවන් දකීද? ඈ? දැන් කෙස් ටික සුදු වෙනවා, ඒවට ප්‍රතිකර්ම කරනවා මිනිස්සු, ඒවත් හරි. දැන් ප්‍රතිකර්ම නොකර හිටියයි කියමුකෝ අපි. නේද? මිනිස්සු ප්‍රතිකර්ම නොකරත් ඉන්න අය ඉන්නවනේ හොන්දර. නේ? දැන් මහත්තයා ඔය කොණ්ඩේ සුදු වෙනවට ප්‍රතිකර්මයක් කරේ නෑනේ. නෑනේ. හැබැයි නිවන් දැක්කද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ප්‍රතිකර්ම කරෙත් නෑ. ඩයි කර මේක මේක කියන විදිහ ඩයි කරෙත් නැහැ. මේ ප්‍රශ්නේ කියන විදිහට මම මේ කියන්නේ. ඩයි කරලත් නැහැ. සුදු වෙන එක සුදු වෙන්න දුන්නා. කිසි හැබැයි නිවන් දැක්කේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඔන්න සුදු වෙන එක වෙන්න නොදී වෙන මොකක් හරි වැඩක් කරන්න ගිහලා නිවන් දකින්න බැරි වුණා ඉක්මනන් ඒක පොඩ්ඩක් මේ සලකා බලන්න පුළුවන්. හැබැයි දැන් සුදු වෙන එක සුදු වෙන්න දුන්නා. ඒකට මොකක ප්‍රතිකර්මයක් කරෙත් නැහැ. හැබැයි නිවන් දැක්කෙත් නැහැ. නේ? ඔය සුදු වෙන එක ප්‍රශ්නයක් කරගෙන නැහැ ඒක හරි. ඒතර සුදු වෙන එක ප්‍රශ්නයක් කරගෙන නැත්තම් කෙස් ටික හන්දා අවුල්ව ගිය මනසක් තියෙන්න පුළුවන්ද? ඈ? ආ. කෙස් ටික හන්දා නැහැ. ඇත්තරම නැද්ද කෙස් ටික හන්දා එහෙම ප්‍රශ්නයක්? ප්‍රශ්නයක් තියෙනවා අපිට පේන්නේ නැති වුණාට. ඒකයි වැඩි තියෙන්නේ. අපිට පේන්නේ නැතුණාට ප්‍රශ්නේ තියෙනවා. ඇයි ඒ? සමහරලාට තාම ඒ ප්‍රශ්නය හට ගන්න ඕන පසුතලේ නැති වෙන්න පුළුවන්. පසුතලේ ආව ගමන් ප්‍රශ්නය හට ගන්නවා. ඔය විල හරි මේක හට ගන්න. නේද? ඒ හින්දා අපි මේ පටිච්චසමුප්පාද මූල ධර්මයට යන්නම වෙනවා. ඒකයි මේ මම ඔයගලන්ට තේරෙන විදිහට පුළුවන් තරම් මේ සරල කරලා කරලා කරන්නේ. නැත්නම් මේක කියාගෙන කියාගෙන යන්න පුළුවන් නේ. එහෙම නැතුව. හරි. වෙන්න අවශ්‍ය කරන තැන. අර ඔබතුමාගේ එදා අහපු ප්‍රශ්නෙත් එක්ක උත්තරේ එන්නේ මෙතන. ආනන්ද උපාදානීය ධර්මයන් හි හොඳට අහගන්න. මේක නම් නිදිමතේ අහගන්න නම් එපා. හොඳේ. උපාදානීය ධර්මයන් හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසසුන් වෙසසුන්ගේ තෘෂ්ණාව වැඩේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ මෙසේ දුක් රැස් හට ගැනීම වේ. මෙතන වචන දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? උපාදානීය ධර්ම. තව තැනකින් කියනවා උපාදාන කියලා වචනයක්. උපාදානීය ධර්ම හොයා ගන්නත් වෙනවා උපාදානෙ හොයා ගන්නත් වෙනවා හැබැයි උපාදානයක් නිකන් ගොඩ නැගෙන්නේ නැහැ උපාදානයක් ගොඩ නැගෙන්න කියනවා මොකද්ද උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නැවත නැවත හොයන්න යන්න මොකේද හොයන්න යන්නේ උපාදානීය ධර්මයන් අන්නේ උපාදානීය ධර්මයන්ගේ අස්සාදේ නැවත නැවත හොයන්න යන තැන තමයි උපාදානයේ ගොඩනැගෙන්නේ. එහෙමනම් අපි උපාදානීය ධර්මය වෙනම තෝරගන්න වෙනවා අස්සාදය වෙනම තෝරගන්න වෙනවා උපාදානය වෙනම තෝරගන්න වෙනවා. දැන් මෙහෙම කඩලා වෙන් කළා පෙන්නකොට එහෙම තෝරගන්නේ නැතුව කෝකටත් අයිලේ කියලා උපාදාන උපාදාන කී කී හිටියෝ පුළුවන්ද? බෑ. දැන් මේ ඉදිරිපත් කරන ප්‍රශ්නේ විදිහටම හොයාගන්න වෙනවා. ඉදිච්ච කෙස් ටික හරි කෙස් ටික නැති තට්ටේ හරි උපාදානීය ධර්මයක්ද උපාදාන ධර්මයක්ද කියලා. ඔන්න කොටිම කිව්වද. තරලවම කිව්වද. දැන් මෙතන කියන්නේ උපාදානීය ධර්මයන්ගේ අස්සාදේ නැවත නැවත දකිමින් වෙසතුන්ගේ තෘෂ්ණා වැඩේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ උපාදාන ප්‍රත්‍යයෙන් සියලු දුක් රැස් අට ගැනීමක් වේ. ආනන්ද යම්සේ මහරුකක් වේද. හොඳ රහගන්න මං හැම වෙලාවෙම කියනවා බුදුහාමුදුරෝ යමක් අපට තේරුම් ගන්න අපහසු තැනකදී උපමාවක් දෙනවමයි ඒ උපමාව ගන්නම ඕනේ. උපමාවක් ඕනේ නැත්තම් බුදුහාමුදුරෝ උපමාව කියන්නේ නැහැ. උපමාව කියන්නෙම ඊට උඩ කොටස තේරුම් ගන්න ටිකක් අමාරු හන්දා. මං කියවනේ උද්දේශයේදී කියන්නේ කවදාවත් උපමාවක් නිද්දේශයේදී උපමාව කියන්නේත් නෑ. පටි නිද්දේශයේදී විතරයි උපමාව කියන්නේ. ඒ කියන්නේ උග්ගටි තැන්නලට විපටි තැන්නලට මේ උඩ කෑල්ල හොඳටම ඇති. කිව්ව ගම වැඩේ තේරෙනවා. හැබැයි උපමාවකට එන්නේ ඊට වඩා ටිකක් තේරුම් ගන්න අපහසු වෙලා තව ටිකක් තේරුම් ගන්න. කියනවා මෙන්න මෙහෙම. ආනන්ද යම්සේ මහ රුකක් වේද එහි යටට බස්නා යම් මුලුක් වේද මහ රුකක් තියෙනවා මේක යටට මුල් ටිකක් බහිනවා. සරසට ගමන්ගත් යම් මුලුත් වේද. ඒ කියන්නේ මේ හරහට හැම පැත්තටම ගිහින් තියෙනවානේ. යට මුලකුත් ගිහින් තියෙනවා. හරහටත් මුල් ගිහින් තියෙනවා. ඒ සියල්ල ඕජස උඩට ගෙන එන්නේ ගෙනේ. අර මුල් වලින් තමයි මේ ගහට අවශ්‍ය කරන ඕජස උඩට ගෙන එන්නේ. ආනන්දය මෙසේ මේ මහ රුක ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ itu ඊතා දිගු කලක් සිටුනේ. එතකොට අර මුල් වලින් මොකද කරලා දෙන්නේ? ගහ සදා සදා මේ කාල කාලයක් තියෙන්න ඕජස් ටික අරන් දෙන්න. මේ මේක තියාගන්න දිගට යන්න මොකද කරන්න ඕනේ? ඕජස් ටික අරන් දෙන්න අර මුල් ටික බලපාන. ආනන්දේනේ යන්නේ වගේ උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය. එහෙනම් මේ ඕජස් ගන්න එක තමයි උපමා කරන්නේ මොකටද? අර ආස්වාද වැඩ පිළිවෙල ගන්නවා. ආ ඒ ඕජස් ටික උඩට ගන්න අර මුල් ටික මුල් කරගෙන තමයි ගන්නෙ. හරි? ඊට පස්සේ ආස්වාදේ නැවත නැවත දකින්න මෙතුනේ තෘෂ්ණා වැඩේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ කියලා කියනවා. එහෙනම් ආනන්ද අන්තිමට කියන මොකද්ද? උපාදානීය ධර්මයන් හි ඔන්න උපාදානීය ධර්මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසසුන්ගේ තෘෂ්ණාව නිරුද්ධ වේ තෘෂ්ණාව නිරුද්ධ වූවන්ගේ උපාදාන නිරුද්ධ වේ එහෙනම් මේක ඇතුලේ මුළු කතාවම තියෙන තේ අපිට තේරුම් ගන්න ටිකක් අපහසු වුණත් මොකද කියන්නේ ගමන යන්නේ කොහොමද උපාදානීය ධර්මයන්ගේ ආස්වාදේ මුල් කරගෙන ගමන නතර කරන්නේ කොහොමද පාදානීය ධර්මයන්ගේ ඒකෙන් ගොඩනගන්න යන වැඩපිළිවෙලේ ආදීනව දකින්න. එහෙනම් දැන් තේරෙන්න ඕනේ ආස්වාදේ ආදීනව නිස්සරණේ තප්සේ දණී නම් ඔහු සෝතාපන්නයි කිව්වේ ඇයි කියලා. අර පළවෙනි දවසෙන් පෙන්න සූත්‍රයට දැන් එන්න හදලා. එදා කිව්ව විතරයි. දැන් එන්න හදන්නේ වැඩේට. ඇයි මෙතනට එන්නේ? එහෙනම් මේ මේ ආස්වාද අර්ථ තථාගතයන් වහන්සේක පටිච්ච සමුප්පාද මූල ධර්මය තේරුම් නොගන්න තාක්කල් මේක නූල් බෝලයක්. ලියෙන්නෙත් නැහැ. දැන් එතකොට මේ මේ දෙකෙන් නූල් බෝලේ වැඩේ තියෙන්නේ උඩ උඩ මේ උඩින් පෙන්නපු කොටසද රතු පාටින් පෙන්නන කොටසද කහ පාටින් පෙන්නන කොටසද? නූල් බෝලේ වැඩේ තියෙන්නේ කොයි කොටසද? රතු පාටින් පෙන්නන. නූල් බෝලේ ලිහන වැඩේ තියෙන්නේ අර යටින් තියෙන මේ කහ පාටින් දාදී ඒ කෑල්ල යට තියෙන කොටස. මුල් බෝලේ වැඩේ තියෙන්නේ උඩ ටිකේ යට ටිකේ එන උඩ ටිකේ තියෙන පටිච්චසමුප්පාද තණ්හා උපාදාන යට එකේ තියෙන තණ්හා නිරෝධ උපාදාන නේද දැන් ගැල ගැලපෙනව නේද වැඩි එන පටිච්චසමුපාදේ නැතුව පුළුවන්ද පටිච්චසමුපාදේ නැතුව මේ නූල් බෝලේ ලියනවා කිව්වොත් කියන්නේ පරිසම්පාද කරන වැඩපිළිවෙල තේරුම් නොගෙන මේක ලියනවා කිව්වොත් ලියන්න විදිහක් නැහැ. ලියනවා නම් ලියන්න ඕන විදිහට. හරි. දැන් එතකොට මෙතන අපි තෝරගන්න වෙනවා මොනවද උපාදානීය ධර්ම මොනවද උපාදාන කියන්නේ. මෙන්න මේ දෙක තමයි අතිශය වැදගත් වෙන්නේ. මොකද උපාදානීය ධර්ම හරියට තෝරගත්තේ නැත්නම් උපාදාන තේරෙන්නේ නැහැ. උපාදානීය ධර්ම තේරුම් ගත්තේ නැත්තම් උපාදාන තේරෙන්නේ නැහැ. හරි. තථාගතයන් වහන්සේගේ හම්බෙන්න එන එක්තරා වෙලාවක දෙවි කෙනෙක්. මේ దేవතාවෙක් ඇවිල්ලා අහනවා මෙහෙම ප්‍රශ්නයක්. යම් සිතුවිල්ලක් එනකොට යම් අරමුණක් එන්නේ. අන්නේ අරමුණ එනකොට සිත ඒ අරමුණෙන් වළක්ව ගන්නවා. සිතට යම් අරමුණක් එනවා. ඒ අරමුණ එනකොට මොකද කරන්නේ? හිත ඒකෙන් වලක්ව ගත්තොත් දුකෙන් නිදහස් නේද කියලා අහනවා. අහන්නේ මේ దేవතා කෙනෙක් ඇවිල්ලා. ඊළඟට අහනවා සියලු අරමුණු වලින් හිත වලක්ව ගත්තොත් සියලු දුකෙන් නිදහස් නේද කියලා. යම් අරමුණක් එනවා වලක්ව ගන්නවා දුකෙන් නිදහස්. යම් අරමුණක් එනවා එතකොට සියලු අරමුණු වලින් සිත වලක්ව ගත්තොත් දුකෙන් නිදහස් නේද කියලා අහනවා. මොකද හිතෙන්නේ? මොකද හිතේ? හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඈ ඔව් යම් සිතුවිල්ලක් එනවා යම් අරමුණක් එනවා. දැන් ওই අරමුණ වෙන්නේ මොනෙන්ද? රූපෙන් එනවා. සද්දෙන් එනවා. ගන්ධෙන් එනවා. රසෙන් එනවා. සිතුවිල්ලෙන් මේ ස්පර්ශයෙන් එනවා. සිතුවිල්ලෙන් එනවා. ඔය හයෙන් එන්නේ. ඔය හයෙන් අරමුණ වෙනවා. ඒ එන එක අපි වළක්ව ගන්නවා. මේක වළක්ව ගන්නවා ඉතින්. එන්න හරි එතකොට දුකෙන් නිදහස් නේ. ඊට පස්සේ අහනවා සියලු අරමුණු වලින් අතර කරගත්තොත් දුකෙන් නිදහස් නේද කියලා. ඈ? මේකෙත් අහනවා වගේ ප්‍රශ්නයක්. මේක අහන මොකද්ද? අපි කරන කියන හැම දෙයක්ම මේ වූ ප්‍රශ්නේ අප කරන කියන හැම දෙයක්ම දුක ඇති කරන දෙයකට හේතුවක් නම් ඒ කියන්නේ අපි ආයෙත් භවය භවය හදනවා. ඒ හින්දා මොකද කරන්නේ කියලා අහනවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් නේද මේ අහන්නේ. අපි කරන කියන හැම දෙයක්ම දුක ගැන දෙනවා නම් කොහොමද අපි නිදහස් වෙන්නේ කියලා තමයි මේ අහන්නේ. ඒ වගේම ප්‍රශ්නයක් තමයි අර මනෝනි ඔය සූත්‍රේ නම මනෝනිවාරණ සූත්‍රය. හයෙන් එනවා අරමුණු හයක් අරමුණු හය වලක්ව ගත්තොත් සියලු දුකෙන් නිදහස්. බුදු පියාණන් වහන්සේ කියනවා දේවතාවට ඒක වැරදි. ඇයි වැරදි කියලා කියනවා? යම් අරමුණක් එන තැන එයින් අකුසල දහමක් වැඩෙයිද? එයින් ඒ සිත වළක්වා ගත යුතුයි. යම් අරමුණක් එන විට අකුසලයක් නොවැඩෙයිද? එයින් ඒ සිත නගා ගත යුතුයි. ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන අරමුණක්. වළක්ව ගන්න ඕනේ එන අරමුණද අකුසලයේද? අකුසලයි. අරමුණ නතර කරෝ රූප අරමුණත් නතර කරනවා, සද්ද අරමුණත් නතර කරනවා, ගන්ධ අරමුණත් රස ඔක්කොම අරමුණ. මේකේ තියෙන ඊළඟ ප්‍රශ්නේ. මම කිය මේක ප්‍රශ්න ටික වල පළවෙනි එකෙන්ම එන ඔක්කොම ටික උත්තර. මේකේ තියෙන මොකද්ද? මේ තින්නේ රස බැලීම ස්පර්ශ කිරි සිතියම රණේ මේක රස ගැන ප්‍රශ්නයක් තිබ්බනේ. කොයිතරම් දැනටපත් වෙන්නේ නැහැ. තණ්හා ඇති වෙන නිසා බුද්ධාංශ දිව ඇත්තේ රස බලන්න නම් කොහොමද රස පාලනය කරන්නේ? දිව ඇත්තේ රස බලන්න නම් කොහොමද රස පාලනය කරන්නේ කියලා අහනවා. ඒ කියන්නේ දැන් මොකෝ කරන්නේ පාලනය කරන්න නම්? දැන් තේරුම් නොගත්තොත් අරමුණ අයින් කරනවා. අය පාලනය කරන්න නම් දන්න එකම දේ අරමුණ අයින් කරන්න. බුදුහාමුදුරු කිව්වේ ඒක අයින් කරන්න නෙමෙයි. මොකද කිව්වේ යම් දෙයක් මුල් කරගෙන අකුසලයක් වැඩෙයිද එයින් ඒ වළක්වා ගන්න ඕනේ අකුසලයක් නොවැඩෙන එකක් නම් එයින් සිත නනාගා. ඒතර කුසලයක් වැඩෙනවා. මම කියේක මේ මේ මේ ප්‍රශ්න ටික අද දවසේ උපයක හොඳයි. කවුරු හරි මේ වෙන අය ඉන්නවද මෙතන? කවුරු හරි? නැද්ද? මෙතන නැති කෙනෙක්ද මේක ඉවල තියෙන්නේ? මගේ අතර ආවේ කොහොමද? ඒක ප්‍රශ්නේ දීලා ගිහිල්ලාද? ඔබ කවුරුනා පින්වන්තේ. හොඳ ප්‍රශ්න ටිකක් දීලා තියෙන්නේ. අනිත්තර නිවන් දකින්න හොඳ ප්‍රශ්න ටිකක්. ද නැත්නම් අත උස්සන්න බයද? බය වෙන්න එපා. හොඳ ප්‍රශ්න ටිකක් මම කිව්වේ. නරක ප්‍රශ්න ටිකක් නෙමෙයි. අද දවසට ගැලපෙන හොඳම ප්‍රශ්න ටිකක් කියලා තියෙන්නේ. නිවන් දකින්න දින ඕනම කරන ටිකක් කියලා තියෙන්නේ. නරක ප්‍රශ්න ටිකක් නෙමෙයි. මේ සාධාරණ ප්‍රශ්න ටිකක් කියලා තියෙන්නේ. දැන් ප්‍රශ්න වලින් මම දැන් සෑහෙන උත්තර ටිකක් ඔය පළවෙනි ක්ලිප් එකේදී මේ මේ පළවෙනි ස්ලයිඩ් එකේදී ඉතුරු ටිකට යන්න කලින් මගේ පැය භාගය දෙන්න මේ ටිකට උත්තර දිනනවා කියලා ඔක්කොම ඒකයි කිව්වේ බය නැතුව ප්‍රශ්න ටික අහපු ගමන් මට තේරිච්ච හන්ද වැඩි හරි එතකොට මෙන්න මේක දැන් දිව ඇත්තේ රස බලන්න නම් කොහොමද පාලනය කරන්නේ ඔය දිව තියෙන්නේ රස බලන්නම තමයි නැත්තම් දිව කපන්න වෙනවා එක රස අයින් කරන්න වෙනවා ඔය දෙකෙන් එකක් කරන්න වෙනවා මොකද ප්‍රශ්නේ තියෙන්නේ රසවත් දිවවත් අකුසල දහම් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. මන්න මෙතන දැන් ඒ කාලේ තමයි එන්න හදන්නේ. එහෙනම් මොකද කිව්වේ? උපාදානීය දහම් වෙනම තෝරගන්න වෙනවා අපිට දැන්. උපාදාන දහම උපාදානෙ වෙනම තෝරගන්න වෙනවා. හරි. එහෙනම් අපි යමු මේක සූත්‍රය ඊට පස්සේ තව එකක් කියන මොකද්ද ආනන්ද අර උපාන අර මේ මේ උපමා තව ටිකක් කියනවා මොකද්ද කියන්නේ යම්සේ මහ රුකක් වේද අර කියපු මහ රුකක් වේද පුරුෂේ උදැල්ලක් හා පැසක්ගෙන එහි එන්නේය හෙතෙමේ ඒ රුක් මුල් සිඳින්නේය මුල් සිඳ හාත්පස කනින්නේය හාත්පස කන යටත් පිරිසෙන් සුවද කොට මුල් පමණක් වූ මුල් උදුරන්නේය හෙතෙමේ ඒ රූ කඩ කඩ ඒ කියන්නේ අර ගත්ත මුල් ටික අරගෙන කඩ කඩ කොට සිඳින්නේය. කඩ කඩ කොට සිඳ පලන්නේය. පලා කැබලි කරන්නේය. කැබලි කොට අවසාලේ වියලන්නේය. වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අලු කරන්නේය. අලු කොට මහා කියන්නේ සුළඟේ කොලා හරින්නේය. සැඩ පහරදී ගඟේ හෝපා කොට හරින්නේ ආනන්දේ මෙසේ මාරුක උසුන් මුල් ඇත්තේ හිස්සුන් තලක් මෙන් කරන ලද්දේ නැවත නොහට ගන්නා බව පමනවන ලද්දේද මතු නූපදනා බව ස්වභාවය ඇත්තේ. බලන්න කොච්චර ලස්සන උපමාවක්. ගහක් තියෙනවා. ගහ කොච්චර දැක්කත් වැඩක් නැහැ. ගහේ මුල් ටික ගලවන්න. ගහේ මුල් ටික ගලවලා මුල් ටික පලන්න කියනවා. මුල් ටික පලලා මුල් ටික වේලන්න. මුල් ටික ගිනි තියන්න. මුල් ටික අඟුරු කරන්න. අඟුරු මොකද වෙන්නේ? අලු බවටපත් වෙනවා. අලු ටික එක්ක හුළඟේ එක්ක පා කරලා මට කියන්න හුළඟේ පා කරලා ඇරපු අලු කවදාවක්වත් ආයි හුළඟේ පා කරලා ඇරපු ටික ආයි කවදාවක්වත් අලු වෙනවද ඈ අලු කවදාවක්වත් ආයි අඟුරු වෙනවද අඟුරු කවදාවක්වත් ආයි මුල් වෙනවද මුල් කවදාකවත් ආයි ගහක් වෙනවද ගහක් වෙනවද එහෙනම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට කරන්නේ මොකද්ද? දර කෑල්ල අඟුරු බවටපත් වෙනවා. ආයි කවදාවත් ඒක දර කෑල්ලක් කරන්න බෑ. කොහොමද ඇඟලුවක් කරන්න බෑ. දර කෑල්ල අඟුරු වෙලා ඉවරයි. ඒ දර කෑල්ල තව ටිකක් පුච්චනකොට මොකද වෙන්නේ? අඟුරු ටික තව ටිකක් පිච්චෙනකොට මොකද වෙන්නේ? අලු බවටපත් වෙනවා. අනාගාමී වෙනවා. ඒ අලු ටික උලඟ යනවා, අරියත් වෙනවා. ආයි කවදාකවත් අලු දකින්න බෑ. අලු අඟුරු වෙන්නෙත් නෑ. අඟුරු දර වෙන්නෙත් නෑ. නේද? ඉතින් දර වශයෙන් තිනනකොට කරදර වැඩි. කරදරනේ නේ. ඔව්. දර ටික කරදරයි දැන් හරියට. දැන් මොක කරගන්නවද? හැකි ඉක්මනින් අඟුරු කරගන්න. ඒතකොට දර ඉවරයි, කරදර ඉවරයි. ටිකක්. දැන් වැඩේ අඟුරු කරන ක්‍රමේ දන්න හන්දා අලු කරගන්න පටන් ගන්නවා. අලු ටික කොයි වෙලාවයි හරි කුලගේ පාවෙලා යනවා. අය අලුත් නැහැ. අඟුරුත් නැහැ, දරක් නැහැ. දර මුල් වලින් බිහිවෙච්ච ගහක් නැහැ. හැබැයි ගහ තියෙනකන් මුල් තියෙනවා. මුල් තියෙනකන් ඕජස් ටික ගලනවා ඕජස් ටික ගලනකම් ගහ හොඳට මහ රුකක්සේ හැදෙනවා. එහෙනම් ගහ බිම දාන්න නම් ගහේ තියෙන කොළ විතරක් දැක්කට බෑ. ගහේ තියෙන ගෙඩි දැක්කටත් බෑ. ගහේ අතුපතු දැක්කටත් බෑ. නේද? මුලම ගලවන්න වෙනවා. එහෙනම් වයසට යන එක විතරක් දැක්කට බෑ. ඇයි? ගහ වෙලාවකට නාටු වෙලා වගේ තිබිලා ආයි දලුලාලේ. ඇයි මුල තියෙනවා? ඕජස් ගන්න. පොළොව. මේ එතකොට අර මේ ගහේ තියෙන නිකන් කෑලි ටික දැක්ක පළියටම ඒ ටික දකින්න කමක් නැහැ. හැබැයි ඒ ගහ රුකක් මෙන් නගා හින්නේ කොහොමද? අර මුල් ටිකේ තියෙන හරහට ගිහින් තියෙනවා මුදුන් මුල් ගිහින් තියෙන ඔක්කොම මේ මේක ගලවලම වැඩේ ඉවර කරන්න වෙනවා දැන් උපාදාන අපිට තෝරගන්න එකපාරටම සමහරට බැරි හන්ද තමයි උපමාවක් දෙන්නේ ඒක ඔයගොල්ලන්ට මම තවත් සරල කරලා කිව්වේ මේ දර කෑල්ල කොහොම හරි අඟුරු කරගන්න වෙනවමයි මොකද අඟුරු කරගත්තට පස්සේ ආයෙ ඒක දර කෑල්ලක් කරන්න කවදාවත්. ඒකයි කියන්නේ සෝතාපන්න වුණා නම් සෝතාපන්න වුණාමයි ඔහුගේ සතර අපාගත වෙන අපායගාමි වෙන ලෝභය ප්‍රහීනයි, අපායගාමි වෙන දේශය ප්‍රහීනයි, අපායගාමි වෙන මෝහය ප්‍රහීනයි. එහෙනම් කවදාකවත් ආයි දර කැල්ලක් වෙන්නේ නැහැ. දර කැල්ලක් වෙන්නේ හේතු නැහැ. ඇයි? හේතුවම ඉවරයි. හේතුවම ඉවරු නම් ආයි හේතු එන්නේ නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න නැතුව අපි එහෙම මෙහෙන් කෑලි අමුණු ගත්තයි කියලා හරියන්නේ නැහැ නේද? දැන් මේ 32 මේකේ කියපු ওই 32 කුණු ගොඩක් කියලා දන්නේ කවදයි නම්? ඈ? කවදයි නම්? ඔය දන්න කියන කාලේ තමයි. මේක කුණු ගොඩක් කියලාත් දන්නවා. දැන් ඒ කුණු ගොඩ එන්න එන්න එන්න එන්න අක්‍රිය වෙලා වේගෙන යනවා කියලා තේරෙනවා. නේද? එහෙමත් තේරෙනවා තේරි තේරි මො කරන්නේ? බණක් තව පොඩි වැඩක් තියෙනවා ඒක ඉවරලා ඕක අහන්න එන්න අම්මා. දැන් ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලන්ගේ ඥාතීන්ට හිතවතුන්ට කියනවා මේ බණක් තියෙනවා යන් කියලා මොකෝ දෙන්න හම්බෙන උත්තර මොනවද ඔක්කොගෙම? පොඩි වැඩක් තියෙනවා මේ වැඩේ ඉවරෙච්ච ගමන් මට පුළුවන් දිගටම ඕකට එන්න. ජීවිතේට එන්නේ නැහැ. බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට. ඇයි හෙට එනවා වෙන වැඩක්. ඊට පස්සේ ඒක ලොකු වෙනවා. ඇයි අර වැඩේ ඉවරයි? තව එකක් එන්න. ආයි ඉතින් මුල් ටිකෙන් ඕජස් ටික එන්න ගන්න. ආයි මේ වැඩේ හරි තියාගෙන දුවන්න. මේ. මේක අන්න ඒ වගේ ගමනක් යන්න තියෙන එකක්. ඊට පස්සේ කියනවා ආනන්දේනි එසේ නුපාදානීය ධර්මයන්ගේ ආදීනව නැවත නැවත දකින ලේසුන්ගේ තෘෂ්ණාව නිරුද්ධ වේ තෘෂ්ණාව නිරුද්ධවන්ගේ උපාදාන නිරෝධය උපාදාන නිරෝධය භව නිරෝධය භව නිරෝධය ජාති නිරෝධය ජාති නිරෝධයන්ගේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිරෝධ. එහෙනම් මෙන්න මේ ජාති ජරා මරණ නිරෝධ වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? උපාදානීය ධර්මයන්ගේ ආදී ඒ උපාදානීය ධර්මයන් කෙරෙහි බැඳෙන ආස්වාදයේ වැඩපිළිවෙලේ ආදීනවේම දකින්න. ඒකේ ආදීනවේ නොදක යමෙක් ජාති ජරා මරණ වලින් නිදහස් කිව්වොත් හරියන්නේ නැහැ. හැබැයි ඔය ආදීනව කියලා දකින ක්‍රමයක් තියෙනවා බුද්ධ ශාස්ත්‍රයේ ඒ නිවන් දකින මට්ටමට එන්නේ නැතුවත් ආදීනවයක් දකිනවා තමයි මොකද ඉතින් මේක ඉතින් දැන් හැම රැලි වැටිලා මේක දැන් ඉතින් කරගන්න දෙයක් නැහැ මේක අරය හන්දිපත් රුදා අර රුදා මේ රුදා ඔක්කොම ටික තියෙනවා කෙලින් කඳ තියාගෙන ඉන්නත් බෑ කොච්චර කරත් ඉතින් අන්තිමට මෙච්චරයි කියලා එහෙම හිතෙන ආදීනවකුත් තියෙනවා නැතුව නෙමෙයි හැබැයි ඒ ආදීනවේ මදි එහෙම ආදීනවකුත් තියෙනවා නැත්තේ නෑ ඒ ආදීනවේ ප්‍රඥාව නැතුවත් තේරෙනවා. මොකද ඒ ආදීනවේ තේරෙන්නේ පෙර නොඇසූ විරුදහමකින් නෙමෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් අපි අන්‍යාගම මම අර පළවෙනි දවසලත් කිව්වේ අන්‍යාගමික මහත්යෙකින් අයි කාගෙන් හරි ඇහුවොත් වයසට යන එක තේරෙනවද කියලා ඔව් කියයි. ජරාවට යනවා තේරෙනවද? ඔව්. මැරෙන එක තේරෙනවද? ඔව්. ඉතින් ඕගොල්ලෝ පෙර වෙනෝ ඇසු විරුදහම දැකලා නේ එහෙනම් කිව්වොත් එහෙම. එතන ප්‍රශ්නයක් නේද? දැන් ප්‍රශ්නය අන්න. ඇයි දකින්න කියන්නේ වෙන තැනක්. ඒතකොට අපි දකින්න කියන්නේ වෙන තැනක්. අපි දකින්නේ තව තැනක්. අන්න ඒක දකින්න ඕන එක දකින්න නැති හන්දා අපිට තියෙන්නෙම අර කුරුළු කැදැල්ලක් වගේ අවුල් වෙච්ච ගිය කැදැල්ලකුයි මේ අවුල්ව ගිය මේ නූල් බෝලෙකුයි. ප්‍රශ්නේ ලිහෙන්නේ නැහැ එතකොට. හරි. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම දැන් හරියටම උපාදානීය ධර්ම මොනවද? උපා දාන මොනවද කියලා හොයාගමු. බය වෙන්න එපා. ඒවට හරියටම සූත්‍ර තියෙනවා. සූත්‍රේ නම උපාදානීය සූත්‍රය. මහණෙනි, උපාදානීය දහම්ද උපාදානද දේශනා කරන්නේ. බලන්න මෙච්චර ලස්සනට පිළිවෙලට මේ ත්‍රිපිටකේ තියෙනවා. වැඩි දින ත්‍රිපිටකේ නැතුව අපි නව කතාවනේ කියලා තියෙන වැඩිපුර ඒක වෙලා තියෙන්නේ. ත්‍රිපිටකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ත්‍රිපිටකේ තියෙනවා. වැඩි තියෙන්නේ ත්‍රිපිටකේ කිව්වට තේරෙන්නේ නැත්තේ. මම ඕගලන්ට එදත් කිව්වා පළවෙනි ශ්‍රුතමේ ඥානෙ එන්නේ පොතපතකින් නෙමෙයි කියවලා නෙමෙයි. තථාගතයන් වහන්සේ කියනවා පළවෙනිම ඥානය පහළ වෙන්නේ කෙනෙකුට යථාර්ථ සද්ධර්මයක් කන් දෙකෙන් අහලාමයි කියලා. ඒකයි ඒකට ශ්‍රුතමේ ඥානය කියන්නේ. නැත්තම් බලන ඥානය කියනවනේ. චක්කු මොක් හරි බලලා ගන්න ඥානයක් කියනවනේ. ඇහෙන් කරන එකක් නා. ඒක කණෙන් කරන්න ඕනේ. කණයි මනයි මුල් කරගෙන. ඒක සුතමේ ඥානයක් ඒක. අන්නේ සුතමේ ඥානය අරගෙන පොතක් කියවනකොට තමයි මනාලේ ඊළඟට බැටිච්ච කෙනාට මේක තේරෙන්න ගන්න. එහෙනම් උපාදානීය ධර්ම උපාදාන. මහණෙනි උපාදානීය ධර්ම. මොනවද? උපාදානීය ධර්ම වෙනයි උපාදාන ධර්ම වෙනයි. මහණෙනි උපාදානීය ධම් කවරේදයක් උපාදාන කවරේදයක් මහණෙනි රූපය උපාදානීය ධමකි. රූපේ මොකද්ද? උපාදානීය ධමකි. එහි එහි කිව්වේ අර රූපේ. එහි යම් චන්දරාගයක් ඇද්ද? මොකද්ද? යම් චන්දරාගයක් ඇද්ද? එහි උපාදානයයි. එහෙනම් රූපය උපාදානීය ධර්මයක්. ඒ උපාදානීය ධර්මයේ චන්දරාගයක් ඇද්ද? ඒකයි උපාදානය එතකොට අතන කිව් අර කලින් කිව්වා මොකද්ද තථාගතයන් වහන්සේ උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නැවත නැවත මෙනෙහි කරන්නේද උපාදාන වේ. එහෙනම් මේ චන්ද්‍රාගය කිව්වේ මොකකට තව වචනයක්? ආස්වාදේ. ආස්වාදේ කියන තව එකක්. ඒකයි ආස්වාද ආදීන නිස්සාරණය දැක්කම නිවන් දැක්කයි කියන්නේ. එහෙනම් උපාදානීය දහම් වෙනම තෝරගන්න වෙනවා. උපාදාන වෙන්නේ කොහොමද? චන්දරාගේ මූල. චිත්තයන්ද කරගන්න මොකක් ඉදිරියේද? උපාදානීය දහම ඉදිරියේ. රූපේ ඉදිරියේ. අපේ චිත්තය අන්ධ කරගන්න විදිහ තමයි දැන් බලන්න යන්නේ. ඊළඟට කියනවා තවත් වෙන්නව මොනවද? වේදනාව උපාදානීය දහමකි. වේදනාව මොකද්ද? උපාදානීය ධර්ම කියලා. එහි යම් චන්දරාගයක් ඇද්ද? ඒ උපාදානය. ඊළඟට මේ වගේ කියනවා මොකද්ද? සංඥා, සංකාර, විඥාන. ඒව මොනවද? උපාදානීය ධම්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පහම මොනවද? උපාදානීය ධම්. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මේ කිව්වේ උතල මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔව් උපාදානීය දහම් තමයි. ඒකට මොකද්ද කියන්නේ? ඒ පංචස්කන්ධේ. ඒ පංචස්කන්ධ. හරිනේ? හරි. අර සුදු වෙච්ච කෙස් තියෙන්නේ මොකේද? අර මේකේ ප්‍රශ්නයක් ඇහුවනේ. ඈ? උපාදානීයකේද උපාදානකේද? සුදු වෙච්ච කෙස් තියෙන්නේ කොහොමද කියලා අහනවා. ආ උපාදානීයකේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒකද උපාදානයේද? හරි. තව ටිකක් එහාට යන්කෝ අපි එතකොට. හරි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේක වේදනාව කියන එක අතිශය වැදගත්. වේදනා වර්ග තුනක් එනවා. සැප දුක උපේක්ෂා. එතකොට වේදනාව උපාදානීය දහමක් නම් ඒ වේදනා ප්‍රභේද තුනක් තියෙනවා සැප දුක උපේක්ෂා. ඔන්න සැප දුක උපේක්ෂා කියන තුන උපාදානීය දහම්ද උපාදාන දහම්ද? උපාදානීය දහම්. මේකයි තොපගේද නොවේ අනුන්ගේද නොවේ චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කරගන්න එක. ඒක මොකද්ද? ඒක උපාදානයි කියන්නේ. අර උපාදානීය. මෙන්න මේ දෙක වෙන් කරගන්න බැරි නම් ලෞතර බුදු පියාණන් වහන්සේ කියනවා ඔහු අසුතවත් පුතඥය. හේතුව මොකද? මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි වෙන් කරගන්න බැරි නම් කවදාවත් නිවන් දකින්න බෑ. හේතුව ඇයි? උපාදානීය ධම තේරෙන්නෙත් නෑ. උපාදානය වෙන විදිහ තේරෙන්නෙත් නෑ. කවදාවත් මේ උපාදානීය ධම් වලට අයිති මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔහොම එන්නේ. හරි. තව පොඩ්ඩක් එහාට ගිහලා මම තව එකක් පෙන්නනවා. ඊළඟ සූත්‍රය. සංයෝජනීය සූත්‍රය. මහණෙනි සංයෝජනීය දහම්ද සංයෝජන දහම්ද සංයෝජනද දේශනා කරන්නේ මොනවද සංයෝජනීයයි සංයෝජනයි සංයෝජනීය දහම් කවරේද සංයෝජන කවරේද රූපය සංයෝජනීය දහමකි රූපය මොකද්ද සංයෝජනීය දහමකි එතකොට මොකද්ද එහි චන්දරාගයක් ඇද්ද එය එහි සංයෝජනයි වේදනා සංයෝජනීය ධර්ම. මේ මේ මේ සංයෝජනීය එක. ඒ වගේම එහි යම් චන්දරාගයක් ඇද්ද එය සංයෝජනීයයි. එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම සංයෝජනීය ධර්ම. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අයිතිද මොනවද සංයෝජන කියන්නේ? දන්නවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යාව. සංයෝජන කියන්නේ කීයද? 10යි. දස සංයෝජන කියන්නේ 10යි. ඒ දස සංයෝජන 10ටම රූප වේදනා සංඥා සංකාර විඥාන අයිතිද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද? සංයෝජනීය දහම්. සංයෝජන නෙමෙයි. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන 10ටම රූප වේදනා සංඥා සංකාර විඥාන අයිතිද? අයිතිද? අයිති නැහැ. ඒක මත යම් චන්දරාගයක් ගොඩ නැගුවේද? එය සංයෝජන දහම. පටලව ගන්න නම් එපා. හරි. ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අයිති නැහැ සංයෝජන වලට. මේක සංයෝජනීය. සංයෝජ මේ බයෙන් එපා. දහ පාරක් අහන්න පැහැදිලි කර මොකෝ මෙතනින් එහාට මේක ක්ලියර් කරගත්තේ නැත්නම් දැන් ඊළඟට කියන්න යන කෑල්ල තේරෙන්නේ නැයි. උපාදානීය ධර්මයන්ගේ ආස්වාදේ නැවත නැවත කියන ආස්වාදයට යන්නේ යන්නේ දැන්. ඒක යන්න නම් මේක තෝරගෙන ඉන්න මෙතන. මම මේක තව ටිකක් මෙහෙට වඩා විස්තර කරනවා බය වෙන්න එපා. එහෙනම් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි. තේරෙන විදිහටම කියන්නම්කෝ. ඒ තව ටිකක් ලිහිල් කරලානේ කියන්නේ කිව්වේ නේද? හරි. මෙහෙම තියෙනවා. මේ මගේ අතේ බෝතලයක් තියෙනවා. මේක රූපයක්. මේ රූපවල මොනවද තියෙන්නේ මුලින්ම? සතර මහා භූත. ආපෝ තේජෝ වායෝ. හැඩතලයක් තියෙනවා. ඒවට කියනවා සංඥා. ආ මුලින්ම වේදනා. මේක හොයාගන්න වෙනවා මොකද්ද වේදනාව කියලා. මම දැනට ඒක තාම විස්තර කරන්නේ නැහැ. මේක වේදනාවක් තියෙනවා. මේක නෙමෙයි වේදනාවක් තියෙන්නේ. මේක අපිට වේදනාවක් හැටියට දැන වෙනවා. හිතට. හරි? සංඥා ටික උත් තියෙනවා. මොනවද? හැඩතලයක් තියෙනවා. පාටක් තියෙනවා. වර්ණ සංඥා. මේකේ වර්ණ සංඥායි මේකේ වර්ණ සංඥායි වෙනස්. මේකේ හැඩතලයයි මේකේ හැඩතලයයි වෙනස්. හරි? ඒ වගේ වේදනාත් දැනෙනවා. රූප වේදනා සංඥා මෙන්න මේක චිත්තය තුලින් තමයි අපි අඳුරගන්නේ. ඒකට කියනවා සංකාර. ඒතර කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර හැටියටත් එනවා. දැන් මේක අඳුරගන්නේ අපි මනෝ සංකාරයකින් අඳුරගන්නේ. කාය සංකාර කරන්නේ නැහැ වැඩි. ඇල්ලුවොත් කාය සංකාරයක් එක්ක යනවා. මෙහෙම ඉස්සුවොත්. එතකොට සංකාර. එතකොට මේක අඳුන ගන්නවා බෝතලයක් කියලා. ඒකට කියනවා විඥානය කියලා. දැන් මෙන්න මේක බෝතලයක් කියලා අඳුර ගන්නකොටම මට කියන්න සක්කාය දිට්ඨිය හට ගන්න පුළුවන්ද? ඈ? විචිකිච්ඡා, සීලබත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. ගිය සතියේ පෙන්නපු කොටස. මොකද්ද? අවිද්‍යාව පෙර නොවිය පසු පහළ විය. එහෙමනම් මේක දකින්න දැන මේ මේ සංයෝජන තියෙනවද? නෑ. අපි කසාද බඳින්න කලින් ස්ත්‍රියක් නම් පුරුෂයෙක් දකිනවා පුරුෂයෙක් නම් ස්ත්‍රියක් දකිනවා. දකින්න දකින්න රූපයක් හැටියට නෙමෙයිද? ඒ රූපෙට එහෙම ඉන්න දුන්නාද යෝජනාවක් කරාද? සංයෝජන. මොකටද මේ යෝජනාව කරේ? එකතු වෙන්න තමයි එකතු වෙන්න යෝජනාවක් කරනවා. එකතු වෙලා කරන එකතු වෙන්න හදන්නේ යෝජනා කරන්නේ මොකකටද? ඈ ආස්වාදයේ උදෙසා. ඕකට තව වචන කියනවා පංචකාමයේ උදෙසා. තව වචන කියනවා චන්දරාගය. දැන් ප්‍රශ්නේ තිබ්බේ සංයෝජනා කරන එකද ප්‍රශ්නේ රූපේද ප්‍රශ්නේ? යෝජනා කරපු කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. රූපේ ප්‍රශ්නේ නෙමෙයිනේ. ඒ රූපේ උපාදානීය එක. රූපේ සංයෝජනීය එක. සංයෝජනීය දහමට සංයෝජනීය විදිහට ඉන්න දෙන්නේ නැතුව මොකද කරේ? යෝජනාවක් කරනවා. එකතු වෙන්න යෝජනාවක් කරනවා සංයෝජන. එතකොට මොකක්ද ඇති වෙන්නේ? අවිද්‍යාව මුලින්ම. ඊට පස්සේ උද්දච්ච වෙනවා. ඊපස්සේ මාන එනවා. ඊපස්සේ අරූප රාගෙන්. ඊපස්සේ රූප රාගෙන්. කාම රාග, පටිඝ, විචිකිච්ඡා, සීලබ්බත පරාම. සත්කාය දිට්ඨිය දක්වාම එන. දැන් අපි එහෙමනම් ඇත්තටම රූපයක් අපිට ඝට්ටණය වෙන තැන සංයෝජන තිබ්බද? ද සංයෝජන හදාගත්තද? අවිද්‍යාව පෙර නොවිය පසු පහළ විය. හරි. දැන් ඔයගලන්ම තව ටිකක් ලිහිල් කරනවා මේක. තේරුම් ගන්න. මොකද්ද? මෙතන කියන්නේ පහෙන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහෙන්නේ කියන්නේ. මම මේ පහ ගේනවා තවත් ගොඩක් වැඩි කරලා. ඇහැ. ඇහැ කියන එක දැන් තේරුම් අරගෙන කියන්න සංයෝජනීය දහමක්ද සංයෝජනයක්ද? ඇහැ කියන එක රූප කියන එක සංයෝජනීයද සංයෝජනද සංයෝජනීය චක්කු විඥාන සංයෝජනීයද සංයෝජනද දැක්කද අර දෙකට අග්ගාලා කියලා ඔයගොල්ලෝ මෙතන පොඩ්ඩක් හිර වුණා චක්කු විඥාන කියන එක සංයෝජනීයද සංයෝජනද සංයෝජනීය කොහොමද ගන්නෙ මෙතින් විඥාණය සංයෝජනීයයි මෙතින් මෙතන මේ පොතේ තියෙන ස්ලයිඩ් එකේ තියෙන බලන්න යට මොකක්ද තියෙන්නේ විඥාණය සංයෝජනීයයි හැබැයි ඒ කෙරෙහි චන්දරාගයක් ඇති වුණා නම් ඒක සංයෝජනයි. එහෙනම් ඇහැ රූප චක්කු විඥාන. ඔය තුනම සංයෝජනීයද නැද්ද? තුනම සංයෝජනීයයි. කන ශබ්දය සෝත විඥානය. සංයෝජනීයද සංයෝජනද? සංයෝජනීයයි. නාසය ගන්ධ ගාන විඥානය. සංයෝජනීයයි. දිව රස જીවහා විඥාන සංයෝජන සංයෝජනීයද සංයෝජනද? සංයෝජන. දිව රස જીවහා විඥාන සංයෝජනීයද සංයෝජනද? මේක ප්‍රශ්නේ. දිවට රස අයින් කරන්නේ කොහොමද කියලා. දිවට රස දැනෙනවා. ඉතින් කොහොමද අහනවා අයින් වෙන්නේ? ඒවා සංයෝජනීයද සංයෝජනද? තේරුණාද? වැරදි තැනක් තේරුම් ගත්තොත් මොකද වෙන්නේ කියලා. මේක යහන්නේ ප්‍රශ්නේ. දිවට රස දැනෙනවා නම් කොහොමද අයින් වෙන්නේ කියලා අහනවා. දැන් කවුද අයින් වෙන්නේ කිව්වේ? කවුරුත් අයින් වෙන්නේ කියලා නෑ. මොකද ඒවා සංයෝජනීය. දැන් අයින් කරන්න ඕන දේ නෙමෙයි මේ අයින් කරන්න හදන්නේ. සංයෝජන අයින් කරන්න ඕන එකට සංයෝජනීය අයින් කරන්න හදනවා. සංයෝජනීය බුදු පියාණන් වහන්සේටත් දැනෙනවා. නැත්තේ මොනවද? සංයෝජන. සංයෝජනීය වෙනයි. සංයෝජන වෙනයි. කය පොට්ටබ්බ කාය විඥාන. සංයෝජනද සංයෝජනීයයි. සංයෝජනීය. මන ධම්ම මනෝ විඥාන. සංයෝජනද සංයෝජනීයද? right. මේ මේ මේ මහත්යාගේ ප්‍රශ්නේ. අර සංසාරයෙන් ගින ගතියක් ගේනවා කියවනේ. ওই ගතිය තියෙනවා නම් තියෙන්න ඕනේ කොහෙද? ධම්ම සංයෝජනද සංයෝජනීයද? සංයෝජනීයයි. හරි නේද ප්‍රශ්නේ? ආ මයික් එක නැද්ද? නැත්නම් ප්‍රශ්නේ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද සංයෝජනයි සංයෝජනයි සංයෝජනීයයි හරියටම තෝරගන්න ඕන. නැත්තම් වෙන්නේ අර අවිද්‍යා සූත්‍රෙත් එක ගලපන්නත් බෑ. අපි කොහෙන් හරි මොකක්ද සංයෝජනීය ටිකක් තියෙනවා තමයි ධම්මවල. ඕම අපි අඹ ගෙඩියක් කනවා. මේක අපේ රටේ තියෙන රසවත් හින්දා ඊළඟ දවසේ අඹ ගෙඩියක් දකිනකොට ඔටෝමැටිකලි තමයි චන්දරාගයක් එන්නේ. ඔව් අන්න අන්න වැරදින තැන ප්‍රශ්නේ. ඊළඟ එකද ඇපල් ගෙඩියක් කිය අපේ පිටරින් ආපේන මම ඒක දකින්නවා මට තාම නෑ. නෑ. කෑවට පස්සේ තමයි චන්ද්‍රා ඒක තමයි තියෙන ගැටලුව වෙන්නේ කොහමද? උපාදානී මොකද අතන කිව්වේ? උපාදානීය ධර්මයන්ගේ නැවත නැවත ආස්වාදේ හොයන්න ගියාම උපාදානය හැදෙනවා කියන්නේ. හරි හරි. එතකොට අර අර කරපු දේවල් වල ධම්ම තියෙන ඇත්ත. ඒක නැවත අරගෙන මොකද කරන්නේ? මේ මොහොතේ වම අරන්න යනවා. ඒක තමයි. එතකොට උපාදානය. ඒ ප්‍රශ්නේ ඉස්සුණා. ආ නැත්තම් අරක තියෙනවා කිව්වොත් එහෙම එකක් අනිත් එක තමයි මහත්තයා මේක කවදාකවත් ඔටෝ වෙන්නේ නැහැ. ඔටෝ එනවනම් ප්‍රශ්නයක් එනවා. දුක තමා හඳා හදන්නෙත් නැහැ, අනුන් හදා හදන්නේ නැහැ, දෙන්න හදන්නෙත් නැහැ, ඉබේ හදන්නෙත් නැහැ කිව්වා. ඒතකොට ආයෙ අර අචල කසබ සූත්‍රයට පරස්පරයි. නම් අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ නැති හන්ද අපි හිතනවා මේක මම මොකක් කරන්නේත් නැහැ අනේ මන් දන්නේ හිතෙනවමනේ මේක කන්න මට. දැන් හිතෙනවා කියන තැනම තියෙන අහුල. එතන ප්‍රශ්නේ හරිද මහත්තයා? දැන් අතන්දි මට ගොඩක් විස්තර කරේ නැත්නම් මම මෙතනට එන්න හැන්දා. මෙතනට ওই ප්‍රශ්නේ එන හැන්දා තමයි මම එතනදි ඒ ඒ මට්ටමේ විස්තර කරලා ගියේ. හැබැයි මෙන්න මෙතෙන් තෝරගන්න ඕනේ. එහෙනම් මේ හොඳට තේරුම් ගන්න භෞතික ලෝකයේ තියෙන කිසිම දෙයක් සංයෝජන නෙමෙයි. භෞතික ලෝකේ තියෙන ඔක්කොම දැන් මම කියවා කියවද ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණයි කනයි ශබ්දයි සෝත විඤ්ඤාණයි දිවයි රසයි ජීව විඤ්ඤාණයි නාසය ගන්ධයි ගාන විඥානයයි කයයි පහසයි පොට්ට කාය විඥානය කයයි පොට්ටබ්බයි කාය විඥානයයි මනයි ධම්මයි මනෝ විඥානය කීයද ඔක්කොම 18යි 18 සංයෝජනීය ධර්ම 18ත් එක්ක සංනියක් නටන්න යනකොට 18 සංනිය නටල උපාදාන හැදෙනවා මං කොහොනේ 18 සංනිය පෙන්නන්නම් කියලා කිව්වනේ ආ පෙන්නන්නේ ඒක තමයි දැන් මේ පෙන්නන්නේ නැහැ 18ම මොනවද? සංයෝජනීය. මෙන්න මේ 18ත් එක්ක කරන්න තියෙන පුහු වැඩ ටිකක් කරන. නේ? පුහු වැඩ ටිකක් කරන. අනිවාර්යයෙන්. පුහු වැඩ ටිකක් නෑ අපි හොයාගෙන යන් ඉස්සරහට. ඒක තමයි තේරෙන්නේ. පුහු වැඩ ටිකක් කරන. එහෙම පුහු වැඩක් කරන්නේ නැත්නම් අපිට දුකෙයිද? දැන් හොඳ වැඩක් කළා දුකේයිද කියලා අහන්නේ. දැන් පුහු වැඩක් කළාම දුකේද? මොකරි පුහු වැඩක් නේ කරන්න ඕනේ. නේද? ඔය පුහු වැඩ කරන්න යන්න යන්න අපිව අහු වෙනවද නැද්ද? අහු වෙනවා. ඉතින් සන්නි තමයි. ඉතින් මොකද වෙන්නේ? පුළුවන් තරම් පුහු දේවල් වලට අහු වෙච්ච හන්දා අන්තිමට කපන්න වෙන්නේ පුහුලෙන්. නේද? පුහුලෙන් තමයි අන්තිමට කපන්න වෙන්නේ. ඊට පස්සේ මොකද? අරවටම අහු වෙච්ච හන්දා අහු ගෙඩියෙම කපන්න වෙනවා. ඌලයි අහු අහුයි අරන් වැඩේ පටන් ගන්න වෙනවා. ඉතින් ඒකට මොකද වෙන්නේ? බුදුහාඳුර උපමාවක් කියනවා. මේ සංකාර වැඩ පිළිවෙල ඔබලා තෝරාගත්තේ නැත්නම් හරියට නිකන් කෙහෙල් ගහක සරු ඵලයක් හොයනවා වගේ. අන්දර කෙහෙල් ගස් ටිකක් ගන්නවා වැඩේට. ඔක්කොම කොල්ල තියෙන පුහු වැඩ ටික. නේ? ඔක්කොම ගොන් වැඩ ටිකක් කරලා ඒවත් එක්ක වැඩ කටයුතු කරලා ගිහිල්ලා ඉඳන ගොක්කොල ටිකක් ගන්න වෙනවා. ගොන් වැඩමනේ කරලා තියෙන්නේ. අන්තිමට ඉතින් කෙලස් පළවා හරින්න ඕන එක පළවා හරින්න නැතුව ළඟට ගත්ත හන්දා දැන් දුම්වල ටික ගන්න වෙලා තියෙනවා පළවා හරින්න. බලන්නේ නැද්ද කියලා. ඇයි ආස්වාදයේ උදෙසාම තමයි. ඔය සියලු කතන්දර ටික සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔය කියපු ටික අහන්න එපා කොයි පොතේ තියෙන්නේ කියලා. ත්‍රිපිටකේ කොයි සූත්‍රයේද සර් ওই කැලල තිබ්බේ කියලා නම් අහන්න එපා. දැන් මේ ආපු එක කිව්වේ. නැත්නම් ඇයි ඕම ගන්නෙ නේ? ඇයි පුහුල්ම ගන්නෙ? ඇයි අහුගෙඩිම ගන්නෙ? අහුවෙච්ච ඒවා කපන්නත් එපා. පුහු දෙයට ආලය කරපු හින්දානේ පුහුල් වෙලා තියෙන්නේ. ඉතින් දැන් පුහුලෙන්ම කපලා දාන්න වෙනවා වැඩි. තේරෙන්නේ නැතුව. බොක්කොල ටිකක් අරගෙන, කෙහෙල් ගම් කම් ටිකක් අරගෙන, දුම්මලත් අරගෙන වැඩේ පටන් ගන්න මොකද 18 හරියට තෝරගන්න බැරුව ඒකත් එක සාන්නේ නටල එක එකාට කරපු හිංගි හිංසා අවඩ අසාධාරණ කොල්ල කරන්න දින 10 12 ටික ඔක්කොම කරලා උන් ටික එනවා දැන් පලි ගන්න. ඒටි වැඩේ අමාරුයි. දැන් මුන් ටිකත් එක ආයි පලි ගන්න කියෝ. ආයි කරන්නේ පුහු වැඩ. මුන් ටිකත් එක ආයි පලි ගන්න යනවා. ආයි කරන්නේ ඒ හින්දා ওই ටික ඔක්කොම පැත්තකින් තියලා පොඩ්ඩක් මෛත්‍රියෙන් වැඩේ ගොඩ දාගන්න වෙනවා. නැත්නම් ආයි පුහු දෙයකටම තමයි වෙන්නේ. මේ එන්න මේක හරියට දහම තෝරගත්තොත් ඈන දුරකට පස්සේ විසඳ ගන්න පුළුවන් මේ. හරි. එහෙනම් අපිට ඇත්තටම හොඳට කල්පනා කරලා බලන්න මේ 18ම උපාදානීය ධර්ම නම් අපේ gedere ඉන්න සියලු දෙනාම උපාදානීය ධම්ද උපාදාන උපාදානද දැන් අපි එතනට එන්න බෑ අපි කන බොන ඒවා අඳින පළඳින ඒවා අපි අසල්වාසීන් කේවා කවුරු හරි ඒවා ළඟ ඉන්න රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඔය සබ්බ සකල මනාවම උපාදානීය දහම්ද සංයෝජනීය දහම්ද සංයෝජනද ඇයි අපි එහෙනම් ඒ ඇයට බැන්නේ උඹලා මට දුක දෙනවා කියලා ඇයි බැන්නේ? ධර්මයක් දැක්කහන්දද අධර්මයක් දැක්කහන්ද? උපාදානීය දහමයි උපාදාන දහමයි තෝරගන්න බෑ. අපි ගිරවුරල වගේ පාඩම් කරලා කට ඇරියොට්ටක් ගාලා කියන සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ ස්කන්ධා. විභාගයටත් ලියුවා ලකුණු 100යි ඔක්කොම හරි. එහෙනම් ඒ D නම් D ගන්න තියෙන සීරු සහතික ටිකක් අරන් තිනවා gedare ඉන්න උපාදානීය දහමක් නෙමෙයි gedare ඉන්න උපාදාන දහමක් මත මූත් එක තමයි ලොකුම හේනේ මට තියෙන්නේ කියලා දැන් හිතන්නේ. ඒක මොකක් නැහැ. ඒවා උපාදානීය දහම. හොඳට බලන්න මෙච්චර ලස්සනට මේ විස්තර කරලා තියෙන ඒවා. අංකිව එකයි අපි කියවලා තින්නේ නව කතා කියලා. එක්ක කවුරු හරි ලියපු අපබ්බංශයක් කියවලා තියෙනවා. තේරුම් කරලා කියන එක නෙමෙයි. දැන් මේක හොඳ වෙලාවට මෙහෙම පෙන්වන්න පැහැදිලිව සූත්‍ර තියෙනවා. ඒ හින්දා හොඳයි. නැත්නම් කිය හිතන්න පුළුවන්. ඔයා කිව්වට එහෙම කොහොද? මම නදන්නේ මෙයා කාගේ හැටි, අපේ ගෙදර ඉන්න කාගේ හැටි. මට කොයි වෙලාවෙත් ඉන්න දෙන්නේ නැහැ. එහෙම තමයි හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් කර එහෙනම් මේවා උපාදානීය දහම්. ඒතර මේ උපාදානීය දහම් අපේ ඇසට, කනට, දිවට, කයට, මනට ගැටුණා කියලා කෙලෙස්ද? අන්න තථාගතයන් වහන්සේ කිව්වා මොකද්ද? යමකින් යමක් සිතට යම් අරමුණක් එයිද එයින් එය වළක්වන්නේ නැහැ හැම එකක්ම. මොකද අරමුණ වෙනේම ඔක්කොම උපා දානීය දහම් සංයෝජනීය දහම් එයින් යම් අකුසලයක් කරයිද එයින් ඒ වළක්වා ගත යුතුයි. එහෙනම් මේ චන්දරාගයෙන් තමයි වැඩේ තියෙන්නේ. ඒ හින්දා තමයි කියන්නේ පංචස්කන්ධයේ පංචස්කන්ධයේසේ දැනගත යුතුයි. පංච උපාදානස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේසේ දැනගත යුතුයි. පංචස්කන්ධයේ මුල් කරගෙන පංච උපාදානස්කන්ධයේ ගොඩ නැගෙන චන්දරාගයේ චන්දරාගයේසේ දැනගත යුතුයි. චන්දරාගය පහ කළ යුතුයි. එහෙනම් චන්දරාගය පහ වෙන තැන සංගිත්තේන පංච උපාදානස්කන්ධා නිරෝධෝ හෝති. එහෙනම් චන්දරාගය තමයි දුක්ඛ සමුදය. හෙවත් ආස්වාදේ එතකොට ගෙදර ඉන්න අම්මා කෙලෙස්ද? තාත්තා කෙලෙස්ද? නෝනා මහත්තයා දූ දරුවෝ නෑ. ඒවට එක එක නම් ගොත් ටිකක් තියෙන පොදුවේ ඔක්කොම රූප. නේද? දැන් ගෙදර අම්මට කතා රූපෙ මෙහෙන්න කිව්වොත් එහෙම කවුරු වෙයිද දන්නේ නැහැ. අන්න ලෝකේ විහාරය කරන්න නම් ගොඩ ටිකක් දීලා තිනවා තථාගතයන් වහන්සේත් කියනවා පඬිතුත් ඒ භාවිතා කරනවා මාදේ භාවිතා කරමු දැන් අම්මා කිව්වයි කියලා කෙලස් නැහැ ඒ ඔව අඳුන්වන්න තියෙනේ නම දැන් කොස්සට කොස්ස කිව්වකෝ කෙලස්ද අන්න එතකොට නම් පොඩ්ඩක් තීරේ ඉදලට ඉදල කිව්වොත් කිව්වොත් ඒක උපාදානීය දහමද උපාදාන දහමද අන්න මගුලක් දවන්නේ නැහැ කොස්ස තිබ්බ දැන් තියාගන්න නැහැ හැමතැනම දානවා මොයක් උ දැන් මොකද වෙලා තියෙන්නේ ඒ උපාදාන. ඒ උපාදාන. අර උපාදා කොස්ස නැති බව දැනගන්නේ උපාදානීය දහම. ඊට පස්සේ කොස්ස හොයාගන්න එකත් උපාදානීය දහමටයි තියෙන්නේ. හැබැයි බැන බැන හොයන එක උපාදාන දහමටයි තියෙන්නේ. දැන් අන්තිමට බැන බැන හොයලා කරන්නේත් මොකද්ද? අතු ගාන එක. එතකොට වෙන්නේ තියෙන්නේ ගෙයි කුණු ටික එළියට දානවා. ඔක්කොම කුණු කන්දල් ටික ඇතුළට අරගෙන. සසර ගමන ගෙනියන ඕජස් ටික ඔක්කොම අර ගහ හැදෙන්න වගේ ඕජස් ටික ඔක්කොම අරගෙන එතකොට. මේ හොඳට කල්පනා කරලා බලන්න මෙච්චර පැහැදිලි නිවන් මාර්ගක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. මං කිව්වා මොකද පළවෙනි දවසේ මං කිව්වේ ඒකයි මේක මිනිස්සයාට තේරෙන්නේ නැත්නම් ලෞතුරා බුදු පියාණන් වහන්සේ මේක මනුස්ස තලයේ කියන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. මේ මනුස්සන තේරුම් ගන්න බැරි හැමදාම. ඇයි මේ කියලා තියෙන්නේ? මනුස්සයට තේරුම් ගන්න පුළුවන් හන්දා. දැන් මේක කියනකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? අපිට අපි ගැනම ලැජ්ජ නැද්ද දෙයියනේ ඇයි මං අර මනුස්සයට බැන්නේ කියලා. මූ මට දුක දෙනවා කියලා. අපේ හිතෙන් ගොඩ නගාගත්ත චන්දරාගයක ප්‍රශ්නයකට අල්ලපු ගෙදර ඉන්න මනුස්සයට බයින්න. දැන් එතන මේ මේක අහනවා මේක ඇහුවාර දිවෙන් රස කතාව. ඇත්තටම දිවෙන් රස කියන එක උපාදානීය ධමයක්. ඒක උපාදාන ධමයක් නෙමෙයි. දැන් මම ඒක තවදුරටත් සනාථ කරනවා ඊළඟට. ඔක කොහොමම නෙමෙයිද කියලා බලන්න. ඒ ටිකත් අරගෙන ඉවරලා අපි යමු. මොනවා හරි ගැටලු ආවොත් කියන්න අනිවාර්යයි. හොඳ මේ මේ මේ මම ඊළඟ කොටසට යන්න කලින් මේ කොටස නෙමෙයි ඊළඟ කොටසට යන්න කලින් මේක හොඳට ක්ලියර් කරගන්න. එතකොට අපිට මේක හරියටම තව තව තේරෙන්න ගන්නවා. මෙන්න මේ සංයුක්ත නිකායේ තියෙනවා මාළුක්කේ පුත්තු සූත්‍රය කියන සූත්‍රය. මෙන්න මේකේ කියනවා මෙහෙම දෙයක්. මේක ටිකක් දිග සූත්‍රයක් මේ අවශ්‍ය කරන කැලලක් ගත්තා මෙතනට ඕන කරන තැනට. ඔහුට රූපේ නිසා හටගන්නා නොඑක් වේදනාවෝ වැඩෙත්. වේදනාවෝ වැඩෙත්. දැඩි ලෝභය වෙහෙසද වැඩෙත්. නොහොත් දැඩි ලෝභය හා වෙහෙසසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්වුනේ නිවන ඈතයයි කියනු ලැබේ. මේක වෙන්නේ කොහොමද? මේ වේදනාව හරියට තේරුම් ගන්නේ නැතුව වේදනාවත් එක්ක යම් වැඩපිළිවෙලක් කරනවා. ඒ කියන්නේ අතන කිව්වා මොකද්ද? වේදනාව යන උපාදානීය ධමකි. ඒක තෝරගත්තේ ගන්නේ නැතුව ඒකත් එක්ක යම් වැඩපිළිවෙලක් කරන්න ගිහිල්ලා මොකද වෙන්නේ? දැඩි අසහනයකට දැඩි ලෝභයකටපත් වෙලා දුකකටපත් වෙනවා. ඔහුට නිවන ගොඩක් ඈතයි කියන්නේ. ඒ කියන්නේ ඇයි එහෙම උනේ? වේදනාව උපාදානීය ධමයක් හැටියට වේදනාව තෝරගන්න බැරුව වේදනාවෙන් යම් දෙයක් භුක්ති විඳින්න ගිය ගමන් උපාදාන ධමයක් බවට පත් වෙනවා. උපාදානයක් බවට පත් වෙනවා. මේක ඊළඟ කොටසේ කියනවා බලන්න. සිහියෙන් යුත් හෙතෙමේ රූපය දැක රූපේ නොඇලී. නොඇලුණු සිත් ඇත්තේ විඳි. එය ගිලගෙනද නොසිටී. රූපය දක්නා වූ වේදනාව සෙවුනා වූද සෙවුනා වූද ඔහුගේ යම්සේ යම්සේ ගෙවේද රැස් නොවේද හෙත මේ සිහි ඇත්තේම එසේ හැසිරේ මෙසේ දුක් බැහැරලන්නවුන්ට නිවන ළඟයයි කියනු ලැබේ. ඉන්ද්‍රියන් ටික හයම මම දැන් පෙන්නනවා නිවන ඈත් වෙන විදිහයි නිවන ලඟ වෙන විදිහයි. ඉන්ද්‍රියන් හයටම දැන් කියාගෙන යනවා. එකකට නෙමෙයි ඔන්න එකකට. උඩ කොටස නිතරම තියෙන නිවන ඈත් වෙන විදිය යට තියෙන නිවන ලං වෙන විදිහ. උඩදී ගින්න වැඩි වෙනවා යටදී සිසිල් වෙනවා. නිවෙනවා. අරක අරක වෙන්න වෙන්න ගින්න වැඩි, අසහනය වැඩි, පීඩාව වැඩි, දාහය වැඩි. හැබැයි දැන් යට කොටස කියන මොකක්ද සීයේ රූපය දැක. ඔක්කොටම ඉතල රූපය දකින්න ඕන. බැරි වෙලාවක රූප පේන්නේ නැත්තම් ඒ වෙන මොකක් හරි ලෙඩක්. හැබැයි මේකේ කියන මොකද්ද? රූපේ නොඇලේ නොඇලුණු සිත් ඇත්තේ විඳි. හැබැයි ඒ කියන්නේ වේදනාවක් දැන වෙනවා. ඒකයි මේ කියන්නේ. වේදනාවක් දැනෙන්නේ නැත්තේ නෑ. හැබැයි ඒ වේදනාව උපාදානීය දහමක් කියලා දන්නවා. ඔහු ඒ වේදනාව ඇලිලා උපාදානයක් කරගන්න යන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් අර වේදනාව ඉදිරියේ චිත්තය අන්ධ වෙන්නේ නැහැ. චන්දරාගය වෙන්නේ නැහැ. ඒ හින්දා ඒකත් එක සැරිසරන්නේ නැහැ. හැබැයි චිත්තය අන්ධ වුණොත් මොකද වෙන්නේ? සැරිසරන. මේක මම තව එහාට විස්තර කරනවා ඕගොල්ලන්ට. මෙතන මේ අවශ්‍ය කාරණේට දැන් පෙන්නන්නේ. ඊළඟට කියනවා ශබ්දය අසා ඒ ප්‍රිය අරමුණේ මෙනෙහි කරන්නේ උන්ගේ සිහිය නටුවේ වෙසින්වේ ඇලුණු සිත් ඇත්තේ එය ගිලගෙනද සිටි ඔහුට ශබ්දය නිසා හටගන්නා නොඑක් වේදනාව වැඩෙත් දැඩි වේදනාව වෙහෙසට වැඩෙ නොහොත් දැඩි ලෝභයෙන් ආ වෙසසුන්ගේ සිත පෙළයි මෙසේ දුක් රැසට. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? ඇත්තම සද්දයක් ඇහෙනවා. ඒවැ වේදනාව හරියට අඳුර ගන්න බැරුව මොකද වෙන්නේ? ඒවත් එක්ක යනවා. අර වේදනාව අපේ වචන වලින් කිව්වොත් ඇත්තටම යථාර්ථයෙන් එන රියල් එක දන්නේ නැහැ. ඒක මත යමක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට කියනවා මේක මොකද්ද? සිහියෙන් යුත් හිත මේ ශබ්දය අසා. දැන් බැරි වෙලාවකත් ආර්යයන්ට සද්දය ඇහෙන්නේ නැද්ද? සද්දය අසාද? සද්දය අසා. සද්දය ඇහෙන්නේ නැතු ඉතින් ක්‍රමයක් නැහැ. සද්දය ඇහෙන්න ඕනේ. සද්දය ඇහෙන එක එකක්. එහි නොඇලී ඉන්න එක තව එකක්. ඊළඟට නොඇලී ඉන්නේ කොහොමද කියලා ඊළඟට පෙන්වන්න ඕනේ. ඒක ඊළඟ ප්‍රශ්නේ. නැත්නම් කෙනෙක් කියනවා ආ සද්ද ඇලෙන්නේ නැතු හිටියනම් හරි. ඇලෙන්නේ නැතු ඉන්න ක්‍රමයක් තියෙන්නේ ඇලෙන්න එපයි කිව්වට බෑනේ. ඇලෙන්න නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවා. අන්න එහි සද්දේ නොඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ වෙයි. ගිලගෙන නොසිටි. දැන් බලන්න මේවා ගිලගෙන ඉන්නවා. නේද? මේක ගිලගෙන ඉන්නවා. මේක ගිලගෙන ඉන්නේ නෑ. මේ මෙහෙම ගිලගෙන ඉන්නවට තව වචනයක් කියනවා කජ්ජනී කියලා. සූත්‍රයක් තියෙනවා කජ්ජනී කියලා. මේ කජ්ජනී කියන්නේ කනවා කියන එකයි. ඒ කජ්ජනී සූත්‍රය විස්තර කරනවා ඇහෙන් රූප කනවා කියලා. ඒක තමයි ගිලගෙන ඉන්නවා කියන්නේ. යමක් ගිලිනොක් කියන්නේත් අපි. ඇහෙන් රූප කනවා. කනෙන් ශබ්ද කනවා. දිවෙන් රස කනවා. නාසයෙන් ගන්ධ කනවා. කයෙන් පහස කනවා. මනෙන් ධම්ම කනවා කියලා. දැන් අපි පුරුදුලා තියෙන කනවා ගුවම එකයි. බැරි නම් හයම කනවා. හයෙන්ම කන කාලා කාලා ඕ මත් වෙලා ඉන්න. එතකොට නිවන ඈතයි. නිවන ඈත. යයි මත් වෙලා ඉන්නේ. එහෙනම් ඒ ඒක තමයි මෙතන කියන්නේ ගිලගෙන දිනවා. හැබැයි යටේ කියන්නේ මොකද්ද? එහි ශබ්දය ඇහෙනවා. ඒ ශබ්දය මොකද්ද එහි නොඇලී විඳිනවා. එය ගිලගෙන නොසිතී. ශබ්දය ඇහෙන එකයි ගිලින එකයි දෙකක්. මේ දෙක දෙකක්. ඇහෙන එක නතර කරන්න බෑ. ගිලින එක නතර කරන්න පුළුවන්. ඇයි? ගිලින්නේ මොකක් හරි උදෙසා. අන්නේ උදෙසා ගිලින වැඩේ ඉච්ඡාව ඉෂ්ට වෙනවද නැද්ද කියලා තමයි හොයාගන්න ඕනේ. එහෙනම් මෙතන කියන මොකද්ද? ඒව ගිලින්න ගියහම මොකෝ වෙන්නේ? වේදනාව වැඩෙනවා, වේදනාව වැඩෙනවා, දැඩි අසහනේ දුක් රසක් හට ගන්නවා. මම ඔයගලන්ට ගාතාවක් කව පටන් ගන්න තැන. මොකද කිව්වේ? ඉච්ඡා මොකද කිව්වේ? ඉච්ඡාය ජායති සෝකෝ ඉච්ඡා ජායති බයං. එන රූපත් එක්ක ඉච්ඡාව ගොඩනගන්න ගොඩනගන්න ශෝකේ වැඩි. අර ගොටුකොල පාත්‍රියත් එක්ක ඉච්ඡාවක් ගොඩනගපු හින්දා නේද මහත්මිය ශෝකය ආවේ. ඊළඟ දවසෙත් මුන් එයිද දන්නේ නැහැ කියලා බයෙන් හිටියේ. අර මොකද්ද ශාලාවේ අන්න මේ ශාලාවේ නෙමෙයි මේ මොකද්ද මේ මේ ගෙස්ට් හවුස් එකේ කාමර ටික ඔක්කොම මේව කරලා ගියාම ඒ අර ඉච්ඡාව ඉච්ඡාවෙන් බැඳිච්චාම නේද දැන් ශෝකය තියලා තියෙන්නේ ඒ හින්දම නේද බයෙන් ඉන්නේ ඊළඟ දවසේ නේකත් මෙහෙම කරොයිද දන්නේ නැහැ කියලා ඒක හරියට මේ ඔගේ ඔය ගාතාව අරගෙන නැහැ හොඳේ ඒ කියන්නේ මේ ධම්මපදේ ඔය ගාතාව මමමයි හැදුවේ ඒකේ වගකීම් තියෙන්නේ මම විතරයි අරක තින්නේ ඉච්ඡා ජායති සෝකෝ මොකද ප්‍රියතෝ ජායති සෝකෝ තණ්හා ජායති සෝකෝ තණ්හාවයි ඉච්ඡාවයි කියන්නේ එකම දෙයක් හන්ද තමයි කාරණා අපි පෙන්වන්නේ ඉච්ඡා ජායති සෝකෝ ඉච්ඡා ජායති බයං ඉච්ඡා විප්පමුත්තස්ස ඉච්ඡාවෙන් මිදුණු තැන ශෝකයෙන් නිදහස් බයෙන් නිදහස් එහෙනම් මෙතන මේ ගිලගන්නේ මොකෙන්ද ඉච්ඡාවෙන්මයි අර වේදනාවත් එක්ක ඉච්ඡාව කොට නගනවා. යම් කිසි බලාපොරොත්තුවක්. ඒක ගිලගෙන ඉන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? බයයි ශෝකයයි. එහෙනම් මෙතන කරන්නේ මොකද? ඒ shabdේ හරියටම ඇත්තටම වේදනාව උපාදානීය ධර්මයෙන් විදිහට එන්නේ කොහොමද කියලා දැනගත්තට පස්සේ ඒක ගිල ඇයි ගිලුවා කියලා ගන්න දෙයක් නැහැ කියලා තේරෙන්න ගන්න ඊළඟට. තමයි ඉස්සරහට ඒක විස්තර කරනවා. දැන් ගිලින්නේ මොකක් හරි ලබා ගන්නනේ. ලබා ගන්න දෙයක් නැත්තම් දැන් බලා ලබා ගන්න දෙයක් නැත්තම් ඔය ගිලින්නේ නැහැ. හැබැයි ලබා ගන්න දෙයක් තියෙනවා කියලා හිතනකම් ගිලිනවා. ලබා ගන්න දෙයක් තියෙනවා නම් ගිලින්නේ. ලබා ගන්න දෙයක් නැත්තම් ඉතින් ගිලලා මොනව කරන්නේ? ලබා ගන්න දෙයක් ලබා ගන්න දෙයක් තියෙනහන් තියනවා කියලා හිතෙනහන් ගන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ලබා ගන්න දෙයක් ඇත්තටම තියෙනවද නැද්ද කියලා බලන්න ඕන. තියෙනව නම් මොකෝ කරන් තින්නේ? අපි කට්ටියත් එක්කම. කට්ටියත් එක්කම ගිලිමු. ඇත්තටම ලබා ගන්න පුළුවන් නම්. බැරි නම් ගිලින්න නැතුව ඉමු ඉතින්. ඔච්චරයි තියෙන්නේ තීරණේ. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මෙතෙක් කල් ගිලලා මොකෝ වුනේ? ඒක එක්ස්පීරියන්ස් තියෙනවනේ. මෙතෙක් කල් ගිලලා ගිලලා ගිලලා ගිලලා දැන් මම මේ බාගෙට දැන් කවුරු හරි කෙනෙක් YouTube එකේ හරි ආන මම වන්න ගිලින කතා කෑම ගැනම තමයි කතා කරන්නේ. දැන් මැගදින්නේ ඇවිල්ලා සමහරට ජොයින් වෙන්නේ. දැන් රූප ගිලින එකයි හද්ද ගිලින එකයි ඒක ටික නෑ කෑම ගිලින එක විතරයි හිතෙන්නේ. ඒතකොට හිතෙනවා ආනේ දිව ගැන විතරමනේ කතා කරේ. අනිත් ටික කිව්වෙම නෑනේ. මේක තමයි බුද්ධ ශාසනේ බණ අහනකොට එහෙන් කොණින් කෑලි වලින් අහන්න බෑ කියන්නේ. මුළු සමස්තයක් කතා කරන්නේ. හරි. මේ මේකේ මේ සූත්‍රේ පටන් ගන්න තැන විස්තර කරන්නේ කොහොමද දන්නවද? අප්‍රියං ආ එක්කම ප්‍රියංගේ වෙන්නේ උතින් ඉඳලා පටන් ගන්න වැඩි. මන වඩනයි මන නෝඩන එකනේ පටන් ගන්න. මම මේ මෙතනට ඕන කරන ටික ගත්තේ. හරි ඊළඟ කොටසට එන්න. ගන්ධය ගාණය කොට ප්‍රියාරමුණු කෙරේ මෙනෙහි කරන්නේ සිහිනුවනටුවේ වෙසිනියලුන සිත් ඇත්තේ වෙයි. එය ගිලගෙනද සිටින්නේ ඌට ගන්ධය නිසාටගත් නොඑක් වේදනාවද දැඩි වෙද්ද? දැඩි ලෝභය විශේෂිනුගේ සිත පෙළේ මෙසේ දුක් හට ගන්නවා කියලා කියනවා. සිහියෙන් යුක්තද මේ ගන්ධය ආග්‍රහණය කොට දැන් ගන්ධ දැනෙන්නේ නැද්ද? ගන්ධ දැනෙනවද? දැනෙන්නේ නැහැකුත් එහෙම මොකරි මේ ස්නායු ප්‍රශ්නයක්. හරි නහය හරි මොකේ හරි ප්‍රශ්නයක්. ගන්ධය දැනෙන්නේ නැත්තම්. දැනෙන්න ඕන. මොකද ගන්ධය කියන එක උපාදානීය ධර්මයක්. ගන්ධය කියන එක උපාදාන උපාදානයක් නෙමෙයි. ගන්ධය උපාදානීය. හැබැයි ගන්ධය කෙරෙහි යම් චන්දරාගයක් ගොඩ නැගුවොත් ඒක උපාදානයි. එතන අපි අයින් කරා ගන්න ඕනේ චන්දරාගය ගොඩ නගන වැඩ පිළිවෙත ගන්ධද? හැබැයි ගන්ධය දැනෙන්න ඕනේ. එහෙනම් අන්නේ ගන්ධය ගිලින්න ගිහින් තමයි චන්දරාගය එන්නේ. දැන් ගිලින්නේ නැහැ. කොහොමද ගිලින්නේ නැතු ඉන්නේ කියලා හවස් වෙන ඉස්සෙල්ලා කියලා දෙනවා බය වෙන්න එපා. දවස් හතරෙම සාකච්ඡා සමස්තේම අද ගන්නවා. කොහොමද ගිලින්නේ නැතු ඉන්නේ කියලා කියනවා අනිවාර්යෙන්. හරි? යොමු කළා අර ඒක තුල බැඳෙන්න ගන්නවා කියන එකයි. ඒක අර මෙතන මේ අර ගිලිනවා කියන වචනේ ගන්න මම අර කජ්ජනී සූත්‍රයෙන් කිව්වේ ඒකයි. රූප කනවා, සද්ද කනවා, රස කනවා, ස්පර්ශ කනවා, පොට්ටබ්බ කනවා, ධම්ම කනවා, කකා ඉන්නවා. ඉතින් මෙන්න මේ කකා ඉන්න අයගේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්න નિરાයාසයෙන් ගොඩ නැගෙන්න ගන්නවා. ඒ කන්න ගියහන්ද මේක. නේ? දැන් සමාජලාට කියන්නේ මිනිසුන් තරහා ගියාම කියන්නේ මම බොලක් බොලක් කනවා කියන්නේ. ඒ ඒ කනවා කියන්නේ මේ දිවෙන් කන එකද? නෑ මොකද්ද මේ? පලි ගන්න කියලා කියන්නේ. ඔව්. ඔව් මාළු ගඳයි. මාළු ගඳයි කුණු ගඳයි. ඔය පහුදා කුණු ටික අස්ස ආස් කරලා නැහැ කුණු ගඳ එනවා. ඔව්. එතකොට ඒකේ තියෙන ඔව් දැන් ඒක ඒක මග අරින්න කියලා අනිත් පැත්තෙන් එනවා. ඔව් මඟටක පැත්තෙන් එන්නේ නැතුව රවුම් අනිත් පැත්තෙන්. දැන් අර පැත්තේ මොකක් හරි අසුචි ගොඩක් ගොඩ ගහලා. <laughs> දැන් මොකෝ කරන්නේ? ඒ පැත්තෙන් කිනකොට අර තව පැත්තේ කියන වැව රවුමින් යනවා. ඒ පැත්තේ මොකක් හරි වැව ගොඩ දාලා හරි මොකක් හරිලා ඒ පැත්තෙත් කේස. දැන් කොහෙන්ද යන්නේ අපි? ඒක තමයි. ඒ පැත්තේ කෙනාට බෝඩ් එක ගහලා තියෙනවා මා මේ උමම් මාර්ගයෙන්ම යන්න කියලා. ඒකට කකුල් රිදෙනවා. ආ දැන් දැන් කොහේ හරි මේ නුවර පළාතේ හිවි ගඳ නැති දෙනකින් යන්න නේ. ඒ කියන්නේ උපාදානීය ධර්ම වලින් අයින් වෙලා යන තැනක් නෙවෙයි දේ හොයුවේ ඔය. ඔව්. දැන් උපාදානීය ධර්ම වලින් අයින් වෙලා යන්න බෑ. උපාදානීය ධර්ම වෙනයි. උපාදාන ධර්ම වෙනයි. ඒ කියන්නේ ගන්ධයෙන් ඉලගෙන ඉන්නේ කියන එක. අන්න. දැන් ඒක මොකද? දැන් ඒක හරියන්නේ නැහැ. ඒවා නිකන් මේ මුක්කු ගහන වගේ පැලස්තර ඒවා. නැත්නම් ලෝකේ ගඳ නැති තැනක් හොයාගන්න ඉන්න හුඟක් උත් එහෙම. දැන් අන්තිමට කොහෙන්ද ගෙදර ඉන්න කාලන් ඉන්න බෑ. ඒක තැනක් නෑ මම මේ උදාහරණයක් කිව්වේ. ඕ නෑ නෑ මම කියන්නේ ඒක තමයි. දැන් අපි දැන් මෙතෙන්දි බුද්ධිමත් වෙන්න බෑ. දැන් ඔහොම ඉඳලා ගෙදර එන. දැන් ගෙදර ඉන්නේ උන් ටික නාලා නෑ. දැන් මොකද කරන්නේ ඊළඟ? මොකද අපි මේ බුද්ධ ශාසනය ගලපන එක ගලපන්න ඕනේ ඔක්කොටම. ආයි එක තැනකට ගලපනවා එක තැනකට ගලපන්න බෑ. එහෙම වෙන්න බෑ. දැන් ගෙදරින් යන්නද බෑ. නෑ නෑ මට මේක තේරුණේ හින්දා තමයි මම කිව්වේ මේ යන්න බෑ මාකට් එකට ලකේකට මාළු ගඳ ගිල ගන්නවා ඔව් අන්න හරි ඒක ගිලගෙන ඉන්න ඔහේ නිකන් දැන් ඉතින් ඒක ගිලෙන්නේ හින්දා අනිත් පැත්තෙන් එන්නේ දැන් ඔබතුමියගේ අර මාළු ගඳ එන වෙලාව ඉච්චා මොකක් තිබ්බේ ගඳක් නැතිව යන්න කියලා අන්න හරි නලබති තම්පි දුක්ඛ ඒ ඉච්ඡාවෙන් ලැබිය හැක්කක් නොවේ නලබති තම්පි දුක්ඛ ඒක ඒතකොට අනිත් පැත්තෙන් කියන්නේ මොකක්ද තිබිච්ච අර පාරෙන් යන්න ඕනේ. ගැව්ව බෝඩ් එකක් යන්න බෑ. ඔව් ඒ පැත්තෙන් යන කෙනට උමම් මාර්ගයේ යන්න කියලා කියනවා. කකුල් දෙක රිදෙනවා. ඔව් එතකොට කකුල් රිදෙනවා. ඉතින් ඔය දෙකම දුකයි. ඔව් එතන ප්‍රශ්නේ තියෙන්නේ උමම් මාර්ගයේ ගිය එකද යන එකද දුක? අර ගඳද? දෙකම දුකයි. දැන් දෙකම දුක නම් මොකෝ කරන්නේ? ඒක තමයි දැන් ප්‍රශ්නේ. දෙකම දුක නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය දෙකම දුක නෙමෙයි. හැබැයි එක දුකක් තියෙනවා උතන. මොකද්ද? අර ඔබතුමිය උමම් මාර්ගයෙන් යන ඔබතුමියට කායික දුකක් එයි. කකුල් අමාරුවක් තියෙනවා නම්. ඒක වෙන එකක්. මම එතනට එනවා දැන්. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ ගිල ගන්න කතාවක් කියවෙන විතරයි. ඔව් ගන්ධය ගිලගෙන තමයි දැන් අපි වෙනත් මාර්ගයක් හොයන්නේ. ගන්ධෙන් බේරෙන්න. නමුත් බේරෙන්න බෑ. බෑ. එතකොට අපි නිතරම හදා ගන්න මොකද්ද? උපාදානීය ධර්ම වලින් අයින් වෙලා පොඩි ෂෝට්කට් එකක් හොයනවා චන්දරාගය කඩා ගන්න කියලා හිතලා. ඔන්න කොටින්. එතකොට අපි අපි කරන්නේ හොඳට බැලුවොත් තේරෙනවා ඔබතුමියට අපි එතනට න්‍යාය ධර්මයක් ඇප්ලයි නොකර භෞතික පරිසරය වෙනස් කරන්න හදනවා අපිට ඕන විදිහට. අපිට ඕන විදිහට භෞතික පරිසරය වෙනස් කරගෙන නිවන් දකින්න පුළුවන් නම් ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා පටිච්ච සමුප්පාදයක් කියන්න ඕනේ නැහැ. තේරෙනවා මම ඔය නෑ ඔබතුමිය ඔය කියපේක හොඳයි අනිවාර්යයෙන් අර අර වැරදිච්ච තැන තේරෙනව නේද? මට වැරදුනේ මෙන්න මෙතනයි කියලා. අර ගන්ධ ඒ කියන්නේ ඒක උපාදානීය ධර්මයක්. ඒක උපාදාන ධර්මයක් නෙමෙයි කවදාවත්. ඉතින් මේ මේ මේක ගත්තා හොඳට තේරෙනවා මේ කතාව. ඒකයි මම මේ ඒ ඒ උපාදානීය කොටසත් එක්ක මේ මේ සූත්‍රය අලුතෙන් දැම්මේ ඒකයි. මේක එකක් තියෙනවා නිවන ඈත් වෙන එක එකක් තියෙනවා නිවන ළඟ මේ මයික් එක දෙන්න මම. නැත්තම් ප්‍රශ්න ඇහෙන්නේ නැති වෙන්නේ. ඔන්න ඔහම කතා කරන්නේ. එතකොට තමයි අපේ ප්‍රශ්න ගැලවිලා ලිහෙන්නේ. මහත්මයා මේ ගිලෙන ප්‍රශ්නයක් තියෙනවනේ. ගිල ගිල ගිල ගන්නවා කියලා. ඔව් ගිල ගන්න. ඒතර ගිල ගන්න නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ නැද්ද? නැත්නම් ගිලෙන්නේ නැති තැන් අපි හොය හොයන්න ඕනේ නැද්ද? නෑ නෑ ගිලෙන්නේ නැත්නම් හොයනෝ නෙමෙයි කරන්නේ. <laughs> දැන් මේක ගිල ගන්න නැතුව ඉන්න ක්‍රමවේදයක්. ක්‍රමවේදය. අන්නේ ක්‍රමවේදය අපි ඕන මෙතනට අපිට. නැත්නම් ගිලෙන්නේ දැන් මේ පාර ගියොත් එහෙම ගිලෙනවා. ඒ හින්දා ඒ පාර යන්න නැතුව වෙන පැත්ත යනවා කියලා එහෙම මාර්ග හොයලා යන්න යන්න බෑනේ. මම කිව්වේ අපි අපි භෞතික ලෝකයේ තියෙන මේ පසුතලය වෙනස් කරනවා නෙමෙයි. දැන් භෞතික ලෝකේ දැන් අපි හිතමු දැන් මේ පැත්තේ බුදු පියාණන් වහන්සේ ඉන්නකොට එහා පැත්තේ සුන්දසූකර ඌරෝ මරනවානේ. දැන් ප්‍රදේශය වෙනස් කරාද? නෑ. වෙනස් කරේ නෑ. දැන් ඒතකොට බුදු පියාණන් වහන්සේ නෙමෙයි තව භික්ෂුන් වහන්සේලා හිටියනේ ඕකේ. එතකොට දැන් උන්වහන්සේට ආවේ නැත්තේ මොකද්ද එහෙනම්? චන්දරාජය විතරයි. හැබැයි අර ගන්දේ ඒ පැතු ඌරු මරනවා නම් ඒ ලේවල හරි මොන හරි ඒ සද්ද බද්ද කෑ ගහන ඒවා ඔය ඔක්කොම එනවනේ. ඔය ඔක්කොම එනවා. ඒව ඔක්කොම මොනවද? උපාදානීය දහම්. සංයෝජනීය දහම් මේවා. ඒවා සංයෝජන නෙමෙයි. ඒ කියන්නේ මහත් අපි ඇත්තට හැම වෙලෙම ලැහැත් වෙන්නේ අර උපාදීය ඒ කියන්නේ ගිල ගන්න පැත්ත අපි අයින් කරන්න වගේ ලහ හැම වෙලාවෙම මේ පරිසරයෙන් අපි අයින් වෙන්න තමයි ලැහැත් ඒක નિરර්ථ වැඩක්. වැඩේ තින්නේ දැන් එහෙම ගිහිල්ලා කොයි හරි යනක අර එහෙම පරිසරයක් හම්බෙච්ච ගම අර වතුර බෝලය මේ රබර් බෝලේ වතුරට තියාගෙන හිටියා වගේ කොයි වෙලාව හරි උඩ එන්නේ. ප්‍රසාර්ථකයක් වුණා. වැඩේ අසාර්ථකයි. හැබැයි අර රබර් බෝලේ අපිට පොඩි හිලක් හදලා හිලක් හදාගත්තොත් මොකද වෙන්නේ? රබර් බෝලේට වතුර පිරලා ටික ටික යටට යනවා නේද? උඩට එන්නේ නැහැ නේද? අන්නේ වැඩේ තමයි මේ කරන්න හදන්නේ. අරක නැත්තම් නිකන් අල්ලගෙන හිටියට වැඩක් නැහැ. දැන් ඔය බුදු පියාණන් වහන්සේම කියන්නේ අර ධානලාභී වික්‍රුණාන්දලා උඩින් ඉන්න පංචාභිඥා දින උඩින් යනවා. අර උඩින් යනකොට මොකද්ද අර නාරිලතා මල් දැකලා මේ තමන්ගේ ධානයේ පවා සම්පූර්ණ ආරිලතා මලක් දැකලා ධානය පිරිහුණා නම් තව ඉතින් ඒ කියන්නේ මිනිස්සු නැති පැත්තක හිටපුවාන්ද මිනිස්සු ඉන්න පැත්තකට ආවනම් කොහොම වෙයිද මේ මම මිනිස්සු නැති පැත්තකට ගියේ වැඩේ ලේසි හන්දනේ දැන් ඒ ගිහිල්ලා ඉන්නේ තර උපාදානීය ධර්මය උපාදාන ධර්මය තෝරගන්නේ නැතුව හැබැයි උපාදානීය ධර්ම යටපත් කරගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අර මේ ගිලගෙන ඉන්න ඕහේ නිකන් ඉඳලා දැන් අර වගේ අවස්ථාවෙදිත් වැටුණා. දැන් එහෙම එක්කෙනෙක් නගරයට ආවොත් බැරි වෙලා අක්කා. එතකොට ඉතින් කතා කරලා වැඩක් නැහැ නේද ප්‍රශ්නේ. මොන වෙනවද කියන්නේ? එතකොට මහත්තයා මේමයි දැන් ඇත්තටම එතන වාග් කටුක නම් ඒ බෙඳ ගැනීම අමාරු නම් ඒ එතන පරිසරයේ දිගට දිගට ඉන්න එක ඥානවන්තද නැත්නම් මේක ආ ඒක තියෙනවා ඒක වෙනම විස්තර කරන එකක් තියෙනවා යමක් තමක් යමක් වඩන්න යනකොට භාවනා කරන්න හරි මොකක් හරි වඩන්න යනකොට එතන ඒක මේක වැඩිපුරම කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඒ ස්ථානය ඒ ආරාමය ඒ ආවාසය හරි Tamanට දැහැන් ටික වඩා ගන්න බැරි නම් නිවන් මඟ වඩන්න බැරි නම් අද රෑම අටපිරිකරත් අරගෙන එතනින් නික්මෙන්න කියලා. ඒක බුදුහාමුදුරු කියන්නේ. ඒ කියන්නේ නික්මෙන්න කියන්නේ තව හොඳ තැනක් හොයාගෙන යනව නෙමෙයි. ඒ වෙලාවේ එතන සුදුසු නෑ. හරි නෑ එතන වඩන්න. මට වෙන නොපෙනෙන පැත්තකින් වෙන්න පුළුවන්. වෙන මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. එතකොට එතකොට ඒ තීන්දුව ගන්න මහත්තයා අර වගේ නෙමෙයිනේ. ප්‍රඥා තීරණයක් අනුව ඒක ගන්න. මෙන්න මේකට මේක අපහසුයි. දැන් මේ ඕවගේ මෙහෙම තියෙනවා. දැන් අපි මේ මහත්මිය කිව්වා වගේම අර මාකට් එකේ ඉඳන් එනවා. කවුරු හරි කියනවා ඔතන බෝම්බයක් තියෙනවා ওই පාරෙන් යන්න එපා. නෑ ඒවා උපාදානීය දහම්නේ. කියලා ගියොත් මොකෝ වෙන්නේ? දැන් කවුරු හරි කියනවා ওই පාරෙන් යන්න එපා. අන්න හරි මොකද්ද බෝම්බයක් තියලාද මොකද්ද එකක් කියලා කියනවා ওই පාරෙන් යන්න එපා මේ පැත්තෙන් යන්න. ඒ එතකොට කිව්වා, නෑ නෑ ඒවා කොහොමද උපාදානීය දහම්. ඕවා උපාදාන කරගත්තොත් විතරයි ප්‍රශ්නේ කියලා දැන් ගියෝ. ඔව් අන්නේ ඒක පොඩ. ඔව් <laughs> ප්‍රඥාව තෝරන්නේ මේක වැඩේ. අඩු ගන්න සමහරලාට මේ නිවන් දකින්න ප්‍රඥාව නැතත් පොඩ මේ ලෞකික ප්‍රඥාවක් හරි ඕනේ ඒවෙන් බේරෙන්න. ඒ වගේ මහත්තයා දැන් ඇත්තටම මේ සමහර දැන් අපි එච්චර දුරට අපි ඒ ගැඹුරෙන් අපි එච්චරම ප්‍රඥා වැඩෙනවා වගේ වැඩ කරන්නේ නැතුව අපි නිකන් ලේසියට වගේ වංචනික වගේ අපි හැම වෙලාවෙම මග අරින ගතියක් අපි ඇදෙන්න තියෙනවා. අන්න හරි. දැන් පුත්‍යානාංශේ මහත්තයෝ ඒකායන මග්ගෝ විසුද්ධියා කිව්වනම් ආයි අපිට මිනිස්සයාට තෝරගන්න පුළුවන් උපරිම ෂෝට් කට් එකෙන් තමයි ඔය කියලා තියෙන්නේ. ආයි මේ ෂෝට් කට් එක ෂෝට් කරන්න බෑ. මේ ෂෝට් කට් එක ෂෝට් කරන්න ගියොත් ඉතින් මේ මේ මේ මම දන්නේ කොහොමද ඒ ක්‍රමයේ කියලා. මොකද මේකේ තියෙන කෙනෙක්ට නිවන් දකින්න තියෙන දැන් මෙන්න මේ මේ මේ මම දැන් මේ කෑලි 12ක් මම මෙතන දැන් පෙන්නනවනේ. මේ 12 පෙන්නුවට පස්සේ මේ මාළුක්කේ පුත්ත කියන ස්වාමින් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ මන මට මනා ලෙස වැටුණා කියලා දීලා භාවනා කළා. පස්සේ ඇවිල්ලා කියනවා අරියත් ඵලේ පූර්ණයි කියලා. මේ 12 කියන්නේ. දැන් මේක උඩ තව පොඩි විස්තරයක් කරනවා බුදුහාමුදුරුවෝ. මේ මේ 12 ගැන විස්තර කරන්න අන්තිමට. ඊට පස්සේ ඔන්න දැන් ගන්ධය ගැන තියෙන ප්‍රශ්න. හරිනේ? ගන්ධයත් ඔන්න දැන් එතකොට මේ උඩ නිතරම උඩ ටිකෙන් වෙන්නේ නූල් බෝලේ අවුල් වෙන එක යට එකෙන් එන්නේ නූල් බෝලේ ලිහෙන එක. අර කියන කතාව මේක වෙන්න ඕනේ දැන්. යට කොටසේ නූල් බෝලේ ලිහෙන්න ඕනේ උඩ කොටසේදී නූල් බෝලේ තව තව අවුල් දැන් ඕගොල්ලම කල්පනා කරන්න ওই දෙකෙන් කෝකේද අපි හිටියේ මෙත් එක්කල් කියලා. එතකොට තම තමන්නේ දන්නේ මේක. එහෙනම් කොයි හරි තැනක අපිට න්‍යාය ධර්මයේ යම්කිසි වැරද්දක් වුණා. ඒ වැරද්ද අපි දැන් තියෙන්නේ මොකද්ද? හදාගන්න එක විතරයි. ඊළඟට එනවා රස අනුභව කොට ප්‍රිය අරමුණ කෙරේ මෙනෙහි කරන්නේ සීනටුනේ වෙසසින් ඇලුණු සිත් ඇත්තේ විඳී එය ගිලගෙන සිටි ඔහුට රස නිසා හටගත් වේදනාව වැඩෙද්ද දැඩි ලෝභය වැඩෙද්ද නො දැඩි ලෝභයෙන් වෙසසින් සිත පෙළයි වෙසසින් දුක් රසයේ නිවන ඈතයයි කියනු ලැබේ සිහියෙන් යුත් මේ රස අනුභව කොට රසයන්නේ නොඇලෙන්නේ නැහැ නොඇලෙනු සිත් ඇත්තේ ඇත්තේ විඳි. දැන් රස දැනෙනවද දැනෙන්නේ නැහැ කියලා තියෙන්නේ. යට යට කොටස කියන්නේ. රස දැනෙනවද? මේක ඇහුවේ ප්‍රශ්නේ තියෙන්නේ දිව ඇත්තේ රස බලන්න නම් කොහොමද පාලනය කරන්නේ? රස පාලනය කරන්න බෑ. රස කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් චන්දරාගයක් ගොඩ නැගෙනවා නම් අන්න ඒක පාලනය කරන්න පුළුවන්. මොකද චන්දරාගේ රසටයිතිත් නැහැ, දිවටයිතිත් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ප්‍රහීන කරන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවක චන්දරාගේ රසය තිබ්බනම් චන්දරාගය කියන එක රසය තිබ්බනම් මං අහන්නේ. එහෙනම් රසත් එක්කම අයින් කරනකොට චන්දරාගය චන්දරාගය අයින් කරන රසත් අයින් කරන්න. අපිට වැරදුනේ කොතද? අපි අර ගිරවුරල වගේ පුරුදු විදියට කියනවා මොකද්ද? රස තෘෂ්ණාවෙන් අයින් වෙන්නේ. රසය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අයින් වෙන්න කිව්වේ. අපි අපිටයි කරේ. රස තෘෂ්ණාවෙන් අයින්. දෙකම අයින් කරන්න හදන එකට. ඒ කියන්නේ මොකද්ද? උපාදානීය දහමුයි උපාදානයි ඔක්කොම අයින් කරන්න. ඔක්කොම අයින් කර මොකක්ද තියෙන හිත? දැන් උපාදානීය දහමුත් අයින් කරනොත් උපාදාන දහමුත් අයින් කරොත් හිත කොහෙද තියෙන්නේ? ආර්යයට කොහෙද? ආසඤ්ඤ වෙන්න ගන්නවා කිව්වේ ඒක. සංඥා වයින් කරන්න ගන්න. ඇයි? රස කියන්නේ සංඥාවක්. තිත්ත, මිහිරි, කුළු, කර. ඒවා රස සංඥා. සංඥා වයින් කරන්න. සංඥා වයින් කරන්න බෑයි. රූප වේදනා සංඥා කියන ඒවා උපාදානීය දහම. ඒවා උපාදානීය දහම. ඒවා උපාදාන දහම නෙමෙයි. උපාදාන නෙමෙයි. එහෙනම් ඔන්න රසත් නේ දැන් පොඩ්ඩක් ඇඟට ලේ වුණා නැති මොකද බය නැතු කන්න පුළුවන්. මේ බය නැතුව කන්න පුළුවන් නම් බයෙන් අයින් වෙන්න. මං කියන්නේ මොකද්ද? ඉච්ඡා ප්‍රියතෝ ජායති සෝකෝ ප්‍රියතෝ ජායති බයං. ඔන්න ඒ රස ප්‍රිය කරගන්න කියෝ. ජායති සෝකෝ. ජායති බයං. බය නැතුව කන්න නම් රසය වෙනයි රස ප්‍රිය කරගන්න එක වෙනයි. මේ තියෙන්නේ මොකද්ද? උඩ තියෙන කෑල්ල. රස අනුභව කොට ප්‍රිය අරමුණි. ඒ රසය මොකද කරගන්නේ? ප්‍රිය කරගන්නේ. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති බය. පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ පුතෝ බය. එහෙනම් රසයේද ප්‍රශ්නේ රසය ප්‍රිය කරගන්න එකද? ජාතියේද ප්‍රශ්නේ ජාතිය ප්‍රිය කරගන්න ගියහන්ද? ඒකයි ජාතිපි දුක්ඛාවේ. ඒක ප්‍රිය කරගන්න. රස ජාතිය ප්‍රිය කරගන්න. ගන්ධ ජාතිය ප්‍රිය කරගන්න. රූප ජාතිය ප්‍රිය කරගන්න. සද්ද ජාතිය හැබැයි සද්ද ජාතිය උපාදානීය ධම. සද්ද ජාතිය ප්‍රිය කරගන්න ගියහම උපාදාන බවටපත් වෙනවා. මේ ඒකින්ද හොඳට කල්පනා කරන්න මේ කියන ඒවා. තේරෙන්නේ නැති තැන් නැවත නැවත අහන්න. උළුවන් විදිහකින් පොඩිම කියලා දෙනවා. මං කෝනේ බය වෙන්න එපා. දවස් 10කට සාකච්ඡාවල ඇස්ති කරේ 13ක් කරන්න වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එනට. ඒ ඉඳ කරනවා. මේක සිලබස් එකක් කව කරලා ඉක්මනට දුවන්න අදහසක් නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. ඔයාලට තේරෙන්නේ නැති තැන හිමින් කතා කරමු. නේද? ප්‍රශ්නේ මේ මේ එන තැනම මේක ලියාගෙන යන්න ඕනේ. එතකොට ඊළඟ ටික ලේසි වෙන්නේ. ඇයි විඳින්න දැන් රස විඳින්න එපා. තේරෙන්න එපා. මේ මේ මේ විඳී කියලා කියන්නේ මහත්තයෝ රස දැනෙන්න ඕනේ. දැනෙන දැනෙන එක වේදනාවක් තියෙනවා. රස සංඥාව වෙනයි මේක මම ඊළඟට විස්තර කරනවා. රස සංඥාව වෙනයි වේදනාව වෙනයි. දෙක දෙකක්. වේදනාවයි සංඥාව එක වෙන්නේ නැහැ කොයි වෙලාවකත්. හැබැයි මේ දෙක වෙන් වෙන් කරලා නෙමෙයි නමුත් රසට සංඥාවට වෙනම ටිකක් තියෙනවා වේදනාවට වෙනම එතන. ඒවා වෙන් කළා මෙන්න සංඥා මෙන්න කියලා අපි කන බොනකොට වෙන් කරන්න බෑ. ඒකට තමයි මේක එන්නේ. නමුත් ඒවා වෙන වෙනම තමයි විස්තර තියෙන්නේ. ආන්න හරි. මතකද ගිය සතිය කිව්වා? ඇහෙන්න, පෙනෙන්න, දැනෙන්න, සිතෙන්න වෙනයි. ඒව ඒව ඔස්සේ විඳින්න යන එක වෙනයි. විඳින්නාට දුක පණවමික උඩ කෑල්ල. මෙතන රස දැනෙනවා. දැනෙන එක විඳින්න යන්නේ අන්න විඳින්න නම් ඇලෙන්න ඕනේ ඒකේ. විඳින්න නම් ඇලෙන්න මේපේ. එහෙනම් ඒවෙන් යම් කිසි සුවයක් විඳින්න පුළුවන් කියලා හිතෙනවා නම් චිත්තය අන්ධ වෙන්න ඕනද? අන්ධ නැතු ඉන්න වෙනවා. ඒ කියන්නේ විඳින්න යනවා නම් චිත්තය අන්ධ වෙනවා. චිත්තය අන්ධ කරගත්තට පස්සේ ඒ රස නම් රසපසු පස්සේ සැරිසරනවාට කියනවා චන්දරාගය කියලා. චිත්තය අන්ධ වෙලා සැරිසැරීම අග්‍ර කරගන්න. ඒ කියන්නේ අපේ වචනින් ගත්තොත් රූප රූප ශබ්ද ගන්ධ පස්සේ හඹාගෙන යනවා. ඇයි ඒ හඹාගෙන යන්නේ? ඒවෙන් යම් කිසි දෙයක් විඳින්න පුළුවන් කියලා ඉතින් දැන් ගිලගෙන ඉන්නවා ඉතින්. නේද? අර වචනිකුත් කියන්නේ මොකද්ද අර මේ මොනවද මේ ඇටි කෙහෙල් කාපු මොන උගුඩුව වගේ කිය කරගන්න දෙයක්වත් නෑ දැන් ගිලගෙන ඉන්නවා බැරි නම් මොකක් වෙලත් නෑ මේ දැන් ගිලින්න ගිහින් ගිහින් ගිහින් ගිහින් අන්තිමට වෙච්ච දෙයක්වත් නෑ බලාගෙන යනකොට මෙතෙක් කල් ගිල්ලා කියලා අන්තිමට අපි අනාථ වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ ඊළඟට කියනවා පහස පහස පහස පිය අරමුණු කෙරෙහි මෙනෙහි කරනුන්ගේ සිහිය නටුවේ වෙසෙසුන්ගේ ඇලුණු සිත් ඇත්තේ විඳි එය ගිලගෙන සිටි ඔහුට හාත්පස හට ගන්නා නොඑක් වේදනා වැඩෙද්ද ලෝභ දේශ ලෝභය මුල් කරගෙන දුක් රස හටගනි සීයෙන් යුත් හෙත මේ කයේ පහස පහසේ නොඇලෙයි නොඇලුණු සිත් ඇත්තේ විඳි අන නොඇලුණු සිත් ඇත්තේ විඳි ඒ කියන්නේ කයට ස්පර්ශයක් දැනෙන්නේ නැහැ කිව්වේ නැහැ මේ හැමතැනම මේ දැනෙන කැලල තියෙනවා එය ගිලගෙන නොසිටි පහස පුසිස්සන්නා වූ වේදනාව සෙවුනා ඔහුගේ යම්සේ ගෙවේද නොරැස්වේද හිතේ මේ සිහි ඇත්තේ එසේම හැසිරේ මේ අයුරින් දුක බැහැර කරන්න නිවන ළඟයයි කියන ලේක. අවසාන එක. මනට ධම්ම. ධම්ම අරගෙන මොකෝ කරන්නේ? ඒවා මෙනෙහි කර කර, ඒවා සිහි කර කර, ඒවෑම විඳගෙන අපි කියන්නේ අර නිකන් මනෝපාර ගහලා ඉන්නවා කියන්නේ. ඊයේ මාර ෆිල්ම් එකක් බැලුවා කියලා වැඩක් නැහැ. එහෙම ගන්න. ඊයේ මාර රූපයක් බැලුවා දැක්කා බස් එකේ එනකොට දැක්කේ මන් දන්නේ අනේ මන් දන්නේ කොහෙන් ආවද කියලා මන් දන්නේ මගේ හිතේ තියෙන කෙනාමද කොහෙද කියලා කියන්නේ නේද? මං කාලයක් තිස්සේ බලාගෙන හිටපු කෙනාම ඒ වගේමයි මන් දන්නේ අර කියන්නේ මොකද්ද සුරලොවින් ආවාදෝ කියලා කියන්නේ තියෙන සින්දු එහෙම තියෙන්නේ අන්න ඒ වගේ තමයි. ඉතින් එහෙම තියෙනවා. එතකොට මොකද්ද? ඒක ගැන ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මොකෝ කරන්නේ අපි? ඒකම හිත හිතින්. ඒකම දැන් ඒක ගිලගෙනම ඉන්නේ. වෙනෙවුන් කියන ඒවා ඇහෙන්නෙත් නැහැ සමහරලාට. ගෙදර මිනිස්සු කතා කරනවා ඇහෙන්නේවත් නැහැ. ඇයි ඒ? අරක ගිලගෙනම ඉන්නේ. දෙහොම ඉන්නකොට මොකද වෙන්නේ අපිට? දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අර අර පාරේ ගිය මිනිස්සයා දැක්ක එක. උපාදානීය ධර්ම. ඒක උපාදානීය ධර්ම. දැන් ඊට පස්සේ මොකෝ කරන්නේ ඒක? ඒක උපා කොහොමද උපාදාන කරගන්නේ? චන්ද රාගෙන්. අන්නේ වචනේ ඕනේ මෙතන. හොඳේ නිකන් උපාදානෙන්නේ නැහැ. චිත්තය අන්ධ උනේ කොහොමද? ඒ රූපෙන් යම්කිසි ආස්වාදයක් සුවයක් ලබන්න පුළුවන් කියලා තාම හිතෙනවා. තාම වැඩේ පටන් ගත්තා විතරයි. ඊළඟට මොකෝ දන්නව එන්නේ මේකයි. තව ඉස්සරහට පෙන්නගෙන යන්නම්. වැඩේ සුව විඳින්න දුර ඉඳන් බෑ. නේද? ඇයි? ඇහෙන් බැලුව ඇති. ඊට වඩා බෑ. හොඳටම ඇති. කාලය තිස්සේ බැලුව ඇහෙන්. කෝල් දීලා දීලා ටෙලිෆෝන් කෝල් එකෙන් බැලුවා ඒත් ඇති දැන්. ඊට වඩා නම් ඉවසන්නේ නැහැ. ඇයි මේ කණනේ වැඩේ ඉවරයි. දැන් ඊළඟට තියෙන තව කැලලක් කොහෙද? කයේ. දැන් මොකෝ කරන්නේ? ඔව්. දුර තියන් බෑ. ළඟට ගන්නම වෙන. වේදනා වස්තු කොට ගමන යන්නේ. දැන් වැඩේ පටන් ගත්තේ ඇහෙන් වුණාට ඉවර කරන්නේ කයෙන්. ඒකයි ප්‍රශ්නේ. පටන් ගන්න ඇහෙන්. පටන් ගන්න කනෙන්. පටන් ගන්න මනෙන්. ඉවර කරන්නේ කයින්. නැද්ද කියලා බලන්න. තමන්ගේ ජීවිතේටම දාලා බලන්න. ඕනම එකක් දාලා බලන්න. කැමත් දකින්නේ ඇහෙන්. කඩේ තියෙනවා. කැමති කඩේ තියෙන එක බල බල ඉන්න. දිව ළඟට ගන්නම ඕනේ. දුර තියාගෙන බෑ කරන්න. වගේ ඒ වස්තු කරගන්න ඕනේ දුකට ගන්න. හැබැයි වස්තු කරගන්නේ නැතුවත් ආහාර ටික දිවට ගන්නම වෙනවා. නැත්තම් බඩගින්න ඉන්න වෙනවා. ඒ වස්තු කරගන්න නැතුව ගන්න ක්‍රමයක් තියෙනවා. මේ ඒ වගේ තමයි ස්පර්ශය. එහෙනම් මනසින් ධම්ම මේවත් එක්ක හිත හිත ඉන්නව මොකද්ද? කෙසසුන්ගේ අර වේදනාව වෙන ඒවත් එක ඇලි ඇලි ගැටි ගැටි මොකද කරන්නේ? වැඩි ලෝභය මේව මුල් කරගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තව කෙනෙක් ඉන්නවා මෙන්න මේ දහම් ටික කොහොමද මනට මනට ධම්ම ඝට්ටණය වෙනවා ඒ ඝට්ටණය වෙන ධම්ම තේරුම් ගත්ත කෙනා එතනින් එහාට වැඩේ නතර කරන්න ගන්න. ඒ කියන්නේ උපාදානීය දහම් වලට උපාදානීය දහම් බවට උපාදානීය දහම් උපාදානීය දහම් බවට තියෙන්න දීලා ඒකෙන් යම් කිසි චිත්තය අන්ධ කරගෙන චන්දරාගයෙන් බැඳි බැඳි බලාපොරොත්තු වෙන යමක් ඇද්ද අන්න ඒක ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා හරියටම තෝරගත්තට පස්සේ ලබා ගන්න බැරි දේවල් ලබන්න බැරි දේවල් මොකට ලං කර ගන්නවද කියන තැනට දැන් ලබා ගන්න පුළුවන් හින්දා ලං කර ගන්න හදන්නේ ලබා ගන්න බැරි නම් ලබා ගන්න බැරි මේ අපිට රූප 100ක් හරි ලබා ගන්න පුළුවන්. නේද? හැබැයි ලබාගෙන බලාපොරොත්තු වෙන දේ ගන්න බැරි නම් අර ඉච්ඡතාව ඉෂ්ට වෙන්නේ නැත්තම් 100ක් හම්බුණත් එකක් හම්බුණත් ලැබෙන්නේ නැත්තම් නේද? එතකොට ඔන්නෝක හොඳට තේරුම් ගත්තට පස්සේ ඔහුට අලුතෙන් ඇවිල්ලා කියලා දෙන්න ඕනද රූප කෙරෙහි ඇලෙන්න එපා කියලා. කියලා දෙන්න ඕනද? ඇයි ඕන් නැති වෙන්නේ? ඇලිලා බලාපොරොත්තු වෙන දේ කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා තෝරගත්තා නම් එතන තමයි යන්න හදන්නේ. ඔහුට ආයෙ පිටිපස්සෙන් කෝටුවක් අරන් ඇනැන ඉන්න ඕනේ කියන්න. මේ අරක බලන්න එපා, මේක බලන්න එපා, මේක කරන්න එපා, අරක කරන්න එපා, අරක හොරකම් කරන්න එපා, මේක හොරන්න එපා. නේද? බලමු ඇත්තටම. ඔය හැම එකකම අද පෙන්වන්න පුළුවන් තරම උසම. කියන අහලා තියෙනනේ දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි කියලා. නේද? එහෙම කතා වෙනව නේද? එහෙනම් හරියටම කල්පනා කරන්න ඕනේ. මොකද දන්නවද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් දෙන දේ විතරයි ගන්න පුළුවන්. නොදෙන ඒවා ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ නොදෙන ඒවා ඉල්ලනවා. ඒකයි වැඩි. දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි. හිතන්න එපා දාන වේල විතරක් කියලා. ඔය හයෙන්ම දෙන දේ විතරයි ගන්න පුළුවන්. නොදෙනේව ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ නොදෙනේව ඉල්ලනවා. ඉච්ඡාවෙන්. ලැබෙන්නේ නැහැ. නලබති තම්පි දුක්ඛං. ඇයි ඒව ලැබෙන්න හේතු නැහැ. ඈ? ඒක තමයි මම කියන්නේ යන්නේ තව ටිකක්. තව ටිකක් කැට කියන තව විස්තර. මං කියන්නේ මේ හැම එකම හයටම දාන්න වෙනවා කියන්නේ. එක කෑල්ලකට විතරක් බෑ කියලා. හයටමයි තියෙන්නේ. ඕනේ. හැම එකටමයි. හොරකම් කරනවා. ඇයි? රූපවල නැතිව හොරෙන් ඉල්ලනවා. ශබ්දවල නැතිව හොරෙන් ඉල්ලනවා. ගන්ධවල නැතිව හොරෙන් ඉල්ලනවා. රසවල නැතිව ඉල්ලනවා. ස්පර්ශවල නැතිව ඉල්ලනවා. ධම්මවල නැතිව ඉල්ලනවා. ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. ඇයි? ඒව නැහැ. නැති වුණාට ඕන. ඒ හිඳ ගන්නවා. ගන්නේ හොරේ. දුන් දෙයක් ගනි නොදුන් දෙයක් නොගනි. හොයාගෙන යන් රූපෙන් ඇත්තටම දෙන්නේ මොනවද කියලා. දුන් දේ ගන්න. නොදුන් දේ හොයන්න යන්න එපා. නොදුන් දේ හොයනවා කියන්නේ වැඩි යෝග තමයි එක වචනෙන් කියන්නේ දෙන දෙයක් බලාගෙන වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ කියන්නේ. එච්චරම තමයි එතකොට තියෙන්නේ. නේ? අපි කරන වැඩේ කොච්චර අසාරද කියලා තේරෙයි. හරි. එහෙමනම් ඔන්න මම මේක මම වැඩිපුර දැම්මේ මේ කොටස ඔයගොල්ලන්ට තෝරගන්න. උපා දැන් ඉතින් උපාදානීය දහම් කියන ඒවා මනාල ලෙස තේරෙන්න ඕනේ. ගොඩාක් අරන් මේ පාර විස්තර කරේ. ගිය පාර සාකච්ඡාවත් මෙච්චර විස්තර කරේ නැහැ. මෙච්චර මේ මෙච්චර විස්තර කරේ නැහැ මේ උපාදානීය දහම් මම විස්තර කරා නමුත් මෙච්චර විස්තර කරේ නැහැ. නමුත් මේ පාර වැඩිපුරත් ගත්ත මේ සූත්‍රෙත් එක්කම. ඔන්න මෙතන 12ම පෙන්නවා. ඇහැට රූප පෙන්නවා, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, කයට පහස, මනට ධම්ම. නිවන ඈත් වෙන විදිහක් තියෙනවා. නිවන නිවන ළඟා කරගන්න විදිහක් තියෙනවා. මෙන්න මේ හය විතරයි මේ මාළුක්කයේ පුත් ස්වාමින් වහන්සේ අහන්නේ. මම ඒකයි ඔයගොල්ලන්ට පළවෙනිම දවසේ කිව්වේ අපිට නිවන් මඟ වැහෙනවා නම් වැහෙන්නේ අපේ ඉන්ද්‍රියන් 6 අරමුණු 6 කෙරෙහි වැරදියට පරිහරණය කළා විතරමයි කියන්නේ. එහෙම නැතුව වෙන කිසිදු හේතුවක් හන්දා නිවන වැහෙන්නේ නැහැ. හැබැයි ඒ ඉන්ද්‍රියන් 6 අරමුණු 6 කෙරෙහි අපිට අරමුණු 6 අපිට ඝට්ටණය වෙන තැන අපි ළඟ නිවන තියෙනවා අපි නිවන මොකද කරගන්නේ කා ගන්නවා අන්න අම අපි ළඟ තිබ්බා ඒක කන්න ගියා ඒ හිඳ කිව්වා කාමයට වැටුණා ඒකට කිව්වා කාම අම කෑවා කජ්ජනී කිව්වේ කනවා අම වහගෙන රූප ටික කන්න යනවා. අම්ම වහගෙන සද්ද ටික කන්න යනවා. අම්ම වහගෙන ගන්ධ ටික. අම්ම වහගෙන රස. අම්ම වහගෙන ස්පර්ශ. සිතුයි. හය කන්න යනවා. කන්නේ ගිය ගමන් ගිලගෙන ඉන්නවා. ඒ ටිකට කියන උපාදාන කියලා. අනිත් පැත්තෙන්. ඔව්. ඒ කාමයේ නැවත නැවත බලාපොරොත්තු වෙනකොට තමයි දැන් ආස්වාදය නැවත නැවත බලාපොරොත්තු වෙනවා කියන්නේ ආස්වාදය තමයි කාමය ඒක නැවත නැවත බලාපොරොත්තු වෙනවා කියන්නේම උපාදානෙ වැඩි වැඩි වැඩි දුකක් දුක ස්කන්ධයක් කරාම යන එතන මේ කාම වැඩපිළිවෙලටපත් වෙන එක තමයි මහත්ය දුක්ඛ සමුදය වෙන්නේ ඒක ප්‍රතිඵලය තමයි සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛස. අන්න ඒ කාමාස්වාද වැඩපිළිවෙල නැවත නැවත හොයන්න ගියම තමයි අතකට වැටෙන්නේ. ඒත් අන්නේ කාමාස්වාදයේ තියෙන ආදීනව දැක්කනම් නිවන් දැක්කා කියන්නේ ඒක. ඒ හින්දා මෙන්න මේ දැන් අපේ මූලිකම ප්‍රශ්නෙට යන්න. අප්‍රිය අරමුණ එනකොට අප්‍රිය අරමුණ එනකොට ඔව් ප්‍රිය අරමුණ එනකොට ඇලෙනවා අප්‍රිය අරමුණ එනකොට දෙකින් කෝකද හොඳ? ඒත් ගිලගෙන තමයි ඉන්නේ. ඇයි මූ මට බැන්නා. මට දොස් කිව්වා. අන්න අරයා කයනවා අපේ පැත්තට. ආපෝ. මේ මොකද ඒ කරන්නේ? ඒත් ගිලගෙන ඉන්නවා. ගිල එතකොට මෙතන ගිලගෙන ඉන්නේ රාගය, අතන ගිලගෙන ඉන්නේ දේශය. එතන දේශය කාගෙන කාගෙන ඉන්නේ. මෙතන රාගයෙන් මත් වෙලා ඉන්නේ. අතන දේශයෙන් මත් වෙලා ඉන්නේ. ගිය සතියේ ඉස්සල සතියේ මට තිබුණා ප්‍රියංගෙන් වෙන්වීමයි අප්‍රියං අයෙක් වීමයි විස්තර කරන තැන හිටියා නේ. මන වඩන මන නොවඩන එකක් විස්තර කරේ. මනාප අමනාප විස්තර කරේ. ඉතින් ওই දෙපැත්තනේ තියෙන්නේ. එකක් මන වඩන ඒවා. මන වඩන ඒවා දුරස් වෙනවට කැමති නෑ. මනාප ඒවා දුරස් වෙනවට කැමති නෑ. අමනාප ඒවා ලං වෙනවට කැමති. හරි. මනාප ඒවා දුරස් වෙනකොටත් මොකක්ද එන්නේ? ශෝකේ පරිදේව දුක්ඛ දෝමනස නේද? අමනාපේව ලං වෙනකොට එන්නේ. දැන් අන්තිම රිසල්ට් එක මොකද්ද අපිට හම්බෙන්නේ? දෝමනස්සේ නේද? ශෝක පරිදෝ දෝමනසනේ අවසාන රිසල්ට් එක. අවසානයේ ප්‍රතිඵලය මොකක්ද? මෝහෙන් ගියත් අවසාන ප්‍රතිඵලය මොකක්ද? දුක්ඛ දෝමනස් තමයි. රාගයෙන් ගියත් දුක්ඛ දෝමනස්යයි. දේශයෙන් ගියත් අවසානයේ ප්‍රතිඵලය කොහොම හරි අසහනයි. මහත්තයා එතකොට මේ දැන් අපේ ආහාර ගැන හිතමුකෝ. දැන් අපි නොකඩවාම දැන් අපි ආහාර අනුභව කරන්න ඕනේනේ. අනිවාර්යයෙන්. එතකොට අපි මේවා තෝර තෝරනේ <laughs> බොහෝ විට ගන්නෙ. ඔව්. කියන්නේ අපිට ගැළපෙන ආහාර තමයි අපි හැමදාම තෝරගෙන ගන්න. ඒක මේ තෘෂ්ණාවකින් නෙවෙයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. අපි තෘෂ්ණාවකින් තෘෂ්ණාවකින් නෙවෙයිනේ ආහාර තෝරගන්නේ අපි මූලික ආහාර වේල තෘෂ්ණාවකින් නෙමෙයි තෝරන්නේ මොකටද තෝරන්නේ <laughs> නෑ තෝරනවා කියන්නේ අපි හැමදාම දුන් දෙයක් ගනි නොදුන් දෙ නොගනි <laughs> දැන් මිලදී ගන්න යනකොට අපි කොහොම හරි ඒක ගැන හැබැයි මෙහෙම එකක් තියෙනවා <laughs> මේක මේ කබලිකාර ආහාර මම ඉස්සරහට විස්තර කරනවා මේක නිරෝධ වෙන්නේ අනාගාමී ඵලයේදී අනාගාමී ඵලය වෙනකන් මේ වස්තුකාම ක්ලේශකාම ඉවර වෙන්නේ නැහැ එතකොට දිවත් එක්ක තියෙන චන්දරාග වැඩපිළිවෙල සම්පූර්ණයෙන් දිව රසත් එක්ක තියෙන චන්දරාග වැඩපිළිවෙල ඉවර වෙන්න ගන්නේ අනාගාමි ඵලයත් එක්ක. එතකන් ඒක එන්නේ නැහැ. කියන්නේ දැන් අපිටමකෝ සෝතාපන්න වෙච්ච කෙනෙක්ට සකදාගාමි වගේ ඉන්න බෑ. සෝතාපන්න කෙනෙක්ට සකදාගාමි වගේ ඉන්නත් බෑ. සකදාගාමි කෙනෙක්ට අනාගාමි වගේ ඉන්නත් බෑ. ෘතජ්ජනෙක්ට සෝතාපන්න සකදාගාමි අනාගාමි වගේ ඉන්නත් බෑ. අර එහෙම බලෙන් ගිලගෙන ඉන්නව නෙමෙයි. අන්න ඒ තැන යම් කිසි දෙයකින් ඇලෙන්න ගියා නම් ඔහුට ඥාණය පහළ වෙලා තිනවා නොඇලී ඉන්න දැන්. ඔහු ඒ මොහොතේ ඒක පරිහරණය කරනවා අර විදියට. මම ඒක මේක වෙනම කොටසක් අරගෙන ප්‍රත්‍යක්ෂය විස්තර කරනවා. අපි දැන් මේ තව ඉස්සරහට මේ මේ විස්තර කරගන්න යනකොට ওই ප්‍රශ්නෙට උත්තරෙත් එනවා. එතකොට අපිට දැන් අපි අපි හිතුවේ නැතුණාට මේ තෝරණ එකේදී අපිට අර අනාගාමී වෙලා නැත්නම් චන්දරාගේ නැත්නම් මේ ඉවර වෙලා නැත්නම් සම්පූර්ණයෙන්ම අතිසියුම් يعني මානසිකත් අවිද්‍යා මානසිකත්වයකදී යම් තෝරා ගැනීමක් කරන්නේ තෘෂ්ණාවෙන්ම තමයි. ඒක නැතුවම නෙමෙයි. හරි? දැන් ඒකින්ද තමයි අනාගාමී ඵලෙන් පස්සේ සමහර කෙනෙක් පැවිදි වතට ඇවිල්ලා මේ පාත්‍රය විතරක් අරගෙන පින්ඩ පාතේ වඩන්නේ දුන් දෙයක් ගනි නොදුන් දෙ නොගනි තෝරා ගැනීම ඔක්කොම කතන්දර ඉවර වෙන්නේ. හැබැයි එහෙම පාත්‍රය අරගෙන එළියට බැස්ස පළියට අනාගාමි නෙමෙයි නා. ඔය ඒ තෝරන. එහෙම බැස්ස පළියට අනා වෙන්නේ නැහැ. මොකද ඒක ඒක තීර්ණාත්මක සම්දිස්ථානයේ තියෙන මේ සතන. මේ දිවත් එක කතාව. හරි ඉතින් තමයි ditta sutta මුතේකේ මුතේ අයින් වෙන තැන එතන එන්නේ හැබැයි දැන් එතනට එන්න නම් අපි මෙතනදී වැඩේ දැනගන්න එපා කොහොමද මේක කරන්නේ කියලා මේක කරන දැන් මං කියවනේ දැන් මේක උපාදානීය ධර්මයක් ඒතර උපාදානීය ධර්මයක් උපාදානයක් බවට පත් කරගන්නේ චන්දරාගයෙන් නම් චන්දරාගය උදා කරගන්න තැන චන්දරාගය උදා කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන මේ න්‍යාය අපිට ඕන වෙනවා. ඒ න්‍යාය ඕනේ. එහෙම නැතුව කරන්න බෑ මේක. එතකොට ඒකේ යම් කිසි දෙයක් මම ඕගොල්ලන්ට මේ සති දෙකේම පෙන්නවා. මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන්නේ රූපය, ශබ්ද, ගන්ධ ඕනම එකකට බැඳිලා බලාපොරොත්තු වෙන්නේ සුවයක් නම් අපිට කවදාවත් දුකක් එන්න බෑ. සුවේ ලැබිලා තියෙන්න ඕනේ. හැබැයි අපිට ජීවිතය ඇවිල්ලා තියෙන්නේ ඒවත් එක්ක දුක. එහෙමනම් අපි බලාපොරොත්තු වෙච්ච ඉච්ඡතාවේ ඉෂ්ට වෙලා නැහැ තමයි. හැබැයි මම ඕගලන්ට කිව්වා තව සති දෙකකින් ඕගලන්ට පෙන්නනවා ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ඉච්ඡතාවය ඇයි ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා පෙන්වනවා. අන්නේ දවස තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ එදා න්‍යාය ධර්මයෙන් දැනගන්න ඒ න්‍යාය ධර්මය මේ මේ ඉෂ්ට උනේ නැත්තේ මෙන්න මේ හිඳයි කියලා ඔයාලට කිව්ව විදිහටම සති දෙකකින් පෙන්නනකො මේ ඒ දවස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ නිදහස් වෙන්න දවසේ එන්න කිව්වම නිදහස් වෙන්නම තමයි. ඒක හරියටම නිදහස් දවසේමයි මේ සාකච්ඡාව සෙට් වෙන්නේ. දයෝපන් වගේ නිදහස් දවසේම තමයි ඒක සම්බන්ධ වුනේ. ඒකින්ද හරියටම ඔය කියන විදියට ආහාරය වෙනයි ආහාරයෙන් නිදහස් වෙන විදිය වෙනයි. ඔක එක වචනෙන් කියන ආහාරය ආහාරය නිරෝධ කළ යුතුයි. ආහාරය වෙනයි ආහාරය ආහාරය නිරෝධ කරන එක වෙනයි. දෙකම තියෙන්නේ ආහාර කියලා. හැබැයි දෙක ආහාර එකම අර්ථය නෙමෙයි. අර සෝතේ කිව්වා වගේ තමයි. එක ආහාරයක් ආහාර තව ආහාරයක් ආහාර නෙමෙයි. එක ආහාරයක් නිරෝධ කරන්න පුළුවන් එක ආහාරයක් නිරෝධ කරන්න බෑ. කෙටියෙන් කියන මාතෘකාව ආහාරය ආහාරය නිරෝධ කළ යුතුයි. අපි බලනවා අම්මා දෙකම ආහාර අපිට පුරුදු එකම ආහාරයයි. දැන් මොකෝ කරන්නේ? ආ ලේසින් වැඩේ රස තෘෂ්ණාවෙන් අයින් වෙන්න ඕන. රසයත් අයින් කරා, තෘෂ්ණාවත් අයින් කරා ටික දවසක් යනකොට කන්නේ මොනවද කියලාක්වත් දන්නේ නැහැ. ඇඹුල් රාග. ඒව මට වැඩක් නැහැ. මං ඕවා අයින් කරලා තින්නේ ඔක්කොම. තිත්තද? ඒව මට තේරෙන්නේ නැහැ. නේ. ඒව මට එකක්වත් තේරෙන්නේ නැහැ ඊයේ. මං ඕවා ගන්න නැහැ නේ එකක්වත්. මං අහලා තියෙන ඕවා ගත්තොත් ලෙඩක්. ඒක මොකද කරන්න හදන්නේ? උපා දා නීය දහම අයින් කරන්න හදන්නේ. උපාදාන ධමයින් බලන්න කේස් ගහෙන් මේක අනිත් පැත්ත ගහන්න එක කේස් ගහෙන් ලෞකික බමුණෝ වඩන දහමයි බුදු දහමයි පොඩි නු එක වචනෙන් දෙකෙන් අනිත් පැත්ත ගහන්නේ හැබැයි ඒ වචනේ තේරුම් ගන්න සමහරලාට අපි අනන්ත සංසාරය පුරාවට ඉන්න වෙනවා නේ ඔයාලට මම කිව්වා මේ මුළු සාකච්ඡා මාලාවෙම වචන තුන හතරයි කියන්නේ කියලා. උගන්වන්නේ කියලා නේ. එක වචනයක් කියලා ඉවරයි මේ වෙනකොට දැන්. දැන් අහන්න එපා මොකද්ද මේ වචනේ කියලා. එකක් කියලා ඉවරයි. තව එකක් අද කියන. ආත්මය ප්‍රශ්නයක් තියෙනවා මේ එතන මේ මාරේ හැටියට පංච නීවරණ බලපෑමක් පෙන්වු කරනවාද කියන එක. අනිවාර්යෙන් තියෙනවා. ඒක තියෙනවා. ඒක තමයි මම කිව්වේ. ඒක බලපෑමක් තියෙනවම තමයි අනිවාර්යෙන්. ඇයි අතන මොකද කිව්වේ? අවිද්‍යාවට ආහාර පංච නීවරණයි. ගිසතිය පෙන්වෙන්නේ අවිද්‍යා සූත්‍රය අරගෙන. ඒකට ආහාර මොනවද කිව්වා? ඒ වුණ ආහාර කියලා අන්තිමට ගත්තේ මොකද්ද? අසත් ධර්මයයි මේ මේ අසත්පුරුෂ සේවනේ. ඒතර ඒවත් එක්ක ගොඩ නැගී ගොඩ නැගී මේ හිත කිලුට වෙන මානසිකත්වයකටම ගේන හිත. මේ තමන්ගේ හිතමයි කිලුට කරගන්නේ. තමන්ගේ අසත් ධර්මයක් එක්ක ගිහිලා හිතමයි කිලුට කරගන්නේ. සත් ධර්මයෙන් හිත කිලුට වෙන්න නොදී හරි. එතකොට තථාගතයන් සිතුමනි තව පොඩි ගැටලුවක් තියෙනවා මට. දැන් සාමාන්‍ය ආහාර ප්‍රතිකූල මානසිකාරය කියලා වඩන ක්‍රමයක් බුදු ධර්මයේ මම අහලා තියෙනවා. එතකොට මෙතෙන්දිත් මේ සං සංයෝජනීය ධර්මයන් මෙතෙන්දී අයින් වෙනවා නේද? එහෙම කරනකොට අපේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට ලං වෙනවා නේද කියන සිතුවිල්ලක් මට පහළ වුණා මේකේ නිර්වද්‍යතාවය මම දැනගන්නට කැමතියි. චතුරාර්ය සත්‍ය දුක විස්තර කරන්නේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා නේද? ඈ? ඔව්. ඔව්. ඒකේ කිව්වද සංකීර්තේන පංචස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා. පංච උපාදානස්කන්ධ. පංච උපාදාන. එතකොට දැන් මුලින්ම බුදුම මොකද කිව්වේ අපිට ආහාරේ ප්‍රතිකූලතාවය ආහාරයේ පිළිකුල් ස්වභාවය නිතර නිතර මෙනෙහි කරන පුජ්‍යලේකුගේ අර සංයෝජන ධර්ම ප්‍රහීන වෙනව නේද කියන එකයි මගේ ගැටලුව. ආහාර පිළිකුල් කරලා කොහොමද කන්නේ කියන එක මම දන්නේ නැහැ. සාමාන්‍ය මම දන්න විදිහට නම් ආහාර පිළිකුල් කරලා කන්නේ පෙරේතය. පෙරේතය කුම්භාණ්ඩය අමනුෂ්‍යය උන් තමයි ආහාර පිළිකුල් කරන්නේ. තථාගතයන් වහන්සේ කියන මොකයි කොහොමද දන් දෙන්නේ කිව්වේ? ප්‍රණීතෙන් ප්‍රතිවේක්ෂා කිරීමෙන් ආහාරයක් ගන්න. ප්‍රණීතෙන් දන් දිය යුතුයි කියනෝ නේද? ඔව් මම ඔක වෙනම විස්තර කරනවා මහත්ය බය වෙන්න එපා. ඔය ඔය කොටස ඔබතුමාට අයිති වෙන්නේ දස්සනේන කොටසට නෙමෙයි භාවනානේන කොටසට. කොහොමද පටිගුල සංඥා වඩන්නේ කියලා. ඔගේ කියන්නේ පිළිකුල් නෙමෙයි පටිකූල සංඥාව කියන්නේ. පටිකූල සංඥාවේද අපටිකූල සංඥාවද දෙකම දුරු කොට වසනවා. පටිකූල කියන්නේ ඇලෙන පැත්ත, අපටිකූල කියන්නේ ගැටෙන පැත්ත. ඔය දෙක දෙක. ආහාර පිළිගු කර කර කම යන්නේ නැහැ. මේ මිනිස්සේ චිත්ත ප්‍රසාදයෙන් දෙන දානේ පිළිගුවා. ඒ එහෙම නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඇලීමේ ගැටීමේ ඉන්නේ. නේද? ඇලීමේ ගැටීමේ නම් ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආහාර ටික කියන එක උපාදානීය ධර්මයක්. ඒක රස කියන එක උපාදානීය ධර්මයක්. හැබැයි ඕකේ ඇලෙන්න ගියෝ. ඕකේ ගැටෙන්න ගියෝ. අන්න මෙතන කිව්වේ මොකද්ද? එහි නොඇලී. අර රසේ නොඇලී කියලා කිව්වේ. රස දැනෙන්නේ නැහැ කිව්වේ නෑ. රසේ නොඇලී. එන ඊළඟට තමයි අපි හොයාගන්නේ අපි රසයක ඇලෙන්න යනවා නම් ඇලෙන්න යන්නේ මොකක් උදෙසාද? යම් සුවයක් උදෙසා. නේද? යම් සුවයක් උදෙසා නේද? ඇත්තට මේ සුවේ ලබන්න පුළුවන් නම් ඇත්තටම සත්‍ය වශයෙන් මේ සුවය ලබන්න පුළුවන් නම් දුකක් එන්නත් බෑ. එන්න බෑනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම හිතුවට සුවය ලබන්න බෑ. දැන් ඒකම පෙන්වන්නම ඕන. ඇයි? පෙන්වන්න නිකම් බෑ. පටිච්ච සමුප්පාදයට යන්නම ඕන. ඒකනේ පටිච්ච සමුප්පාදේ තෝරගත්තේ නැත්තම් මේක අවුල් ජාලයක් කියන්නේ බුදුහාමුදුරුවෝ. නම් පටිච්ච සමුප්පාදයට මෙන්න ඕන. අපි එතනට එමු. ඉතින් මීට එතකොට ওই ප්‍රශ්නට අනිවාර්යයෙන්ම උත්තරේ හම්බ වෙනවා මාත්‍ය බය වෙන්න එපා. මම දැන් සමහර ප්‍රශ්නයක් තියෙනවා මම මේ මේ මොහොතේ විස්තර කරන්න පුළුවන් එක විස්තර කරනවා. දැන් අර මේ මහත්තයා එදා අහපු ප්‍රශ්නේ මම පොඩි මට්ටමයි විස්තර කරේ. මම දන්නවා විස්තර කරේ නැහැ කියලා. විස්තර කරේ නැත්තේ ඇයි ඒක? ඒක අද මෙතනදී අනිවාර්යයෙන්ම සහ මුලින්ම විසඳන හන්දා. ඒ වගේ ওই ප්‍රශ්නෙත් ඒ වගේ එකක්. මොකද හේතුව දැන් ওই ප්‍රත්‍යවේක්ෂාව ඇව්වේ මම ඒක පෙන්වන්නම් ඕගොල්ලන්ට ඉස්සරහට සාකච්ඡා තුන හතරක් ගියාට පස්සේ ඔය ප්‍රත්‍යවේක්ෂාව ගැන කතා කරනවා තථාගතයන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව විස්තර කරලා තියෙන්නේ උත්තරීතර සෝතාපන්න ඵලය ලැබුවට පස්සේ. ඉතින් ඉස්සෙල්ලා නෙමෙයි. එතකොට ප්‍රත්‍යවේක්ෂාව කරන විදිය අනිත් අය කරන්නේ වැරදියට. ඒකයි ප්‍රශ්නේ. ඒක මම නෙමෙයි කියන්නේ ලෞතර බුදුහාඳුර මජ්ක්‍ධිම නිකාය සබ්බාසව සූත්‍රයේ. ප්‍රත්‍යක්ෂාව පනවල නැහැ පුතඥයෙක්ට. එතනකොට තේරෙන්නේ ඇයි දිවයි රසයි වැඩ කරන විදිය හරියටම දන්නේ නැති මිනිස්සයා කොහොමද ප්‍රත්‍යක්ෂා කරන්න කියන්නේ? පටිච්ච සමුප්පාදට අනුව මේක වැඩ කරන විදිය දන්නේ නැතුව කොහොමද චන්දරාගයෙන් බැඳෙන පටිච්ච සමුප්පාදේ තේරෙන්නේ? නේ නිකන් අපි වාක්‍ය කිව්වට හරියන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නෙට මාත් අනිවාර්යෙන් හොඳ ප්‍රශ්නයක් අපි ඒකට උත්තරේ අනිවාර්යයෙන්ම ගන්නවා මොකද ප්‍රත්‍යක්ෂය කළ යුතුම තමයි. හැබැයි කරන්නේ කොහොමද? ඕගලන්ට මතකද මං කිව්වා ගිය සතියේ මට මතක විදිහට කිව්වා මං ඕගලන්ට පෙන්නන්නම් කියලා අපි කන්න දන්නේ නැහැ කියලා කිව්වා නේද? කිව්වා නේද? කන්න දන්නේ නැහැ, අඳින්න දන්නේ නැහැ, ඉන්න දන්නේ නැහැ, බෙහෙත් ටික බොන්න දන්නේ නැහැ කිව්වා නේද? දන්නේ නැම තමයි. හේතුවයි. බුදුහාමුදුරුවෝ සෝවාන් වුණාට පස්සේ කියන ඔබලා කරන්න ඕනේ මෙන්න මෙහෙමයි ඉස්සරහට කියලා. ඒකෝට අපිට හිතෙන්න පුළුවන් "තු මෙතෙක්කල් කරපුවා. ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා. මෙතෙක්කල් මොනවද හොඳ ඒවා කරේ කියලා හෙව්වොත්. නිවන් දකින් නැති තාක් නිවන් දකින දහම අහගෙන නිවන් දකින මොහොත එනකම්ම කරන්නේ වැරදියටම තමයි. ඉතින් හරියට කරා නම් මෙතනට එන්නේ නැහැ. මම එන්නේ නැහැ. ඕගොල්ලෝ එන්නේ නැහැ. වැරදියට කරපු හින්දා තමයි ආවේ. දැන් තමයි අපි හරියට කරන්න පටන් ගන්න. දැන්නේ උපාදානීය දහමයි. උපාදානය උපාදානය මොකද්ද කියලා දෙකට කඩා ගන්න දැන්නේ. දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. ඉතින් මෙතෙක් කල් කරපු දේවල් වලින් පින් දහම් කරපු ඈන් ඒ කරපු දේවල් වලින් මෙතනට එන්න පාර හැදෙනව වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒව නරකයි කියන එක නෙමෙයි කිව්වේ. හැබැයි නිවන් දකින්න මට්ටමට පොඩ්ඩක් ප්‍රබල මදි. නරක නෑ. එහෙම හරි කළා පොඩ්ඩක් ලෝභය චුට්ටක් හරි අඳුනා නම් හොඳයි. නේ පොඩ්ඩ අඩු ගානේ තව එකෙකුට දීලා කන්න හරි පුරුදු වුණා නම් ඒකත් හොඳයි නරක නෑනේ චුට්ටක් හරි නේ බෙදාගෙන අපි ඊට වඩා එහාට යන්න ඕනේ ඒකයි මේ කියන්නේ ඕමන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන පුරන්මක් මේ දැන් උතන මේ අපිට කියලා තියෙන පිය රූපං සාත රූපං තණ්හාවෙන් උපාදාන ගොඩනගා ගන්නවා කියලානේ. එතනේ සාත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අමනාප. ප්‍රිය කියන්නේ මනාප සාත කියන්නේ සාත අසාත. සාත කියන්නේ මනාප, අසාත කියන්නේ යමනා. මන වඩන මන නොවඩන. එකම වචන දෙක විවිධ තැන්වල විවිධ විදිහට කියන්නේ. සාත අසාත කියන්නේත් ඕක. මනාප මනාප කියන්නේත් ඕක. ප්‍රියං ආප්‍රියං හෝ කියන්නේත් ඕක. මන වඩන මන නොවඩන කියන්නේ එකම කතාව. සාත අසාත රූප කියන්නේ ඒකයි. මෙන්න මේකේ අපි දැන් ඕන ප්‍රශ්නෙට එන්නේ අපි තථාගතයන් වහන්සේ පෙන්වුවා මොකද්ද අර පළවෙනි මොගලන්ට අද පෙන්නපු සූත්‍රේ උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නැවත නැවත මෙනෙහි කරන්නන්ගේ උපාදාන වෙයි කියලා නේද ඒතකොට දැන් මෙතනින් මම මෙතෙක් වෙලා මේ හැම දෙයක්ම විස්තර කර කර කරේ මොකටද උපාදානීය දහම් ටික කියන්නේ විතරයි තාම තාම ආසාදේ මොකක්වත් කිව්වේ නැහැ දැන් තමයි ඒ කියන්නේ යන්නේ නේද? ආසාදී කියන කලින් උපාදානීය ධම කියලා ඉන්න එපේ. නේ? නැත්නම් මැදින් පටන් ගන්න බෑනේ. උපාදානීය ධම් කෙරෙහි නම් ආසාදෙන් බැඳෙන්නේ. උපාදානීය ධම් ටික තෝරගන්න ඕන කලින්. එතකොට අපේ ගෙදර ඉන්න නෝනා මහත්තයා ළමයි අම්මා තාත්තා ගේදොර යාන වාහන බඩු මුට්ටු මේ කියන ඔක්කොම ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔක්කොම ගත්තත් ඒවා ඔක්කොම මොනවද? පාදානීය ධම්. එහෙනම් ඒ උපාදානීය දහමක් මුල් කරගෙනම තමයි වැඩේ පටන් ගන්නෙ දැන්. උපාදානීය දහමක් නැතුව මේක පටන් ගන්නත් බෑ. ඇයි ඒ? මොකක් හරි කරන්න අපිට අරමුණක් තියෙන්නද? මොකක් හරි කරන්න අරමුණක් ඕනේ නේද? ඇයි දැන් ආසාද විඳින අරමුණක් එපැයි. එතකොට මෙන්න මේ ලෝකේ අපි කොහේ හරි සතර අපායේ හරි මනුස්ස තලයේ හරි, දිව්‍ය තලය හරි, බ්‍රහ්ම තල හරි. ඔය 31 තලයේම සැරිසරන්න අපිට අරමුණක් ඕනද නැද්ද? ඈ අරමුණක් ඕන. ඒ කියන්නේ අරමුණක් කියන්නේ යම් තැනකට හිත මෙහෙවන්න. එක්ක රූපයකට, එක්ක සද්දෙකට අරමුණක් ගන්නවා. නේද? යම් අරමුණක් ගන්න එපා දැන්. එතකොට ඒක එහෙනම් අපි මේ උපාදානීය ධර්මයේ කෙරෙහි තමයි හිත පිහිටවන්නේ ආස්වාදය ගන්න. ඒකයි මේ විස්තර කරන්නේ. නැත්නම් අපිට අරමුණ ගන්න තැනක් නැහැ. කොහේ හරි තැනක අරමුණක් ගන්න ඕනේ. එක්ක රූපයක, එක්ක ශබ්දයක, එක්ක ගන්ධයක, එක්ක රසක, එක්ක ස්පර්ශයක, එක්ක සිතුවිලි. නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරය ඔය කොහෙන් හරි ගන්න ඕනේ. ඒක ඔක්ක තමයි මේ භෞතික ලෝකෙටයි මොකක් හරි එකක් ගන්න ඕනේ. හරි. හොඳට හිතලා කියන්න ලෝකේ 31 තලයේම පැවැත්ම ගෙනියන්න අපි අරමුණක් ගන්නම ඕනේ. නේද? ඒ අරමුණ අයින් කරනවා. ඒ අරමුණ අයින් කළා අසඤ්ඤාන. හරි? අසඤ්ඤ. නිවන් දකින්න මොකෝ කරන්නේ? ලෝකේ 31 තලයේ පැවැත්ම ගෙනියන්න අරමුණු කරනවා. නිවන් දකින්න මොකෝ කරන්නේ? අන්න හරි. හොඳ උත්තරේ. චන්ද රාගයෙන් බැඳෙන්නේ නැතුව ඉන්නවා මිසක් අරමුණු නොගෙන ඉන්නවා කිව්වොත් එහෙම වැරදි. ඒකයි මේ පෙන්නේ. මොකද අරමුණු නොගෙන ඉන්නවා කිව්වොත් අසංච වෙනක කැලලට යනවා. ඒත් 31 තලයේ කැලලක යනවා. ඒකට චන්ද රාගයෙන් අයින් වෙන එක විතරයි. ඒක තමයි අවශ්‍යම උත්තරය. අන්නේම හොඳට අහගෙන ඉන්න මොකද මේක දැන් ඔක කලින් අහන්නේ නැහැ. අර ටික විස්තර කරලා තමයි අනේ ඒක හොඳට අහගෙන තමන්ට දෙන ආරයි. එතන මෙච්චරයි තියෙන්නේ ප්‍රශ්නේ. ඇයි? උපාදානීය දහම් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒව අරමුණු කළා ගොඩනගන්න කිය චන්දරාගේ නම් ප්‍රශ්නේ තියෙන්නේ චන්දරාගෙන් අයින් වෙන එක විතර කරන්න තියෙන්නේ. නේද? චන්දරාග චිත්තය අන්ධ වෙන වැඩි. හරි. එන්න එන්න මේ ප්‍රශ්නෙට බුදු පියාණන් වහන්සේත් හොයනවා. මේ බෝසතාණන් වහන්සේ හොයනවා. මොකද්ද හොයනවා? තථාගතයන් බෝසතාණන් වහන්සේ ළඟ තියෙනවා ඉන්ද්‍රියන් 6ක්. මොනවද තියෙන 6? බෝසතාණන් වහන්සේලා. හොඳේ. ඉන්ද්‍රියන් හයක් තියෙනවා. මොනවද තියෙන හය? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? හයයි. අපි ලං කීයක් තියෙනවද? හොඳ වෙලාවට. අඩුත් නැහැ, වැඩිත් නැහැ. හොඳ වෙලාවටම හයම තියෙනවා. මේ ඉන්ද්‍රියන් හයෙන් බෝසතාණන් වහන්සේ අරමුණු හයක් කෙරෙහි යම් ආකල්පයක් ගන්න. මොනවද අරමුණු හය? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන හය. අපිට තියෙන්නේ කීයද ගන්න? උන්වහන්සේටත් හයයි අපිටත් හයයි. කිසි වෙනසක් නැහැ. ඒ හින්දා උන්වහන්සේ කියනවා සංයුක්ත නිකායේ සම්බෝධ සූත්‍රය කියන සූත්‍රය කියනවා මා බුදු වීමට පෙර බෝසත් වූ මට මෙබඳු අදහසක් වියෙමි. බුදු වීමට පෙර බෝසත් වූ මට මෙබඳු අදහසක් වියෙමි. මොකක්ද අදහස? ඇහි ආස්වාදය කුමක්ද? ආදීනව කුමක්ද? නිස්සරණේ කුමක්ද? හොඳට අහගන්න. කනේ ආස්වාදේ කුමක්ද? ආදීනව කුමක්ද? නිස්සරණේ කුමක්ද? නාසයේ ආස්වාදයේ කුමක්ද? ආදීනව කුමක්ද? නිස්සරණේ කුමක්ද? දිවේ ආස්වාදයේ කුමක්ද? ආදීනවේ කුමක්ද? නිස්සරණේ කුමක්ද? කයේ ආස්වාදයේ කුමක්ද? ආදීනවේ කුමක්ද? නිස්සරණේ කුමක්ද? මනේ ආස්වාදයේ කුමක්ද? ආදීනව කුමක්ද? නිස්සරණේ තමන් ළඟ තියෙන ඉන්ද්‍රියන් හයක් පිළිබඳව කරුණු තුනක් හොයන්න. ඉන්ද්‍රියන් හයක් පිළිබඳව කරුණු තුනක් හොයන. මොනවද හොයන කරුණු තුන? ආසාදේ කුමක්ද? ආදීනෝ කුමක්ද? නිස්සරණේ කුමක්ද? නොචේ අස්සාද සූත්‍රය සංයුත්ත නිකායේ. උන්වහන්සේ බුදු වෙලා කියනවා මා ඇහි ආසාදිය සෙවීම කලෙමි ආදීනවේ සෙවීම කළෙමි. නිස්සරණයේ සෙවීම කළෙමි. මට එය අවබෝධ විය. ආසාදේ සෙවීම කළා, ආදීනෝ සෙවීම කළා, නිස්සරණයේ සෙවීම කළා. එය මට අවබෝධ විය. ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරේ. මනේ. ඉන්ද්‍රියන් හයේම ආස්වාද බුදු වෙන කලින් මොකද්ද හෙව්වේ? ඒකේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා හෙව්වා. ආදීනෝ කියන්නේ මොකද්ද කියලා හෙව්වා. නිස්සරණය කියන්නේ මොකද්ද කියලා හෙව්වා. බුදු වෙලා කියනවා මම ඒ ආස්වාදයේ සෙවීම කළා. ඒ අවබෝධ විය. ආදීනව සෙවීම කළා. ඒ අවබෝධ විය. නිස්සරණය සෙවීම කළා. එය අවබෝධ විය. උන්වහන්සේ හොයපු දෙයද ලැබිලා තියෙන වෙන මොනවා හරිද? හොයපු දෙයක්. සොයන්නාට සම්භ වේ. හරිනේ? අපි ළඟ ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? 6යි. අපි ළඟ ඉන්ද්‍රියන් උන්වහන්සේ ළඟ ඉන්ද්‍රියන් 6න් උන්වහන්සේ 3ක් හොයනවා. බුදු වෙන්න කලින්. මොනවද හොය තුන? ආස්වාදේ, ආදීනව, නිස්සාරණ. උන්වහන්සේට බුදු වුණාට පස්සේ හම්බ වුණෙත් මොකද්ද? ඉන්ද්‍රියන් 6 පිළිබඳව ආස්වාදේ, ආදීන නිස්සරණේ අවබෝධ සොයන්නාට සම්භව වෙනවා. අපි ළඟ 6යි. 6යින් අඩු අය ඉන්නවද? නෑ මෙතන නෑනේ කවුරු? 6ම තියෙනවනේ ඔක්කොටම නේ. හරි. එතන මේ අඩු නම් ඒත් ප්‍රශ්නයක් ඒකයි. නැත්නම් හොයන්න විදිහක් නෑනේ. අඩු නම් හොයන්න බෑ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. 6 තියෙනවා. ඒකයි කියන්නේ පුණ්‍ය වාසනාවට අංගපසංග ටික හරි අරගෙන ඉපදෙන්නේ හොඳේ. හිතන්න එපා දෙල්ලන් දෙයක් කියලා. අසකරණාතේ දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ටික මනා ලෙස පිහිටල උපදින්නේ පුණ්‍ය වාසනාවකට. එහෙනම් උන්වහන්සේට ඒ හැයලා අපිටත් ඔය ලැබිලා උන්වහන්සේ ඉන්ද්‍රියන් හයෙන් තුනක් හොයනවා. අපි මේ ඉන්ද්‍රියන් හයෙන් කීයක් හොයනවද? ওই තුනේ. කීයක් හොයනවද? උන්වහන්සේ හයෙන් තුනක් හෙව්වා. අපි හයෙන් කීයක් හොයනවද? ආ හරි. මොකක් මොකද හොයන්නේ? එකක් හොයනවා කිව්වා. මොකද්ද හොයන්නේ? හරි. ඒකවත් හොයලා නැති යාතු උස්සන්නේ. මොකද ඒකත් හොයලා නැත්නම් ඉතින් මේ මේ ඕ කියන්නේ වැඩක්ම නැහැ එහෙනම්. අඩු ගන්න එකක් හරි හොයලා තියෙනවා. තුන කෙසේ වෙතත්. මොකක් හරි එකක් හරි හොයලා තියෙනවා. ආ ඒ කියන්නේ ඔක්කොම මේක හොයලා තියෙනවා. ඈ? ද නැද්ද? ද උත්තර දෙන්න. ඔයගොල්ලොත් එක්ක නිවන් දකින්න යන්නේ මේ. ආ හොයලා තියෙනවා. නැත්තම් නම් ඉතින් මම දන්නේ නැහැ. මට මොකක් මගෙන් අහන්න එපා ඊට පස්සේ. ඇයි දන්නවද දැන්? දැන් මම හොයපු ඒවා ටික ඊළඟට කියාගෙන කියාගෙන යනවනේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඔක්කොම කරපු ඒවල් ටික. දැන් එතකොට ඉතින් උඩුබිම් බැලුවොත් එහෙම මම මම උදාහරණ කියන්නේ මම කරපුවා. ඒක ඕගොල්ලෝ ඕගොල්ලෝ බලන්නේ බෑ. ඕගොල්ලෝ විඳපුවා මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඕගොල්ලෝ විඳපුවා. මං ආසාද හොයපුවා තමයි මං කියන්නේ. ඕගොල්ලෝ බලන්න අපිත් ඕවද හෙව්වේ. නැත්නම් වෙන අමුතුම જાතිය හෙව්වද මොනවා හරි හොයාගන්නේ. නේ හැමෝම එකම විදිහට බැඳින්නෙත් නැහැ. තම තමමම බලන්න වෙන්නේ ඊළඟට දැන්. මේ කියනකොටම තමයි බලන්න වෙන්නේ. හරි. උන්වහන්සේ 6න් 3ක් හෙව්වා. මට කියන්න ඇත්තටම උන්නා මම කියන්නේ සොයන්නාට සම්භවේ. උන්වහන්සේට ඇත්තටම ලැබුණේ මොකද්ද අවසානයේ? මොකද්ද ලැබුණේ? නෑ නෑ. දන්න අපි නිකන් සිංහලෙන් හිමින් දන්න බොඩි බොහොම මේ මේ මේ සාමා හැමෝටම තේරෙන වචන වලින් කියන්නකො. සැනසෙල්ලක් නිවනනේ ලැබුණේ. උන්වහන්සේ ලැබුණේ මොකද්ද? සැනසෙල්ල. නිවීම. හයෙන් තුනක් හොයලා නිවීමක් ලැබුණා. සොයන්නාට එහෙනම් මේ හයෙන් අර තුනෙන් හොයලා ඇත්තේ උන්වහන්සේ මොකද්ද? සැනසෙල්ලක්ද හොයලා ඇත්තේ දුකක්ද? සැනසilla කොහෙපු හන්ද සැනසillම ලැබුණා. අපි හයෙන් තුනෙන් එකක් හොයන. අපිටත් ලැබිච්ච දෙයක් තියෙනවා. මොනවද අපිට ලැබුණේ? ඈ? හරි. දුක. දුක. මන් දන්නේ ඔයගොල්ලෝ කියන්නේ. දුකද? හරි. එහෙනම් අර හයෙන් හොයලා ඇත්තේ මොකද්ද? ඇයි සොයන්නාට සම්භව වෙන්නේ? මූලධර්ම ක්‍රියාත්මක වෙන්නේ. අපි හයෙන් හොයලා ඇත්තේ මොකද්ද? දුක. ඉතින් දුක හොයලා සැප හම්බෙනවා නම් ඉතින් ඒක මේ න්‍යාය ධර්මයෙන් වැරදිනේ. දුක හොයලා සැප ලැබෙනවා නම් ඒ න්‍යාය ධර්මයක් වැරදි. සැප හොයලා දුක හම්බෙනවා නම් ඒත් ප්‍රශ්නයක්. සැප හොයලා සැප හම්බෙන්න ඕනේ දුක හොයලා දුක හම්බෙන්න ඕනේ. දැන් අපිට දුක හම්බුනේ ඇයි? සැප හොයන්න ගියා නම් සැප හම්බෙන්නේ නැහැ. සැප කියලා හිතාගෙන හොයලා තින්නේ දුක. දැන් දුක හොයපුහන්ද දුක ලැබුණා. දැන් කාටද බයින්නේ? දැන් හොයපු දේ ලැබිලා නම් කාටද බයින්නේ? කාටද දොස් කියන්නේ? කාටද පොල් ගහන්නේ? කාටද දෙස් දෙවුල් තියන්නේ? හොයපු දේ ලැබිලා. ඉතින් හොයපු දේ ලැබිලා නම් දැන් තේරෙන්න ඕනේ මොකක් හරි හොයපු ක්‍රමයේ පොඩි වැරද්දක් තියෙනවා. එහෙනම් ඔය හයෙම ඉච්ඡාව කොට නැගුවේ මොකටද? ඔය හයෙම ඉච්ඡාව කොට නැගුවේ මොකටද? අනේ හරි නෑ නේද? සුව විඳින්නද දුක් විඳින්නද? සුවේට. සැනසීමකට නලබති තම්පි දුක්ඛ ඒ ઈચ્છාවෙන් ලැබිය හැක්කක් නෙවෙයි නලබ එහෙනම් අපි සුවය හොයපු ක්‍රමේ තියෙනවා මොකක් හරි වැරද්ද නැත්තම් අපිට ලැබෙන්නේ බෑ නේද නැත්තම් ලැබෙන්න ඕන කොහොම හරි වැරද්දක් තියෙනවා නලබති තම්පි දුක්ඛ එහෙනම් උන්වහන්සේ 6න් 3ක් හොයලා සැනසීම හොයාගත්තා නම් අපි 6න් එකක් හොයලා දුක හොයාගත්තනම් අපි මේ හයෙන් හොයපු නැති දෙක හොයාගත්තෝ ආදීනව නිස්සරණය ඔන්න ඔය දෙක හොයාගත්තොත් අපිට ලැබෙන්නත් ඕනේ එදාට උන්නාන්සේට ලැබිච්ච එකමද නැද්ද එදාට නේද උන්නාන්සේ ගිය පාරේ යන්නේ ඈ එදාට නේද උන්නාන්සේ ගිය පාරේ අද අවංකව කියන්න අපි යන්නේ උන්නා දැන් මේ යන්නේ මේක තෝරගත්තේ නැති සියලු දෙනා යන්නේ උන්නාන්සේ ගිය පාරේද එක එක්කෙනාට ඕන පාරේද උන්ගේ මත ටිකක් දරාගෙන ඒ ඒ පාරවල් වල යනකොට උම්මත්තකයෝ කිව්වේ ඒකයි එහෙනම් කවදා හරි දවසක බුදුබණ පද තේරිච්ච දවසට තමයි උන්නාන්සේ ගිය මගට එන්නේ කෙනෙක් එදාට යන්නේ උන්නාන්සේ ගිය මගේ දැන් අපිට ඕන මගේ අපි ගිහින් මොකද උනේ? අපේ හිතුමනාපයට අපිට ඕන ඕන මගේ ගිහින් අපිට මොකද උනේ? අනාථ වුණා නේද? දැන් පිළිගන්නවද පළවෙනි දවසේ අනාථය වෙලා කියපු එක? දැන් යන්තම් පිළිගන්න වෙනවා. නැත්නම් අපි හිතන් ඉන්නේ අපිට වඩා වැඩකාරයෝ නෑ කියලා. මේ ඇයි අරව කොල්ලා තිනවා මේව කොල්ලා තිනවා අර නිලතලද මේ නිලතලද ඔක්කොම බාලා තල ඔක්කොම තියෙනවා අන්තිමට අරේ තල ටික ලෑස්තිලා තියෙන්නේ දැන්. යන්න. පයි බලේ වැඩි ඉන්නේ. බලේ වැඩි තලයේ උරුම වෙන්න යන්නේ. දැන් බලේ මොකෝ කරගන්නව? ඕ ඒ පැත්තට තියෙන බලේ අයින් කරගෙන නිවන් පැත්තට බලේ වැඩි කරගන්න. ඒක තමයි තල ටික අයින් වෙවි යන්නේ. නැත්තම් අරේ තල හැදෙනවා ෂෝක් එකට. ඕනේ දැන් තලේ හැදිලා තියෙන්නේ මෙහි. මේ අතාරින්න විතරයි තලයට යන්න තියෙන්නේ. නේද? අර එයාපෝට් එකෙන් මේ එමිග්‍රේෂන් එකෙන් ඇතුළට දැම්මට පස්සේ ලංකාවට අයිති නෑනේ. ඊට කොහේ හරි ගිහිල්ලා ෆ්ලයිට් එක බාහන තැනක යන්න වෙනවා ඉතින්. ලංකාව ඉවරයි. පාප ගහලා දැම්ම එළියට. ඒ වගේ මෙහෙන් ගහලා එළියට දැම්ම ගම. ඔය අර තලේ කොහේ හරි ඉතින් ටිකට් එක අරන් තියෙන තැන තමයි තලේ. ආනේ බෑ බෑ කියලා ආයි මෙහෙදුවන් එන්න බෑ. ඇයි අර ටිකට් එක දීලා මෙහෙන් පිටත් කරලා ඉවරයි. ඉමිග්‍රේෂන් එකෙන් එළියට දාලා ඉවරයි ෆ්ලයිට් එක යන්න වගේ. ඉතින් ෆ්ලයිට් එක නැගගට පස්සේ ඉතින් ගොඩ බානකම් ඉන්න වෙනවා. ඉතින් ගිහලා කොහේ හරි ගොඩ බානවා. ඉතින් කැමති ගොඩක් උඩ යනවා නම් ෆ්ලයිට් එක. බිමට යන්නේ නැතුව. නේ දිව්‍ය තලවල ඔය බ්‍රහ්ම තලවල යනවා නම් කැමති. වැඩේ තියෙන්නේ යන්නේ යාට. ඒක ඊළඟ ප්‍රශ්න. යන්නේ යාට. එහෙනම් අපි හරි. දැන් මෙන්න මේ කියපු ටික ඇත්තටම මෙහෙම තියනවාද කියන එක පෙන්වන්න ඕන හින්දා මේක දාන්නේ සූත්‍රේ නාම මුත්තනිකායක. මම ඔයගලන්ට විස්තරය කිව්වා සම්බෝධ සූත්‍රය පිටුව 15. මානින් සම්බෝධියට පෙර සම්බුද්ධ නොවූ බෝසත් වූ මට මෙබඳු සිතක් පිය. ඇය ආස්වාදයේ කුමද්ද ආදීන කුමද්ද නිස්සරණේ කුමද්ද? කනේ ආස්වාදයේ කුමද්ද ආදීන කුමද්ද නිස්සරණේ කුමද්ද? දිව, කය, සිත කියන මේ ඔක්කොම කියලා කියනවා. එහෙනම් ඉන්ද්‍රියන් 6න් අරමුණු 6 කෙරෙහි ආස්වාදයේ කුමද්ද ආදීන කුමද්ද නිස්සරණේ කුමද්ද කියලා වෙනවා. අසකරණාසේ දිව ශරීරය මන පිළිබඳ හොයනවා. නොචේ ආස්වාද සූත්‍රය මානිනේ මම ඇහි ආස්වාදයේ සෙවීම කළෙමි. ඇහි ආස්වාදය වේනම් එය අවබෝධ කෙලිමි. ඇහි ආස්වාදයේ ඇහි ආස්වාදයේ යම්තාක් වේනම් මා විසින් ඒ නුවණින් මනවින් දක්නා ලද්දේ මානිනේ මම ඇසේ ආදීන සෙවීම කළෙමි. ඇසේ යම් ආදීනයක් නැත්නම් ඒ අවබෝධ කළෙමි. ඇසේ ආදීනව යම්තාක් කරනම් ඒ නුවණින් මනවින් දක්නා ලද්දේ මානිනේ මම ඇසේ නිස්සරණය සෙවීම කළේ. ඇසේ යම් නිස්සරණයක් වේනම් ඒ අවබෝධ විය කලෙමි ඇසේ නිස්සරණ යම්තාක් වෙනම නුවණින් මනවින් දක්නා ලද්දේය. එහෙනම් ඇහි ආසාදේ ආදීන නිස්සරණ හෙව්වා. ඒ වගේම ඇහි ආසාදේ ආදීන නිස්සරණ පිළිබඳව සෙවීම කළා. ඒක අවබෝධ විය. ඒකමයි අවබෝධ ඊළඟට කියනවා මහණෙනි ඉඳින් ඇහි ආස්වාදයක් නොවි නම් එන්න මේ කොටස පොඩ්ඩක් අහගන්න. වැරදෙන තරක් මම පෙන්නනවා. ඇයි ආසාදයක් නොවී නම් සත්වය ඇහි නොඇලෙන්නාහ. ඒ කියන්නේ ආස්වාදය කියලා දෙයක් ගොඩ නැගෙන්නේ නැත්තම් ලෝක සත්වයා ඇලෙන්නේත් නැහැ. ආස්වාදය කියලා දෙයක් ගොඩ නැගෙන්නේ නැත්තම් ලෝක සත්‍යය ගොඩ නැගෙන්නේ නැහැ. මේ ගමන යන්නේ ඊළඟට කියනවා මොකද්ද? ඇසේ ඇසේ ආදීනවයක් නොවී නම් ඒ සත්‍යය ඇසෙහි නොකල කිරෙන්නාහ. යම් මේකින් ඇසේ ආදීනයක් ඇදෙයින් සත්වය ඇසෙයි කල කිරෙති කියලා වචනයක් කියනවා. මම කෝගොල්ලන්ට වචන දෙක තුනක් පෙන්නනවා. බුද්ධ ධාතනේ අපි හරිම අර්ථය තෝරගන්න බැරුව වැරදි අර්ථයක් ගන්න අදහසක් පෙන්නනවා. මේ දැන් පෙන්වන්න යන්නේ තව එකේ වගේ වචනයක්. මේ සිංහලට පරිවර්තනය කරනකොට තමයි කල කිරනවා කියලා වචනයක් දෙන්නේ. හරි ඇත්තටම මට කියන්නේ ජීවිතේ කලකිරෙනකොට මොකද්ද හටගන්නේ? දුක. ඒ කියන්නේ රාගයේද, මෝහයේද, දේශයේද? කලකිරලා ඉන්නකොට. දැන් ආදීනෝ දකින්නකොට දේශයෙන්න පුළුවන්. ඈ? දැන් ආදීනෝ දකින්න දේශයෙන්න පුළුවන්. දේශේනෝ නම් ඉතින් නිස්සරණේ කරන්න නම් වෙන්නේ නේද? ඊට පස්සේ කියනවා මම ඒක පෙන්නන්නම් පාලි පැත්ත යම් මේකෙන් ඇසේ නිස්සරණයක් ඇද්දන් සත්‍යය එහෙන් මිදෙති. එහෙනම් මේක මේකෙන් කියන්නේ මොකද්ද? ආස්වාදය කියලා දෙයක් ගොඩ නැගෙන හින්දා තමයි ලෝක සත්‍යය ගමන යන්නේ. ආදීනවයක් තියෙන හන්දා තමයි ලෝක සත්‍යය මේකෙන් මිදෙන්නේ. මේකේ පාලියේ කියනවා මොකද්ද? මෙන්න මේකට වචනයක් කියනවා අතිශයින් වැදගත් වචනයක්. අපි වරද්ද ගන්න වචනයක්. මේක කියන්නේ මොකද්ද? නිබ්බින්දිති. නිබ්බින්දති කියන්නේ. ඇයි මේ ආස්වාදයේ තියෙන අවුල තමයි ආදීනවයකට උරුමකම් කියනවා. ආස්වාදයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මේ ආස්වාදයේ ඇත්තටම ආදීනවයක් නොතිබ්බනම් ලෝක සත්‍යයට මිදෙන්න ඕනේ නැහැ. ආදීනවයක් නොතිබ්බනම් ආදීනවයක් තිබ්බහන් තමයි මිදෙන්න. ඕක ඔයගොල්ලන් සරලම සිංහලෙන් කිව්වොත් අපි ආස්වාදයේ උදෙසා බැඳෙන්නේ සුවයකට. ආස්වාදයේ උදෙසා බැඳෙන්නේ යම් සුවයකට. දුකකටද? නෑ යම් සුවයකට. හැබැයි එහෙමනම් අපිට ආදීනමයක් වූ දුකක් එන්න බෑ. ආස්වාදයෙන් බැඳෙන්නේ මොකකටද? සුවයකටනේ. හැබැයි එහි ආසාදයෙන් ඇත්තටම සුවයක් ලබන්න පුළුවන් නම් අපිට ආදීන වේව් දුකක් එන්න බෑ. එන්න පුළුවන්ද? එන්න බෑ. එහෙනම් දුකක් එනහන්දම නේද මිදෙන්න හිතෙන්නේ. බැරි වෙලාවක දුකක් ආවේ නැත්තම් මිදෙන්න හිතෙන්නේ නැහැ. මිදෙන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මනුස්ස තලේ නිවන් දකින්න ලේසි වෙන්නේ. හේතුව ඇයි? මනුස්ස තලයේ විතරක් කල්ල සුඛ කියලා සුඛ ලැබෙන අවස්ථාවයි දුක ලැබෙන අවස්ථාවයි දෙකක් එනවා. දිව්‍ය තලයේ සුඛ විතරයි. සුඛ විතරක් හම්බ වෙනකොට මිදෙන්න අමාරුයි. භක්ම තලයේ ගියහම ඊට වඩා සුවය. හැබැයි ආදීනෙ නැතිව නැතුව නෙමෙයි. ඒත් මේක තේරුම් නොගෙන එතනට ගියාම දැන් ලංකාවේ ඉන්න ප්‍රකෝටිපති මිලියන ට්‍රිලියන කෙනෙක්ගෙන් කතා කළා. කිව්වොත් එහෙම මේ ආදීනමක් තියෙනවා වැඩක් නැහැ හත පහකට මේකෙන් මිදෙන්න ඕනයි කිව්වොත් එහෙම. හතර පහට වැඩකාරිනවා සල්ලි තියෙනවා මිලියන ගණන් සල්ලි තියෙනවා ඔක්කොම තියෙනවා කිසි ප්‍රශ්න නැහැ මොනවත් නැහැ අපිට වගේ නැහැ චූන් එකේ හාන්සි පුටුවේ වාඩිලා කකුල් දෙක වනවන ඉන්න විතරයි තියෙන සල්ලි එනවා account එකට එනවා ඔක්කොම එනවා මේ මනුස්සයන් ගිහිල්ලා කියනවා මේ ලෝකේ ආස්වාදයක ඉදහසක් කැමැති ඉෂ්ට වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිවන් දකිමුද කියලා ඇහුවා. මොකක් කියයි? දැන් ඔන්න වගේ ගිහිල්ලා බ්‍රහ්මයෙන් ඇහුවා. ඈ අර බකබක්මයට ඔන්න ඔය ඔය ප්‍රශ්නේ එනවා. තථාගතයන් වහන්සේ බ්‍රහ්මතලයට වැඩෙන මේ බකබක්මය කියන කෙනා බුදු පියාණන් වහන්සේට කියනවා ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම විස්තර කරනලාට කියනවා ඕවා ගිහිල්ලා ඔබ වහන්සේ එහෙ කියන්න මෙහෙ ඕවා කියන්න එන්න එපයි කියලා. මේ ලෞතර බුදුහාමුදුරන්ට කියන්නේ හොඳේ. ඇයි ඒ? කාලා ඇඳලා බීලා මෙච්චර ජොලියෙන් ඉන්න පුළුවන් එකේ මේ ඇවිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කොට ඕක හරියන්නේ නැහැ. ඒවා එහෙ ගිහිල්ලා කියන්න මෙහෙ හරියන්නේ නැහැ කියන. අපි බුදුහාමුදුරන්ට කියන්නේ හොඳේ. ඉතින් හිතන්න අපේ කට්ටිය පෝලිං ගස්සන්නේ එහෙ යන්න. මොකෝ වෙන්නේ කියලා. ඊට පස්සේ. මේක දැනගෙන ගියොත් වෙනම කතාවක්. ඒතකොට දන්නව කොහෙ ගියත් එකම කතන්දරේ. නොදැන ගියොත් වැඩේ අමාරුයි. නේද? අඩුම ගානේ මේක දැනගෙන සෝතාපන්න වෙලා ජාත සෝතාපන්න කෙනෙක් හැටියට මනුෂ්‍ය තලේ ට්‍රිලියන කෙනෙක් හැටියට ඉපදුනත් කමන්නේ නැහැ. ඇයි ඔය ජාත සෝතාපන්න කෙනෙක් කොහොම දන්නව කතාව? ඒක ක්‍රියාත්මක වෙන්නේදී පස්සේ කියලා දෙන්නම්. හරි? ඒ හින්දා මේක වැඩි දැනගන්න ඕන දැන් දැන් අපිට ඔන්නෝම ආදීනවයක් තියෙන හන්දම තමයි මේකෙන් මිදෙන්න ඕමන. දැන් ඕගොල්ලන්ටත් ආදීනමක් කියලා යථාර්ථයෙන්ම ආදීනම දැක්කේ නැතත් මොහරි ජීවිතෙත් තියෙනවනේ යම් කිසි ආදීනමයක්. ඒ හින්දානේ මේක හොයන්නේ මේක කරනවා කරනවා උදේ ඉඳන් යනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා ඉවරෙකුත් නැහැ සැනසීමකුත් නැහැ මොකක්වත් නැහැ රූපක් දකින්නවා සද්දක් දකින්නවා ගන්ධක් දකින්නවා හය පොළමක් තියෙනවා ළඟක් තියෙනවා ඔක්කොමක් තියෙනවා ඒ වුණාට සැනසෙල්ලක් නැහැ ඒකනේ මේ හොයාගෙන ඇවිල්ලා තින්නේ නේ නැත්තම් එන්නේ නැහැ එහෙනම් ඔන්න ඔයගේ එහෙනම් මෙන්න මේකේ ආදීනවයක් තියෙනවා. ඔන්න ඔය ආදීනවේ හන්ද කියනවා මොකද්ද? නිබ්බින්දති. එහෙම ආදීනවයක් නම් මේ ආස්වාදයෙන් ලැබෙන්නේ Taman තීරණයක් ගන්නවා එහෙම එකකට බැඳෙන්න සුදුසු නෑ. නිබ්බින්දති කියන්නේ බැඳෙන්න සුදුසු නෑ කියන එක. බැඳෙන්න සුදුසු නෑ කියන එකයි කලකිරෙනවා කියන එකයි අහසට පොළොව වගේ. කලකිරලානේ මිනිස්සු ඒ කෝච්චියට පයි. කලකිරලානේ බෙල්ල වල දාගන්න. කලකිරලානේ මූදේ පයින්නේ. කලකිරලානේ. නේ? මේ නිබ්බින්දති කියන්නේ බැඳෙන්න ඇයි බැඳෙන්න සුදුසු නැත්තේ? අර ආස්වාදයෙන් ආදීනමක් හම්බෙන හන්දා. ඇයි මේ කලකිරෙනවා කියන වචනේ මේ හැමතැනම දාන්නේ? වරද්දගත්තේ කොතනින්ද අපි? ආර්ය පරිශන සූත්‍රයේ සිදුවත් කුමාරයා ගෙදරින් ගිය විදිය කියන්නේ. ඔන්න ඔතන තමයි කියන්නේ සිදුවත් කුමාරයා ගෙදරින් කලකිරිලා ගියයි කියලා. උන්වහන්සේට කලකිරෙන්න මොනවද තිබ්බේ? ප්‍රශ්න? සත්මහල් ප්‍රාසාද. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ. ඈ? අංගුත්තර නිකාය එක්තරා අවස්ථාවක කියනවා ඒ ප්‍රාසාදයේ උඩු මහලේ මා සිහින් සිනිඳු සලු ඇඳගෙන ඇල්හාලේ බත් වළඳමින් මහා කාම සම්භෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක් මම. විඳින්න තියෙන සියලු සැප සම්පත් විඳපු කෙනෙක්. කියනවා මාතරං කාමයේ භුක්ති විඳපු කෙනෙක් මේ තුන් ලෝකේ තවත් නැහැ කියනවා. එහෙම ලෝකයක ජීවත් වුණා. ඒ උන්වහන්සේ මොනවා කලකිරෙන්නේ තිබ්බේ? මං අනිය අපි කලකිරෙනවද? අපිට මොනවද තියෙන කලකිරෙන්නේ? ටෙලිෆෝන් ප්‍රශ්න. තෙල් ප්‍රශ්න. ගෑස් ප්‍රශ්න. ආහාර ප්‍රශ්න. ළමයින්ගේ ස්කෝල ප්‍රශ්න, ටියුෂන් ප්‍රශ්න, මොබයිල් එක ගෙවා ගන්න ප්‍රශ්න, ලෝන් එක ගෙවා ගන්න ප්‍රශ්න, කාර් එකක් ගන්න ප්‍රශ්න. අපිට තියෙන එක ප්‍රශ්නයක්වත් තියනවද? ඈ? මම සාමාන්‍ය සාමාන්‍ය තම බෝසතන් වහන්සේ කෙනෙක් නෙමෙයි තාම බුදු වෙලා නැහැ. දැන් උන්වහන්සේ එහෙම කලකිරෙන්න ඕනේව තිබ්බද? එහෙම කලකිරෙන්න ඕනේව තිබ්බේ නැහැ. හැබැයි උන්වහන්සේ හෙව්වා මොකද්ද? මොකක් හරි මේ පැවැත්ම ඇතුලේ අවුලක් තියෙනවා. ඒකනේ කියන්නේ මේ ජරා මරණ වලට ගොදුරු වෙවි යන ලෝක සත්‍යයා හැම වෙලාවෙම ජරා මරණ වලට උරුමකම් කියනවා මේකෙන් නිදහස් වෙන මගක් ඇද්ද අන්න ඒක හොයාගෙන මම gederin එළියට බැස්සා කියලා කියනවා ඒ කිං කුසලයේ සොයාගෙන එළියට බැස්සා කියලා කියන්නේ කලකිරලා ගියේ නෑ වෙලා තින්නේ අපි යන විදිය අපිට හොඳට හුරුයිනේ අපි ගෙවල් වලින් යන්නේ එක්ක නෝනා බැනලා එක්ක මහත්තයා බැනලා එක්ක කලකිරිලා මොකක් හරි වෙලා වෙලා අපි යනවා හොරෙන් පැනලා. අපි හිතනවා ඉතින් අපි පැනලා යන විදිහට තමයි බෝසත්වරු පැනලා යන්නේ කියලා. ඇයි අපිට හුරුම අපි පැනලා ගිය විදිහන ගෙවල් වලින්. ඒකින්ද හිතනවා ආ බෝසතාණන් වහන්සේත් එහෙම වෙන්නේ නැති. උන්වහන්සේ ගෙදර ඉන්න සීළු දෙනාට කියලා අම්මා තාත්තට කියලා නෝනාට කියලා ඔක්කොටම කියලා දෙවුරුත් ඇඳගෙන කෙස් වැවුල් බාලා කසාවතක් ඇඳගෙන මේ ජරා මරණ වලින් නිදහස් වී විසඳුම මම හොයා ගන්නවා කොහොම හරි කියලා යන්නේ. එහෙම කලකිරලන අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි හැමතැනම අර කලකිරන වචන ගන්න. හැබැයි එතන කියන්නේත් ඔය නිබ්බින්දේ. මෙන්න මේක බැඳි බැඳි යන වැඩක් තියෙනවා. මේක මොකක් හරි අවුලක් තියෙනවා. මේක විසඳ ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. පෙන්වන්නේ. එහෙනම් මෙතන කියනවා මොකද්ද? මෙන්න මේකේ ආස්වාදේ ආදීනවේ දැක්කට පස්සේ අන්න නිබ්බින්දති. බැඳෙන්න සුදුසු නෑ. දැන් හිතන්නකෝ මෙහෙම අපිට ජරාවක් ගෙන දෙන, මරණයක් ගෙන දෙන, ශෝකයක් ගෙන දෙන. එහෙම මහ 1000ක් ගෙන දෙන වැඩපිළිවෙලක් නා. දැන් හිතට එකඟව කතා කරන්නකෝ. එහෙම එකකට බැඳෙන්න සුදුසුද? ඈ? බැන්න. ඉතින් තමන් කල්පනා කරන්න අර කලකිරෙනවා කියන එකයි මේ නිබ්බින්දති කියන එකයි ලොකු වෙනසක් තියෙනවා. අර අර අර ඉස්සර අර මහත්යාව ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න වගේ එකක්. මොකද්ද? අර පිළිකුලයි පටිකුලයි කියන්නේ. ඔන්න වගේම එකක් තමයි උතන තියෙන්නේ. අර පිළිකුල් කරන්න ගියාම මොකද වෙන්නේ? දැන් මිනිස්සු ගෙදර ගෑම් නිකන් පිළිකුල් කරාම මොකෝ ඉන්නේ සමහරලාට. අර මේ මහත්යවගේ ඒ තරහින් සමහරලාට ඉන්නේ. දේශයෙන් ඉන්නේ. හැබැයි නිබ්බින්ද බැඳෙන්න සුදුසු නෑ. ඇයි බැඳෙන්න සුදුසු නැත්තේ? මෙතන පෙන්වන ආදීනව මොකද්ද? අනිච්චයි, දුක්ඛයි කියන. එහෙනම් අර ආස්වාදයේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා නම් අනිත්‍යයක් වෙන්න බෑ. ඉච්ඡතාවේ ඉෂ්ට වෙන්නේ. ඉච්ඡතාවෙන් තමයි රූපෙට ආස්වාදයේ බැඳුනේ. ඉච්ඡතාවේ ඉෂ්ට නොවි අනිත්‍යයක් ගැන දීලා දුකක් ගැන දීලා නම් එහෙම ඉච්ඡතාවෙන් බැඳිච්ච එකක් එක්ක නොබැඳිය යුතුයි. නිබ්බින්දති. අන්නේ නොබැඳෙන්න තීරණය කරාට පස්සේ කියනවා ඒ රූපේ කෙරේ තියෙන චන්දරාගය දුරු කරා නිස්සරණය කරා කියලා. ඒ රූපෙත් එක සැරිසරන්නේ නැහැ නිස්සරණය කර. ඇයි? සැරිසරලා ලබාගෙන තින්නේ දුක නම්. සැරිසරලා ලබාගෙන තින්නේ දුක නම්. දැන් සැරිසරීම තමයි ප්‍රශ්නේ රූපේ නෙමෙයි. රූපේ උපාදානීය ධර්මයක්. උපාදානීය ධර්මයෙන් සැරිසරන්න ගිහිල්ලා තමයි ප්‍රශ්නේ ආවේ. එහෙනම් අන්නේ සැරිසරණ එක නිස්සරණය කළ යුතුයි. එහෙනම් නිස්සරණය කරන්න නම් ඒ රූපයත් එක්ක බැඳෙන්න ගිය එක නොබැඳිය යුතුයි. නිබ්බින්දති. එහෙනම් ආසාදේ ආදීනෝ නිස්සරණේ දකින්ති. එහෙනම් බුදුහාමුදුරන්ට හොයපු එකමද හම්බුනේ වෙන එකක්ද? ඉන්ද්‍රියන් හයෙන් ආසාදී ආදීන නිස්සරණේ තුනක් කෙව්වා. ඉන්ද්‍රියන් හය පිළිබඳව ආසාදී ආදීන නිස්සරණේ තතුසේ අවබෝධ කරගත්තා. එහෙමනම් අනිවාර්යයෙන්ම සෝතාපන්නවනාම සඳහා දැනගත යුතු දහම් කරුණු හැටියට පෙන්වනවා සෝතාපන්න සූත්‍රයේ. මේක කලින් ඔයගලන්ට පෙන්වුවා. මානෙනි යම් කාලයක ආර්ය ශ්‍රාවකතේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අත්ංගමත් ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් අතුසේ දණීද ඒකේනා සිව් අපායේ නොඇටේ. ඒ දහම් න්‍යාමේ නියතු සම්බෝධි වූ නිර්වාණය පීඨා කොට ඇති සෝවාන් අරිසව්‍යයි කියනු ලැබේ. එහෙමනම් මෙන්න මේ සෝතාපන්න වෙන කෙනා සෝතාපන්න වෙනකොට දැනගන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයටපත් වෙන්න අවබෝධ කරගත්ත කාරණයමද වෙන කාරණයක්ද? සාස්ෘන් වහන්සේ එක කාරණයක් අවබෝධ කරගෙන ගෝලියෝ තව කාරණයක් අවබෝධ කරගන්න විදිහක් නැහැ. එහෙම වුණොත් එimhe ගෝලියෝ යන්නේ වෙන පාරකට. සාස්ෘන් වහන්සේ යම් කාරණයක්ද අවබෝධ කරගත්තේ ශ්‍රාවකයොත් එයමයි අවබෝධ කරගන්නේ. එදාට යන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගිය පාරෙමයි. අපිට වැරදුනේ කොහෙද? උන්වහන්සේ අවබෝධ කරගන්න ගිය කාරණය පැත්තකින් තියලා අවබෝධ වෙච්ච කාරණයක් පැත්තකින් තියලා අපි සෝතාපන්න වෙන්න කියලා අපි මොකද කරේ? හිත දිහා බලාගෙන හිටියා. භාවනා කර කර. අnder හිතට වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඇයි? කොආසාද? කොආදී? කොනිසර්? නේ. ඊළඟට මෙතන ගන්නෙ මොකද්ද? මෙන්න වරද්ද ගන්න තැන. මේ උද්‍යංගම අත්ංගම කියලා වචනයක් තියෙනවා මෙතන උඩ ඉස්සරහම. මේ උද්‍යංගම අත්ංගම තෝරගන්න බැරි හන්ද මොකෝ ගන්නෙ? ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඔක තමයි ගන්නෙ. මේ උද්‍යංගම අත්ංගම කියන්නේ ඇති වෙනව නැති වෙන එකක් නෙමෙයි. සමුදය අත්ංගම කියන්නේ. පටිච්ච සමුප්පන්නව දුකක් හට ගන්නවා පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරගන්න පුළුවන් බව දැනගෙන මොකද කරන්නේ පටිච්ච සමුප්පන්නවා ආස්වාදයක් ගොඩනගනවා එහි අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයෙන් නිස්සරණය කරන්න පුළුවන් බව දැනගන්න. මේ උද්‍යංග මත්තන් කියන්නේ එහෙම එකක්. ඉතින් මේක ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියලා නිවන් දැක්ක කිව්වොත් එහෙම දැන් මොනවද ඇති වුණේ මොනවද නැති වුණේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ? උපාදානීය දහමුයි උපා දානයි වෙන් කරගන්නත් ඕනේ. ඇයි? මේකේ ආස්වාදය කොකටද යන්නේ කියලා දැන් හොයන්න ඕන ඊළඟට. බැරිලා කතා ආස්වාදයේ උපාදානීය දහමකට නම් එන්නේ අපිට මොනවත් කරන්න බෑ. මේ උපාදානීය දහම. හැබැයි ආස්වාදය කියන එක චන්දරාගයට එන එකක් නා. පා කරන්න වෙනවම තමයි. එහෙනම් සෝතාපන්න වෙන්න තින්නේ පංච උපාදානස්කන්ධය ආස්වාදය ආදීන නිස්සාරණේ තතුසේ දැනගෙන විතරමයි. මේක අවබෝධයෙන් විතරයි තතුසේ දනීද ඔහු දැනගෙන ඉවරයි දැනගන්න ඕනේ දැනගන්න එක එකක් දැනගත් එක තව දුරටත් දකිමින් යන එක තව එකක් ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම ආර්ය ශ්‍රාවකයෙකුට විස්තර කරනකොට කියන්නේ පුතඥයෙක්ට නෙමෙයි ආර්ය ශ්‍රාවකයෙකුට විස්තර කරනකොට කියන්නේ දන්න දක්නායට කියනවා නොදන්න නොදක්නායට කියන්නේ නැහැ කියලා මොකක් දන්නද මේ ස්පර්ශ ආයතන හය පිළිබඳව ආස්වාද ආදී නිස්සාරණය දන්න කට්ටියට තව දුරටත් ඒක ප්‍රහීන කරගන්න දකින්න කියලා දෙන්න. දන්න දක්න අයට කියනවා නොදන්න නොදක්න අයට කියලා වැඩක් නැහැ. නොදන්න අයට මෙතනටපත් වෙන්න ඕන කාරණේ කියලා දෙන්න. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. හරි. මම ඕගොල්ලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ පංච උපාදානස්කන්ධයේ උද්‍යංග මත්තංග මාසාදී ආදී නිස්සාරණේ තතුසේ දනී කියන වාක්‍ය තියෙනවද ධම්මචක්කපවත්තන සූත්‍රයේ? මේ වාක්‍ය මේ විදිහට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවද? ඈ? ධම්මචක්කපවත්තන සූත්‍රයේ අහලා තියෙනවනේ. කියනික කියලා නිකන් යනකොට පාරවල් හරි දාලා තියෙනවනේ. කොහොම එකක් ඇහෙනවද? උද්‍යංගම අත්තංගම ආස්වාදී ආදී නිස්සරණේ කියන වචනේ ඇහෙනවද කියලා අහන්නේ. ඇහෙන්නේ නෑ. හැබැයි කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණා. කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණා. ඒ කියන්නේ ඕක නැද්ද? ඈ? තියෙනවා. ඇයි? ඒ බණපදේ කිව්වේ උග්ගටි තැන්නලට. අන්න තථාගතයන් වහන්සේ කියනවා උග්ගටි තැන්නලට මම කියන්නේ නිස්සරණය පමණයි. එහෙනම් ධම්මචක්කය කිව්වේ නිස්සරණය විතරයි. විපටි තැන්වලට ආදීනවයි නිස්සරණය දෙකම කියලා දෙන්න ඕන. නෙය්‍ය කොට්ටාසයට ආසාදයයි ආදීනවයි නිස්සරණය තුනම කියලා දෙන්න ඕන. පදපරමයට මොකක් කිව්වත් වැඩක් නැහැ. වචන ටික පාඩම්. එහෙනම් මේ කතා කරන්නේ ගොඩක් පල්ලෙහාට. අපේ මට්ටම් වලට හරියන්නේ. එතනින් තමයි අපි ගන්නවා. නැතු අරක කිව්වට තේරෙන්නේ නැහැ එකපාරට. ඕවගේ තියෙන අවස්ථා ඕන් තරම්. මාත්‍රිකා පාළියක් හැටියට තථාගතයන් වහන්සේ කියන මානින සමාධිය වඩ ඔච්චරයි කියන්නේ. ඒක ටිකක් විභක්ජ කළා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සම්මා සමාධිය මොකද්ද? ප්‍රථම අධ්‍යයනේ, ද්විතීක අධ්‍යයනේ, තෘතීක අධ්‍යයනේ, චතුර්ථ අධ්‍යයනේ කියලා දැහන්තල විස්තර කළා කියනවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. ඒකට කියනවා නිද්දේශය. තවදුරටත් එහාට ගිහිල්ලා පංචාංගික සමාධි සූත්‍රය අරගෙන ප්‍රථම අධ්‍යයනයේ කොහොමද කොහොමද ඒක වැඩෙන්නේ මොකක්ද ඒකේ ස්වභාවය කියලා මුළු විස්තරාත්මකව සමාධි ටික කියන්නේ. කාරණා තුනකින් කියන්නේ. නිකන් අපි අහගෙන සමාධිය වඩන්න. හරි. දැන් වැඩේ පටන් ගත්තා. මොකද්ද වඩන්නේ කියලා? දන්නේ? ඒ සමාධිය වඩන්න විතරයි කිව්වේ. අර උග්ගටි තැනට කියපු එක ඔය හරිනගෙන අහගෙන ඉන්නවා. පමල්ලා. ඒක අරගෙන අපි ඔය වැඩේ පටන් ගන්නවා. හැබැයි සමාධි වැඩෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සම්මා සමාධි නෙමෙයි. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. මේ සමාධි වැඩෙනවා. මොකක් හරි අරමුණක් අරගෙන කියෝ කියෝ හිටියොත් සමාධියක් වැඩෙනවා. දැන් ඔය කුඩු ගහන මිනිස්සු ඉන්නේ සමාධියක නෙමෙයි. ඈ? අර අර කතාවකටත් කියන්නේ රාලහාමිට කියන්නේ මාව උස්සලා ජීප් එකෙන් තියන සමාධිය නම් කඩන්න එපයි කියන්නේ. කතාවක් තියෙනවානේ. ඇයි ඒ? මිච්ඡා සමාධියක ඉන්නේ. මිච්ඡා සමාධි. සමාධිම තමයි. සමාධි කියු පළියට ඔක්කොම බුද්ධ ශාසනයේ සමාධි නෙමෙයි. නේ? දැන් අපි කොහේ හරි මොකක් හරි හිතේ මනෝපාරක් ගහගෙන ඉන්න ඇඳට වෙලා. දැන් ඒක සමාධියක නෙමෙයිද? හිත ඒකාග්‍රව හේ ඉන්නවා ඉතින්. මොකක් හරි හිත හිත හේ ඉන්නවා. සමාධියක් තමයි. හැබැයි සම්මා සමාධියක් නෙමෙයි. යම් සමයකට ඔහේ ඇදිලා ඉන්නවා. හැබැයි බුද්ධ ශාසනය ඇදෙන්න ඕන සමයක් කියනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම වලට යමෙක් ඇදේද සම්මා සමාධියයි. එහෙම සම්මා සමාධියක් තියෙනවා. අර ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් එක්කන සමාධි නෙමෙයි. ඒකයි. ඔන්න එහෙනම් සෝතාපන්න වෙන්න තියෙන්නේ ඔච්චරයි දැනගන්න තියෙන කාරණා. නේද? හරි. දැන් එතකොට තේරෙන්න ඕනේ එහෙනම් මෙන්න මේක අපි හරියට තෝරගත්තොත් එදාට අපි යන්නේ සාසුන් වහන්සේ ගිය මගේමයි උන්වහන්සේගේ දර්ශනයමයි ඇසුරු කරන්නේ උන්වහන්සේගේ බණපදයමයි ඇසුරු කරන්නේ අන්නේ නිවීම Tamanට තේරෙන්න ගන්න. අර දර කෝටුව අඟුරු කෑල්ලක් වෙලා තියෙනවා. ආයි දර කෝටුවක් කරන්න බෑ. ඒක අඟුරු කෑල්ල වෙලා ඉවරයි. ඔළුවෙන් හිටගෙන try කරත් අරක දර කෑල්ලක් කරන්න බෑ. ඒක අඟුරු කෑල්ලමම තමයි. එච්චරයි. මේ මොනෝ කරත් බෑනේ. ඊට සංයුත්ත නිකායේ තියෙන සමන සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ටික පෙන්වන්නේ එක්තරා හේතුවක් හන්දා. මේ හැම එකක්ම. එන්න මේකේ කියනවා මහණෙනි උපාදානස්කන්ධය පසෙකි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනවා. මහණේ යම් කිසි ශ්‍රමණ කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් හෝ හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදයට ආදීනව නිස්සරණයක් තතුසේ නොදනීද මහණෙනි ඒ ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ මහණුන් කෙරෙහි මහණයයි සම්මත නොවේති මහාන බමුණන් කෙරේ සම්මත නොවේති. ඒ කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආසාදේ ආදීන නිස්සාරණේ තතුසේ දන්නේ නැත්නම් බුද්ධ ශාසනයේ ශ්‍රමණ උත්තමයෙක් නෙමෙයි කියන. ශ්‍රමණයෙක් නෙමෙයි කියන. ඇයි එහෙම කියන්නේ? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආසාදේ ආදීන නිස්සාරණේ තතුසේ දන්නේ නැත්නම් ඔහු ශ්‍රමණයෙක් නෙමෙයි කියන්නේ. ඇයි? සෝතාපන්න වෙලා නැහැ. සෝතාපන්න වෙලා නැත්නම් අට්ඨපුරුෂ පුද්ගලෝ ඒසබගතෝ ශා วก සංඝෝ ගණයට අයිතිත් නැහැ. අයිති නැති හන්දා බුද්ධ ශාසනයේ ශ්‍රමණයෙක් නෙමෙයි කියන්නේ. මම දැන් ඔයගොල්ලන් ප්‍රශ්නයක් අහන්නේ. විශාකා ස්ථිතු දේවිය බුද්ධ ශාසනයේ ශ්‍රමණයෙක්ද නැද්ද? වික්කු සංඝයා හොබවයි මේන සංඝයා හොබවයි උපාසක සංඝයා හොබවයි උපාසිකා සංඝයා හොබවයි අයිතිද නැද්ද අට පුද්ගලයන්ට අයිතිද නැද්ද චීවර දරුවද නැහැ ඒක දරුවේ නැහැ හැබැයි පංච උපාදානස්කන්ධය ආස්වාදය ආදී නිස්සනිත සුසි දන්නේ ඒ දරුවේ නැහැ කතා ඒ වගේම තමයි අනේ පිළිසිතුමා අනාගාමී ඵලෙ හිටපු චිත්ත ගෘහපති චිත්ත ගෘහපති අනාගාමී ඵලෙ හිටපු ඒ ඔක්කොම බුද්ධ ශාසනයට අයිතියි. එහෙනම් අටපුද්ගල වේස භගවතෝ ශා วก සංගෝණ විතරයි බුද්ධ ශාසනයට අයිති වෙන්නේ. වෙන අයිති වෙන්නේ නැහැ කිසි කෙනෙක්. ඒකට තව සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය. අංගුත්තර නිකාය. නැත්නම් මේ මම කියන අත්නෝමතික මත කියලා හිතෙන්න පුළුවන් නේද? බලන්න මේකේ මොකද්ද කියන්නේ කියලා. මහණෙනි මේ ප්‍රථම මහණ මෙසස් නෙහිමය. දෙවන මහණ මෙසස් නෙහිමය. තෙවන මහණ මෙසස් නෙහිමද සිව්වන මහණ මෙසස් නේමේ අන්‍ය වූ පරවාදීව ශ්‍රමණයන් කෙරෙන් තොරයි. මහන්නේ මෙසේ මොනවට සිහනාදේ කරව. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය අයිති සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන උත්තමයන්ට විතරයි කියනවා මහණෙනි ප්‍රථම මහණ කියලා කවුද කියනවා ප්‍රථම සම්ශ්‍රමණ කවරේද මහණෙනි මෙසස්නේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ ඡය කිරීමෙන් අවිනිපාත ස්වභාවය ඇති නියත වූ සම්බෝධි සෝතාපන්නේක් වේද මේ ප්‍රථමණයි කියලා වගේ විස්තර කරනවා. එහෙමනම් බුද්ධ ශාසනයේ මේ ශාසනයේ මහාන කියන්නේ කාටද? සෝතාපන්න කෙනාට. මෙන්න මේ වචනේ අතිශය වැදගත් වෙනවා. භාවනා පාතබ්බ කොටසට ආව මම පෙන්වන්නම්. සියලු බුද්ධ ශාසනයේ භාවනා විස්තර කරන්න කලින් තථාගතයන් වහන්සේ වචනයක් හැම වෙලාවෙම පෙන්නනවා මෙසස්නේ මහාන කියලා. ඇයි මෙසස්නේ මහානට තමයි භාවනාව දෙන්නේ සකදාගාමි අනාගාමි අරියත් කියන ඵල ටික පූර්ණ කරගන්න. මෙසස් නේමහන වෙන්න මොකද කරන්න තියෙන්නේ? දස්සනෙන් දැනගන්න ඕනේ පංච උපාදානස්කන්ධය ආස්වාදය ආදීනෝ නිස්සාරණ සතුසේ. අන්නේ දැනගත්ත කාරණය තව දුරටත් මෙනෙහි කරන්න පුළුවන් වෙනවා ඔබට. එතකොට අනිවාර්යෙන් අර මාත්‍යා ආපු ප්‍රශ්නයක් තිබ්බ අර මොකද්ද මේ ප්‍රත්‍යවේක්ෂාවේකේදී මම එදාට පෙන්නන්නම් මේ ප්‍රත්‍යවේක්ෂා විස්තර කරන්න කලින් කියනවා බුදු පියාණන් වහන්සේ මහණෙනි මෙසස්නේ මහණ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරයි. ඒ කියන්නේ කවුරු ගැනද කියලා තියෙන්නේ? ඒක ප්‍රත්‍යක්ෂාව දීලා තියෙන්නේ ගොඩාක් සෝතාපන්න ඵලයට පස්සේ. ඒකයි. එහෙනම් මෙන්න ඊළඟට කියනවා මොකද්ද ඉතින් මේකේ තව සූත්‍රයක් තියෙනවා වගේම අර මිත්‍ත සූත්‍රය කියනවා මම මේකේ දව ඔයගලන්ට පෙන්නවා මෙන්න මේක තෝරගත් ආර්ය ශ්‍රාවකෙක් වුණා නම් තමන්ගේ නෑය වෙනුවෙන් හිතවතා වෙනුවෙන් ඥාති හිත මිත්‍රාදී වෙනුවෙන් අම්මා තාත්තා වෙනුවෙන් දූ පුතුන් වෙනුවෙන් ඕනම කෙනෙක් වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම හැටියට කියනවා මොකද්ද කරන්න තියෙන්නේ මෙන්න මේ අරිසස් සිව් අරිසස් අවබෝධයේ පිණිස ඒ දුක්ඛාර සත්‍ය සමුදයාර සත්‍ය නිරෝධාර සත්‍ය මාර්ගාර සත්‍ය වටහා ගැනීම සඳහා එක්කෝ ඒ දහමක් කියලා දෙන්න එක්කෝ ඒ දහමක් කියන තැනකට යොමු කරන්න අන්න ඒ දේ විතරයි කියනවා බුද්ධ ශාසනයේ තමන්ගේ ඥාතියෙක් වෙනුවෙන් කරන්න තියෙනවා නම් කරන්න තියෙන එකම පරම යුතුයකම. අම්මා තාත්තා වෙනුවෙන්, නෑදෑයෝ වෙනුවෙන්, යාළු මිත්‍රයෝ වෙනුවෙන්, නෑ සහල වෙනුවෙන් මේ වගේ සියලු අය උදෙසාම කරන්න තියෙන පරම යුතුයකම හැටියට පෙන්වනවා තථාගතයන් වහන්සේ මේ මිත්‍ත සූත්‍රයේ මොකද්ද? කෙනෙක්ට සෝවාන් වෙන්න එක්ක බණ ටික කියලා දෙන්න. එහෙම නැත්නම් ඒ බණ ටික කියන තැනකට යොමු කරලා හරි එයාව එතනින් ගලව ගන්න තැනකට යොමු කරගන්න අන්න ඒක කරා නම් තමන්ගේ ඥාතිය වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම කරපු කෙනෙක් බවට පත් වෙනවා මම නෙමෙයි තථාගතයන් වහන්සේ කියන්නේ එහෙම නැතුව තථාගතයන් වහන්සේ පරම යුතුයකම හැටියට කියලා නෑ කැරට් 24 චේන් එකක් අරන් දෙන්න පවුන් 10 චේන් එකක් දාන්න අරේ දාන්න වැඩකාරයෝ හතර දිනක ගෙදර තියන්න අරක බලා ගන්න මේක බලා ගන්න ෆොරින් ටුවර් එකක් ගිහිල්ලා එන්න අම්මා තාත්තා අරේ බල්ලා මේ බල්ලා ඔක්කොම රවුම් ගස්සලා එවන්න ඔය එකක්වත් කියලා නෑ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. සත්‍ය නම් සත්‍ය. සත්‍ය ඉදිරි අනිත් ඔක්කොම අසත්‍ය. මේ තථාගතයන් වහන්සේ කියපු එක. මම කියන එකක් නෙමෙයි. මම කියන එකක් නෙමෙයි. මිත්ත සූත්‍රය සංයුත්ත නිකායේ තැනත් එක් පිටුවත් එක්කම දාලා තියෙනවා. නැත් තමන්ගේ ඥාතිය වෙනුවෙන් කරන් දින පරම යුතුයකම මේ. ඔయిత වඩා වෙන යුතුයකමක් නැහැ කරන්නේ. ඕගොල්ලෝ කවදාරි සසරේ ඥාතිය ටිකක් වෙන්නේ නැති. කවදාරි සසරේ නෑදෑයෝ ටිකක් වෙන්නේ නැති. සසර හිතවත්තු ටිකක් වෙන්නේ නැති. ඒ හින්දා වෙන්නේ නැති මේ ඇවිල්ලා කියන්නේ. නැත්තම් ඌමනාවක් නැහැ. පරම යුතුයකමක් විතරයි කරන්නේ. ඒකට පරම යුතුයකම් කරන්න තමයි මේ අහගත්ත පිරිසකුත් ඇවිල්ලා ඕගලන්ට උදව් උපකාර කරලා මේ හැම දෙයක්ම කරලා දෙන්නේ. කෑම පැකට් එකක් හරි දෙන්නේ. ඉන්න පුටුවක් අරන් දෙන්නේ. ඒවට මුදල් හදල් වියදම් කරන්නේ. තමන්ගේ ඥාතියව මෙතනින් කොහොම හරි ගලව ගන්න. වෙන කිසිදු ලාභ සත්කාරයක් මත නෙමෙයි. ඒකයි මේ කියන්නේ. ඒක තමයි පරම යුතුයකම. ධර්මයේ දෙවෙනි කොට සියල්ල ධර්මයේ ප්‍රථම ස්ථානයට එනකොට අනිත් ඔක්කොම සියල්ල දෙවෙනි වෙන්න ගන්නවා. ඒතර ඒ වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම කරන කොහොම හරි. තමන්ගේ පැත්තෙනුත් තියෙනවනේ සපෝට් එකක්. තනියම මේ දේ කරන්න බෑ. කවුරු හැවිල් බණ කිව්වත් වැඩක් නැහැ. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන එක තමන් කරන්න ඕන. තමන් අර දරාගෙන ඉන්න දිට්ටි පැත්තකින් තියලා මොකද්ද මේ කියන්නේ? නේද? අපිට වෙලා තියෙන අරහෙන් ආලා මෙහෙන් ආලා කලවම් මැල්ලුමක් වෙලා තියෙන්නේ මේක. අච්චාරුවක් වෙලා තියෙනවා. ඊට පස්සේ අච්චාරුව දාගෙන තමයි හරිය ගහන්න යන්නේ. අරක ගලපනවා මේක ගලපනවා මේක ගලපනවා අන්තිමට තවත් කැඳ හැලියක් වෙනවා. දන්න ටිකෙන් ගොඩ ගියා නම් ආය අහන්න දෙයක් නැහැ. මං කියේ දන්න අයට කියන දන්න නොදක් දන්න අයට කියනවා කියනවා. ඒතර මනාලෙන් තේරෙනවා. හැබැයි නොදන්න කෙනා මොකෝ කරන්න ඕනේ? දන්නේ නැති ටික දන්න ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කරලා අහගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. අපේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙනවා. ඒකයි කියන්නේ මේ පරම යුතුයකම මේ කරන්නේ. ඕගලන්ට පුටුවක් දීලා නෑ දෙයියනේ නිදා ගන්න. මම මේ කට කැඩෙනකම් කෑ ගහන්නේ ඒකයි. නිවන් දකින්න පුටුවක් දීලා තියෙනවා. නිවන් දකින්න බත් පැකට් එකක් දීලා තියෙනවා. නිදා ගන්න පුටු දෙන්නේ නෑ. සසරේ ණය වෙච්ච මදියට තා ණය වෙන්න එපා. S2 වතුර ගාගෙන හරි මේ සසරෙන් ගොඩ වෙන තැනට බණපදේ අහගන්න. ඒ ප්‍රතිලාභය ලබා ගන්න. ඕගොල්ලෝ වගේ මමත් පාන්දර ඇවිල්ලා මේ කරන්නේ. ඕගොල්ලෝ හිතනවාද මම නුවර නෑ මම පාන්දර 3 මාට ගෙදරින් එන්නේ. එදත් කිව්වනේ. මාව ගන්න ඉස්සලා අනිත් අය නීටත් උදේ. යනකොට රෑ 10 මාර වෙනවා. හැබැයි මීට වඩා කරන්න වෙන යුතුයකමක් නැහැ. මීට වඩා කරන්න වෙන දෙයක් ඇත්තෙත් නැහැ. අසරේ කවදා හරි ඔයගොල්ලෝ ඥාති වෙන්නේ නැහැ. ඒකින්ද වෙන්නේ නැති මේ ළඟට ඇවිල්ලා හරි කියන්න වෙලා තියෙනවා. ඒකේ ප්‍රයෝජනේ ලබා ගන්න. ඕගොල්ලෝ නිවන් දැක්කොත් ඒ යහපත ඕගොල්ලන්ට මේ එදාටයි ඕගොල්ලෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේට ණයකාරයෙක් නොවෙන්නේ. උන්වහන්සේ අවුරුදු 45ක්ම දරපු වෙහෙසේ ප්‍රතිඵල ලබා ගන්න එදාට ඕගොල්ලෝ. එදාටයි ඕගොල්ලෝ ණයකාරයෙක් නැතුව මිය පරලෝ යන්නේ. ඒ බුද්ධ ශාසනය මම ඵල ප්‍රයෝජනෙ නෙලා ගත්තා. උන්වහන්සේ ලේ රහ වෙනකන් කෑ ගහලා කෑ ගහලා කියපු ඒ ධර්මය මම අහගෙන තෝරගත්තා. ඒ බුදු පියාණන් වහන්සේට මම තාම පොඩ්ඩක් ණය ගෙව්වා දැන්. තව ටිකක් තියෙනවා ණය ගෙවන්න. හරියත් වෙනකම්. හැබැයි දැන් ණය ගෙවන්න පටන්. දැන් අලුතෙන් ණය වෙන්නේ. එහෙනම් මට ਬਾඩි වෙන පුටුවක් දුන්න මනුස්සයර මං කොච්චර ණයද? මට මේ නිවන් දකින්න දහමක් අහගන්න ඉඩ සැලැස්සුවා කියන එක නේ. එල්ලන් දෙයක් නෙමෙයි මේක. මේවා නිකන් අර ප්ලාස්ටික් කෑලි චීත කෑලි අරන් දෙනවා වගේ වැඩක් නෙමෙයි. ඒවත් කරන්න ඕනේ ඇත්ත. මේවා ඊට එහා ගියේ. මම යුතුයකම කරලා තියෙන්නේ මම අම්මා හොඳ සර්වන්ට්ලා තුන් දෙනෙක් එක හොඳ මේ මේ මොකක්ද අර වැඩි හිටිය නිවාසයක තියලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ පුදු සැප අම්මට එතන කිසි කරදරයක් නැහැ ගෙදර ඉන්නවා වගේ නෙමෙයි අම්මගේ යුතුයකම් ටික මම ඉවරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනම් පාන ලෑස්ති වෙනකොට තථාගතයන් වහන්සේ අහනවා සාරිපුත්තේනි වැඩ අහවරද කියලා අහනවා. නෑ සෝරි මේ මේ සියලු යුතුයකම් කල්ලි ඉවරද කියලා අහනවා. නෑ කියනවා. මොකද්ද? බීපු කිරි වලට ණය ගෙව්වේ නෑ කියනවා තාම. තථාගතයන් වහන්සේ කියනවා සුදුසුම වෙලාව ඇවිල්ලා තින්නේ වඩින්න කියනවා ගෙදෙට්ට. සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. අම්මා තඩි මිත්‍යා දිට්ටියේ ඉන්නේ. හිතන්න පවුලේ පස් දෙනයි. එක දුවයි පුතලා හතර දෙනයි. එක දුවයි පුතාලා හතර දෙනාම අරිහත් වෙච්ච මහා ප්‍රඥාවන්ත උත්මේ අග්‍ර ශ්‍රාවක එක පුතේ. අම්මා මිත්‍යා දිට්ටියේ. කොහොමද කියලා හිතන්න. හතර දෙනාම අරිහත්, දුවත් අරිහත්, එක පුතෙක් අග්‍රසාවක අම්මා මිච්ඡා දිට්ඨිය. බුද්ධ ශාසනයේ එවැනි පුතු හතර දෙනෙකුයි දුවෙකුයි මුළු බුද්ධ ශාසනයම උදෙසා දායාද කරලා. අම්මා දාම මිච්ඡා දිට්ඨිය. සුදුසු වෙලාව ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඉතින් මෙයා තනිකරම මේ බමුණු ටිකක් මේ අදහන්නේ. ඉතින් අර ගෙදරට වැඩ වෙලාවේ පිරිනම් පාන වෙලාවට කියන්නේ පිරිනම් එතෙන්දි පිරිනම් පානව නෙමෙයි. නමුත් මේ අවස්ථාව දන්න හන්දා සියලු දීවරු බ්‍රහ්මී ඔක්කොම සාදුකාර දීලා මුල් පලාතම එළිය කරලා වඩන තමයි බලන්නේ. මම අදහන අය මගේ පුතාට වඳින්න. දැන් නිකන් වැඩි නිකන් අපබ්බන්ස වගේ. මම ඉහලින් අදහන අය මගේ පුතාට වඳිනවා. කියලා මගේ පුතා කොහොම කෙනෙක් වෙන්න ඕනේ? ඔන්න ඔතන තමයි බලන්නේ මොකද්ද මේ අවුල කියලා. අන්න එතනදි සරියුත් හාමුදුරුවෝ කියනවා තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා ගිහිල්ලා බණපදේ අහගන්න. ඔච්චරයි කරේ. තැන පෙන්නවා වැඩේ ඉවරයි, යුතුයකම ඉවරයි, දීපු කිරි වලට ණය ගෙව්වා, පිරිනම් පාන්න ගියා. ඊට පස්සේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ ටික අහලා සෝවාන්. එහෙනම් ඒ කියන කතාව මේ වෙන විදිහකට කියන්නේ. ඒ කියන කතාවම තමයි මේ කියන්නේ. ඒකට අපි අපේ අම්මා තාත්තා වෙනුවෙන් ණය ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි ওই ක්‍රමය. සමහරවිට අම්මා තාත්තා දැන් ඉතින් මේ පරිලෝක ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඉතින් ඉන්න අය ඒ විදිහට කරන්න. හරි. මිත්‍ර සූත්‍රය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න තියෙන්නේ. අනුකම්පා කරනවා නම් කෙනෙකුට කරන එකම අනුකම්පාව ඔච්චරයි. දැන් අනි අපි අනුකම්පා කරන්නේ අයියෝ අරයට මේක වෙලා මේකට මේක වෙලා අරක වෙලා කිකි ඒ මොකද කරන්නේ? ඒ එයත් එක්ක එයා එයා මේ මොකක් හරි කාරණයකටපත් වෙලා නම් ඒක අනුව අපිත් කම්පා වෙවි ඒ අනුකම්පා ඒ තියෙන්නේ. අරක අනුව කම්පා වෙලා මේ මේකට කියන්නේ දය අනුකම්පාව ඇත්තටම. අර දයාවෙන් කරන දෙයක් තියෙනවා. අනේ මේක නා කොහොම හරි මෙතනින් ගොඩ දාගන්න. මේ මහා දුක මා අගාධයකට මේ යන්න යන්න මේක තේරුම් ගත්තේ නැත්තම් කියලා. අන්න එකෙන් බොඩේන පැත්තට එනවා. තථාගත ශාසනයේ අරියත් ඵලය දක්වාම වඩන්න තියෙන මඟ මොකක්ද? ඔච්චරයි තියෙන්නේ. සෝතාපන්න වෙනකොට මොකද්ද කියව බලන්න, අරියත් වෙනකොට මොකද්ද කියන්නේ කියලා බලන්න. මානනි පංච උපාදානස්කන්ධය කවරේදයක් රූප වේදනා සංඥා සංකාර විඥාන මානෙන්නේ යම් කාලයක පටන් මේ පංච උපාදානස්කන්ධයේ සමුදයත් අත්ංගමත් ආස්වාදයත් ආධිනන් නිස්සරණයත් අතුසේ දැන තතු අතන කිව්වේ තතුසේ දනි සෝතාපන්නයි තතුසේ දැන උපාදාන රහිතව මිදුනේද මහණෙනි මේ අරහත්ය. කවුද? අරහත්ය. මේ ලෝකේ ඉන්නේ අරියතුන් වහන්සේ. හොඳේ. මේ රහත් අරියත් කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. පැහැදිලි කරලා දීලා මයන්නම් ඒක ලේසි එතකොට. රහත් ඉන්න ඕන තරම්. රහත් වෙයි වැහැලා. අරියත් එහෙම වෙන්නේ නැහැ. මේ වචනේ ඇතුලේ තියෙන අර්ථය. මේ රහත් කියන්නේ අපි නිතරම මොකද්ද කරන්නේ? රහමෙර පස්සයක් දුවනවා. මොනවාද රහමෙර? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා හය පොළ පස්සේ දුවනවා. මෙන්න මේ හය පොළ පස්සේ දුවනකොට ඒ රහමෙර පස්සේ දුවමින් ඒ රහමෙරම අත් කරගෙන ඉන්නවා. ඒ රහමෙර සාරයි කියලා ඉන්නවා. රහ අත් කරගෙන ඉන්නවා. රහත් තමයි. ඔන්න ඒ රහමෙර අත් කරගත්ත වැඩපිළිවෙලෙන් අයින් වුණා නම් කියනවා අරිහත් කියලා. අරියත් නොවෙච්ච සියලු දෙනා අරියත් නොවෙච්ච සියලු දෙනා ඕ රහත් තමයි. ඇයි? රහත් කරගෙන ඉන්නේ. පංචකාම රහත් කරගෙන ඉන්නේ. රහත්. දැන් මොකද වෙන්න ඕන? අරිහත් වෙන්න. කොහොමද කියන්නේ? දසහංගේ සමන්නාගතෝ අරිහතෝ. අරිහතෝ කියන්නේ හැමතැනම. මේ තින්නේ මෙතන කවුද? අරහත්. ඒ අරහත් සම්මා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. රහමෙර වලින් සියල්ලගෙම අයින් වුණා. දැන් අපිත් මේ යන්නේ මොකක් වෙන්නද? රහත් භාවයෙන් අයින් වෙලා අරිහත් වෙන්න යන්නේ. මේ කියනකොට හරි අමුතුයි වගේ. නේ. මේක තමයි කරන්නේ. ඇයි රහමෙර පස්සේ තාම දුවනවනේ. මේක දැනගත්තා. යන්නේ. ඒකෙන් අයින් වෙන්න පුළුවන් තරම්. ඔව්. ඔව්. දැන් ඒකෙත් ඔයකේ මතම තියෙනවා. උද්‍යංග මත්ත සමුදේ තියෙනවා. සමුදයත්තම තියෙනවා. හැබැයි මේ දැන් අපි හිතන්නකො මේ ගානක් හදන න්‍යාය දැනගන්නේ නැතුව ගාන හදන්න බෑනේ. අන්න අපිට වැරදුනේ මෙන්න මේකයි බුද්ධ ශාසනයේ න්‍යාය මේකයි කියලා සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සේදී ප්‍රඥාව පහළ වෙලා ඉවරයි. ඒක ආසාදී ආදීන නිස්සරණේ තතුසේ දැනගෙන ඉවරයි. එතකොට ඔහු සතර අපාගත වෙන ලෝභය, දේශය, මෝහය නිස්සරණය කරලා ඉවරයි. පහ කරලා ඉවරයි. දැන් ඔහුට තියෙන තව මොනවද? කාමරාග, රූපරාග, අරූපරාග, මානුද්දච්ච අවිද්‍යාව කියන හතක් තියෙනවනේ ප්‍රහීන කරගන්න. අන්නේ ටික ප්‍රහීන කරගන්න දැන් ඔහුට හැකියාව තියෙනවා. අර උපාදාන වෙන්න යන තැන උපාදාන නොවි අර චන්දරාගේ ගොඩනගන්න යන තැන අනිච්ච දැකලා ප්‍රහීන කරන ඥානය පහළ වෙලා ඉවරයි. එහෙනම් කියන උපාදානයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒතකොට පෘථජ්ජනෙක්ට බැරියයි. ඔහු උපාදානීය ධර්මයි, උපාදාන ධර්මයි වෙන් කරගන්න බැරි හැන්නේ. ඒකයි මම පටන් ගන්නකොට මේක කියලාම පටන් ගත්තේ දැන්. දැන් මෙතන කතා කරන්නේ නැහැ උපාදානීය ධර්ම. මෙතන කියලිම ආසාදී ආදී නිස්සාරණය. ඒතකොට දැන් මේක අපි හොයාගෙන හොයාගෙන දැන් එන්න ඕනේ අතන්ට එනකම්. උපාදානීය ධර්මයේ කොහොමද ආසාද ගොඩ නැගෙන්නේ කියන දැන් බලන්න මෙන්න මේකයි මට පෙන්වන්න ඕනකම තියෙන්නේ. සෝතාපන්න වෙනකොට එක දහම් කාරණේකුත් අරියත් වෙනකොට තව දහම් කාරණේකුත් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුදු වෙනකොට තව දහම් කාරණයක්ද තියෙන්නේ එකම දහම් කාරණේ. ඒකායන මග්ගෝ විසුද්ධිය කිව්වනේ. ඒකායන මම කියන්නේ එකයි තියෙන්නේ මොකක් හරියට. හැබැයි වැඩේ මුලින්ම දැනගන්න සෝදාපන්න වෙනකොට. අන්න දැනගත්ත කාරණිය දැන් තව දුරටත් රූපයේ ඉදිරියේ දකිමින් යනවා. මොකද මොකද දකින්නේ? Tamange හිත කෙලෙස් වලින් මිදෙන පැත්ත බව දකින්න. දකිමින් යනවා. රූපයේ ඉදිරියේ, සද්දයේ ඉදිරියේ, ගන්ධයේ ඉදිරියේ, රසයේ මිදෙමින් යනවා. දකිමින් යනවා. එතකොට සෝතාපන්න උත්තමයයි අරහත් උත්තමයයි අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේයි කවදාකවත් දහම් කාරණා දෙකක් අවබෝධ කරගෙන නැහැ. එකම දහම් කාරණේ අවබෝධ කරගෙන මේ එකම දහම් කාරණා. එකම දහම් කාරණේ නිවන් මාර්ගක තියෙන්න ඕනේ එක ක්‍රමයක් මොකක්ද? ඒතර ඒ ක්‍රමේ අරුණාම අනිත් ඔක්කොම තියෙන්න ඕනේ කොහෙද? ලෝකේ. අනිත් ඔක්කොම ක්‍රම තියෙන්න ඕනේ ලෝකෙනේ. එහෙම නැත්නම් අපිට ඒකායන මග්ගෝ විසුද්ධිය කියන්න විදියක් නැහැ. හැබැයි එකක් තියෙනවා මෙහෙම. යම් කිසි කෙනෙක් මේ ආස්වාදය දැනගන්න විදිය කෙනෙක්ට මේක හොඳටම තේරෙන්නේ රූපයෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේක වේදනාවෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේක සංඥාවෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේක සංකාරයෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේක විඥාණයෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒ රූපය රූප රූප පිළිබඳව කියනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට සද්ද රූප, ගන්ධ රූප, රස රූප. රූප ශබ්ද ගන්ධ වලින්. හැබැයි මේ අපි ගෝචර කරගන්න කාරණේකින්ම තමයි මොකද උපාදානීය ධර්මයට අයිති එකකින්ම තමයි මේක විස්තර කරගෙන යන්නේ. එහෙනම් මෙන්න අරහත් වෙනකම්ම වඩන්න තියෙන එකම කාරණය. එකම කාරණය. මේක තව ටිකක් විස්තර කරනවා සීල සූත්‍රයේ. සරියුත් මහරහතන් වහන්සේ. මොකද්ද කියන්නේ? සරියුත් හාමුදුරන්ගෙන් අහනවා සෝතාපන්න වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම ලෙස දකින්න. ඊළඟට අහනවා සකදාගාමි වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම ලෙස දකින්න. අනාගාමි වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න. අරියත් වෙන්න මොකෝ කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න. අරියත් වුණාට පස්සේ මොකෝ කරන්නේ? ඒත් අනිච්ච දුක්ඛ අනාත්ම තමයි. ඇයි පංචස්කන්ධය පංචස්කන්ධයත් එච්චරයි. පංචස්කන්ධයන් දිදුර වෙනවනේ. හරිය පිරුණම් පානකම් ඒත් එච්චරම තමයි. ඒක නිච්ච සුඛාත් නැහැ. ඒකත් එච්චරයි. එහෙනම් අර පංච උපාදානස්කන්ධයේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නට සෝවාන්. යන තවදුරටත් ඒක දකින්නකොට සකදාගාමි. තවදුරටත් දකින්න අනාගාමි. තවදුරටත් අරියත්. ඕමනේ යන්න තියෙන්නේ. මේක නිකන් මම පොඩි උපමාවකින් කියන්නම්. මෙන්න මේ වගේ වැඩක්. යම් කිසි කෙනෙක්ට පහේ ශිෂ්ටත්ව විභාගය ලියන්න ඉන්නකොට හොඳටම ගණන් පුළුවන්. එයාට එයාගේ සබ්ජෙක්ට් එක ගණන්. එයා 10 පන්තියේ වැඩ කරනවා. ඒත් ගණන් සබ්ජෙක්ට් එක. A level කරනවා. ඒත් ගණන්. මැත්ස් කරන්නේ. PhD එකට කරන්නේ ගණන්. පහේ ශිෂ්ටත්වෙත් ගණන්, O level වලත් ගණන්, A level වලත් ගණන්, කැම්පස් එකේ PhD එකටත් ගණන්. ගණන් කියන එක එකයි. හැබැයි පහේ ළමයට පුළුවන් ද 10 ළමයාගේ ගණන්. 10 ළමයට පුළුවන් ද A level ළමයාගේ ගණන්. A level ළමයට අර PhD කියව. නෑ. හැබැයි 10 ළමයට පහේ ළමයාගේ ගණන්. A level ළමයට පහේ 10 දෙකේම PhD එකේ කෙනාට අර තුනේ මේවා. සෝවාන් වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනත්තයි සකදාගාමී වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනත්තයි අනාගාමී වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනත්තයි අරියත් වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනත්තයි අර ගණන් වගේම තමයි හැබැයි සෝතාපන්න කෙනෙක්ගේ අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධයයි සකදාගාමී කෙනාගේ අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධයයි එකයිද දෙකක් හැබැයි සකදාගාමී වෙන්න සෝතාපන්න ඵලයේ ලැබපු අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධය ඕනද නැද්ද ඕන ඒ දෙකේම අවබෝධය ඕනේ අනාගාමී වෙන්න සියලු අවබෝධය ඕනේ අරිහත් වෙන්න. එහෙමද මේ කාර්ය? ඈ? ඔව්. අරිහතුන් වහන්සේ ඉන්නේ. ඔව්. ඔව්. තියෙනවා. එක දුකක් තියෙනවා. කායික දුක. කායික දුකක් එනවා. මානසික දුක නෑ. කායික දුකක් එනවා. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුබ පහන කියන සංඥා පහකින් යුක්තයි කියන්නේ. හරියට මාංශය. හරි. එතකොට මෙන්න මේකේ අපිට දකින්න තියෙන්නේ මොකද්ද? ඇත්තරම ආස්වාදයේ ආස්වා සූත්‍රය පෙන්නන මොකද්ද? ඇත්තරම අසුරුත මේ ටික මම ඔයාලට මම දැන් පෙන්නුවා. අසුරුත පෘතජනතේ මේ ආස්වාදයේ ආදීන නිස්සරණේ තත්ස නොදණී වේදනා සංඥා සංකාරවල මෙන්න මේක නොදණී සුතවතර ශ්‍රාවක තෙමේ රූපයාගේ ආස්වාදයට ආදීනවන් නිස්සරණයත් අතුසේ දනිය. මෙන්න මේක තමයි සුතවතර ශ්‍රාවකකුගේ අසුතව පුතඥයෙකුගේ අතර තියෙන වෙනස. රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදයේ ආදීනව නිස්සරණේ තතුසේ දන්නේ නැත්නම් ඔහු උපාදානීය ධර්මයි උපාදානයි දන්නේ නෑම තමයි. සුතවතර ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥානවල ආසාද ආදීව නිස්සරණේ තතුසේ දන්නවනම් ඔහු උපාදානීය ධර්මයක් දන්නවා ඒ උපාදානීය ධර්ම මත චන්ද රාගයේ ගොඩනගෙන විදියක් දැනගන්න වෙනවා මේ දෙකේ වෙනස වෙන්නේ බෑ ඔය විදිහේ එතකොට අපි තමන් තමන්ගේ හදවතට එකඟව බලන්න ඕනේ මෙන්න මේ ආස්වාද ආදී නිස්සරණේ තතුසේ දැනගන්නේ නැත්තම් ඇත්තටම බුද්ධ ශාසනය තාම අපි දැනගන්න ඕන කාරණේ දැනගෙන නැත්තම් කොහොම හරි ඒක දැනගන්න ඕනේ. කොහොමද මේ ආස්වාදයේ ගොඩනැගෙන්නේ? ආස්වාදයේ කියන එක වචනයක් විතරයි. ආස්වාදයේ කියන එක ඕන තරම් ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙනවා. තියෙනව නේද? නැද්ද? ඔය තියෙන ආස්වාදයේ ආස්වාද ඇඩ්වර්ටයිස්මන්ට් ඕන තරම් තියෙන්නේ. වචනේ දාලාම තියෙන්නේ. නැද්ද? ඔය තියෙන ඕන තරම් තියෙන්නේ. නුවරඑළියට එන්න වැඩි ආස්වාදයක් උදෙසා තියෙන්නේ. කන්ද උඩරට එන්න වැඩි ආස්වාදයක් උදෙසා ඒ කියන්නේ අන්තානි කඳු වැටි සිසිල් සුලං හමහම් වැඩි ආස්වාදයක් උදෙසා කාමර 30කින් යුක්ත මම කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න එකේ ඒ කියන්නේ වචනේ පාවිච්චි කරන්නේ ඇයි ලෝක සත්වයා හඹාගෙන යන්නේ ඔන්න ඕකත් එක්ක හන්දා දැන් මෙහෙම දැම්ම නම් ඇඩ් එක ආසාදේ උදෙසා එන්න ආදීනෝ බොහෝයි දැන් ඔන්නම දැම්ම නම් මොකෝ වෙන්නේ ඇඩ් එකක්. ඔය ටීවී එක ඇඩ්යක් දානවා ආස්වාදේ මාත්‍රයයි ආදීනෝ බොහෝ එන්න අපි හඳා. ඒකෙක්වත් නැහැ. හැබැයි ආදීන වචනේ සම්පූර්ණයෙන්ම අයින් කරනවා. අයින් කරලා මොකෝ කරන්නේ? ආස්වාදේ බොහෝයි. ආස්වාදේ බොහෝයි. ආදීනෝ පේන්නෙම නැහැ. පේන්නේ ඇයි? අර උපාදානීය ධර්ම වල ආස්වාද පොදු ගහලා තියෙනවා කියලා හිතාගෙන ඉතින් යනවා පොදි බැඳගෙන. උපාදානීය ධර්ම වලට නේද යන්නේ. රූප ශබ්ද ගන්ධ රස. ඒතර උපාදානීය ධර්ම වල ආස්වාද තියෙනවා කියලා තමයි ඇඩ් එකේ දාන්නේ. ඒතර අපි හිතනවා ආ එහෙ තියෙනවා. ඒ රූපේ තියෙනවා. අර සද්දේ තියෙනවා. අර ගන්ධේ තියෙනවා. අර ඒ හින්දා අපි යනවා මොකක් හොයාගෙනද? ඒ රූප ශබ්ද ගන්ධ රස ටික හොයාගෙන යනවා මොකද ඒවැ ආස්වාදිය තියෙනවා කියලා අද දැම්ම ඇඩ් එකක්. ඉතින් අපි මොකද කරන්නේ? අපි යන හොයන්නේ. අපි අර වගේ දැම්මොත් ඇඩ් එකක් ජීවිතේට මොකෙක්වත් නැහැ. ආස්වාදය මාත්‍රයයි ආදීන බොහෝයි කියලා ඇඩ් එකක් දැම්ම කොහේ හරි. ආයි මොකෙක්ක හොයාගන්න හම්බෙන්නේ නැහැ. එතකොට නිතර මේ ලෝකේ කරලා තියෙන්නේ මොකද්ද? ආදීනව වහනවා. ආදීනව වහනවා. ආසාදේ ගන්න උඩට. නේ. ආදීනව මම ඔය ආදීනව වහලා ආස්වාදේ උඩට ගන්න පොඩි ක්‍රමයක් කියන්නේ. පෙන්නන්න. අපි තව ඉස්සරහට විස්තර කරන්නේ වෙනවා උදාහරණ ගන්නකොට. අපිට ගේක කොන්ක්‍රීට් එකක් දාන්න ඕනෙලා තියෙනවා. ලොකු බිල්ඩින් එක කොන්ක්‍රීට් එකක්. මේ කොන්ක්‍රීට් එක දාන්න යනවා සිමෙන්ති කොට 100කුයි. හරි. මේ ගණන් මිනුම් වෙනස් වෙන්න පුළුවන්. මගෙන් ඒව අහන්න එපා. මම දන්නේ නැහැ වැලි කියුබ් එකට සිමෙන්ති කොච්චරද. එහෙම දන්නේ නැහැ මම. කවුරු හරි ඒක දන්නේ. ඔය වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි වැලි කියුබ් පහක් විතර යනවා. සිම මේ මොනවාද? ගලුත් යනවා. දැන් මෙන්න මේවත් ඕගයක් යනවා. නේද? මේවා අනන්න ඕනේ, ওই ටික කරන්න ඕනේ. කළා දැන් කොන්ක්‍රීට් එක කොන්ට්‍රැක්ට් අපි අපිට තමයි බිල්ඩින් ආයිති අපි කියන කොන්ට්‍රැක්ටරට අපිට මේ කොන්ක්‍රීට් එක දාලා අද කොහොම හරි අපිට මේක ඕනේ. කියනකොට අද රටේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට කිට්ටුයි. අධික රස්නයක්. අර ලේබර්ස්ලා ටික කියනවා අද නම් සර් මොනෝ කරත් කොන්ක්‍රීට් එක දාන්න බෑ. හරි අමාරුයි. එච්චර රස්නේ. අනිත් පැත්තෙන් කියනවා නෑ අපිට අද කොන්ක්‍රීට් එක දාන්න ඕනේ කොහොම හරි. හරි. කොන්ට්‍රැක්ටර් පොඩි උපයක් පොඩි ක්‍රමයක් කරනවා. මොකද කරන්නේ? අර දැන් අපි අර කොන්ක්‍රීට් අනන්න ඕනේ අර මිනිස්සු. වතුර අදින්න ඕනේ. ඒක උඩට ගෙනියන්න ඕනේ. මේක මහා දුක්ඛ ස්කන්ධයක්ම නේද? මේ වැඩපිළිවෙල. මෙන්න මෙහෙම තියෙද්දි අර මිනිස්සයා කියනවා කොන්ට්‍රැක්ට් මේ ලේබර්ස් ලට කියනවා හරි. බලට මම වෙන්දට 1500ක් දුන්නා. අද මම ඔබලට 2000ක් දෙනවා. නැත්නම් 2500ක් දෙනවා. මොකද කියන්නේ වැඩේ කරමුද? රයිට් සර් කරමු. වැලි අඩු වෙනවද? ගල් අඩු වෙනවද? සිමෙන්ති අඩු වෙනවද? අනන මහන්සි අඩු වෙනවද? ඉරව් අඩු වෙනවද? එකක්වත් අඩු වෙන්නේ නැහැ. 1000ට පුළුවන් වුණා මුළු ආදීනෝ වහන්න. එයා 1000ට පුළුවන් වුණා මුළු ආදීනවම වහන්න. පුළුවන් වුණාද බැරි වුණාද? කොහොමද ඔය අපිට වෙන්නේ? අද නයිට් එක කරනකොට පොඩ්ඩක්. කීයක් දෙනවද? නිදිමත. ආ 100ක් දෙන්න. 500ක් දෙන්න. ආ නෑ නිදිමත නෑ. දැන් කොහමද අර අර ගිය කොහොමද? අර නිදිමත ගියේ කොහමද? 500. 500 ආසාද. මෙන්න මේ වගේ තමයි අපිට තියෙන සියලු වැඩ පිළිවෙල ඔන්න ඔය කතාව තියෙනවා. එක එක විදියට নানা ප්‍රකාර විදියට එනවා මේක ඇදිලා නැහැ. හිතන්නේ නැති විදියට ඇදිලා ඉන්නේ. හැබැයි අර ආස්වාදයට හැකියාව තියෙනවා. වගේ. මේක තථාගතයන් වහන්සේ පෙන්වා දෙන උපමාවක්ම කියන්නම්. ඒකත් තේරුම් ගන්න. මිනිස්සෙක් ඉන්නවා බිලි බාන්න යනවා. මේ උපමාව නම් තථාගතයන් වහන්සේම දෙන උපමාවක්. ඒකයි මේක ගන්නෙ. මේ මිනිස්සයා බිලි බාන්න යනකොට අරන් යනවා මේ ආයිත්තම් හයක්. ආයිත්තම් කියන්නේ බඩු මුට්ටු හයක් අරන් යනවා. හොඳට අහගන්න කියන දේ. බිලි පිත්තක් අරන් යනවා. බිලී පිත්තට අමුණන්න නූලක් අරයි යනවා. ඔය නූලට අමුණන්න කොක්කක් අරයි යනවා. හරි? ඌව මේ මොකක් හරි අහුණාම ගහන්න පිහියක් හරි මොකක් හරි කෝටක් මේ පොල්ලක් හරි අරයි යනවා. ඌව දාගෙන ඉන්න මල්ලක් අරන් යනවා. ඇමක් අරයි යනවා. ಜಾති කීයක් අරන් යනවද? හයක් අරයි යනවා. මෙන්න මේ හය අරන් ගිහිල්ලා මේ හයෙන් මට කියන්න බිලී පිත්ත නූල කොක්ක අර උට ගහන පොල්ල හරි පී හරි මල්ල හරි මේ පහ මාළුවාට සැපගෙන දෙන දේවල්ද මරණය හෝ මරණයට සමාන දුකගෙන දෙන දේවල්ද මොකද හිතෙන්නේ සැපගෙන දෙන දේවල්ද මරණය හෝ මරණයට සමාන දුකගෙන දෙන දේවල්ද මරණය හෝ මරණයට සමාන දුකගෙන දේවල් කියලා ඕගොල්ලෝ කියනවා නෑ කියනවා. හරි. යනවා ගම් යූර ළඟට. දිලීපිත් ගහ ගන්න ගානවා නූල. ගැට ගන්නවා කොක්ක. දානවා වතුරට. දිලීපිත් නූල ගැට ගහගත්තා. නූල යග කොක්ක ගැට ගත්තා. කියන එක හොඳට අහගෙන ඉන්න. දානවා වතුරට. මාළුවෙක් අහුවෙනවද නැද්ද? මාළුවෙක් අහුවෙන්නේ නැත්තම් උට මරණයට හෝ මරණයට සමාන දුක දෙනවාද? හැබැයි ඔයගොල්ලෝ කිව්වා බිලිපිත නූල කොක්ක මරණයට උත මරණයට සමාන දුකක් දෙනවා කිව්වා. දුන්නද? දුන්නේ නැහැ. එහෙනම් අරගෙන ගා ගන්නවා යම. දැන් දානවා. දැන් මාළුවා අහු වෙනවද නැද්ද? දැන් මාළුවාට මරණයට උත මරණයට සමාන දුක දෙනවද නැද්ද? ඇත්තටම මරණයට හා මරණයට සමාන දුක දුන්නේ මාළුවාට අර පහද තනි ඇමද? ඇම මාළුවාට ආසාදද නැද්ද? එහෙනම් අපිට ඇහෙන් රූප ආස්වාදේ මරණයට හෝ මරණයට සමාන දුක දෙනවාමයි. කණෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පාස මනෙන් ධම්ම කියන ඉන්ද්‍රියන් 6ට හැම 6ක් දානවා ප්‍රශ්නේ තියෙන්නේ හැම 6 ගිලිනවා මරණය මරණයට සමාන දුකකට පත් වෙනවා මාළුවාට හැම හරි ප්‍රියද නැද්ද මාළුවාට හැම ප්‍රියද නැද්ද ප්‍රියයි කටුව කටුව ප්‍රිය නැහැ හැම එන ආදීනවේ නැමැති කටුව වහලා තියෙනවා ආස්වාදේ නැමැති ඇමෙන්. කටුව තිබ්බට මාළුවා හොෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ ආදීනවයක්ම තිබ්බනම් අපි මේ ගමන යන්නේ නැහැ. හැබැයි කටුව වහලා හැම ගහලා තියෙන්නේ. ඒ හින්දා අහු වෙනවද නැද්ද? අහු. නම් ආසාද මර උගුලේ අහු වෙනවාමයි. සතිමාර උගුලේ අහු වෙනවා. නේද? එහෙනම් යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද? එහෙනම් අර මාළු අර හැම හරි ප්‍රිය ජනකයි. ඒ හරි ප්‍රිය ජනකයි. ඒක මාළුවාට මන වඩනවා. අපිටත් රූප දකිනකොට මන වඩන. සද්ද දකිනකොට ඇහෙනකොට ගන්ධ රස ස්පර්ශ ධම්ම මන වඩන. මන වඩන ටික මොන හරි කර කැමති මොනව කරගන්නද? ලං කරගන්න. ඒව දුරස් කරනවට කැමති නෑ. මන වඩන්නේ නැතිව ලං කරගන්න කැමතිත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ. මන වඩන විදිය පෙන්වීම මොකෙන්ද? ඇමෙන්. එහෙනම් මන වඩන එක පෙන්වන්නේ කොතනින්ද? ආස්වාදේ. හැබැයි ආදීනෝ බොහෝ. එහෙනම් අර මෙන්න මෙහෙම ඇමකකට ලක් වෙලා අරම කට්ටකට උරුමකම් කියන්න සිද්ධ වෙනවා කියලා දකිනකොට මොකද වෙන්නේ? අර ඇම කෙරෙහි අර ආදීනව දකින්න දකින්න ඇම කෙරෙහි නිබ්බින්දති. බැඳෙන්නේ ඇයි? ආදීනව බොහෝ. මතක ඇති ගිය සතිය උදාහරණ හතක් කිව්වා. අර මස් කට්ට කන උදාහරණය කිව්වා. මස් කුටිය ගත්ත ගිජුලි හිණියගේ උදාහරණය කිව්වා. අඟුරු වලේ උදාහරණය කිව්වා. සිහිනේ උදාහරණය කිව්වා. උළුවත්තේ උදාහරණේ කිව්වා. අඟුරුවලේ උදාහරණේ කිව්වා. මොකද්ද ණයකාරයෙක්ගේ උදාහරණේ කිව්වා. මේ ඔක්කොම මොනවද? අර වෘක්ෂ ඵලයක නගින කතාව කිව්වා. අර ගෙඩි තියෙන හොඳ ගහක නගින කතාව කිව්වා. ඒ ඔක්කොම කියලා තියෙන්නේ මොකද්ද? ආදීනව බොහෝයි පෙන්නලා තියෙන්නේ. අරම ආස්වාදයක් පේනවා. හැබැයි ආදීනව බොහෝයි. එහෙනම් මේ ලෝකයේ අපි බලාපොරොත්තු වෙන ඉච්ඡාවේ ඉෂ්ට වෙනවද නැද්ද කියලා බලන්නේ. එහෙනම් මේ ආස්වාදී ආදී නිස්සාරණේ තතුසේ දැකලා විතරයි නිවන් දකින්නේ. මහා දුක්ඛ ස්කන්ධ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රේ නම මොකද්ද? නිකන් දුක්ඛ ස්කන්ධ නෙවෙයි මහා දුක්ඛ ස්කන්ධ. අපි ඉන්නෙත් මොකකද? ඈ? ද මහා සැනසීමකද? ආ මහා දුක්ඛ. ඒ හින්දා අපිට උත්තරේ කියන ওই සූත්‍රය ඇතුලේ. එක්තරා භික්ෂුන් වහන්සේලා වගේක් අන්න පරිබ්‍රාජිකයන්ගේ ආරාමයකට යනවා. ගියාම මේ පරිබ්‍රාජිකය අහනවා අපි කාමයේ ප්‍රහීණය පනවනවා වේදනාවේ ප්‍රහීණය පනවනවා රූපේ ප්‍රහීණය පනවනවා. මොනවද? කාමේ වේදනාවේ රූපේ ප්‍රහීණය පනවනවා අපි. කියලා පරිබ්‍රාජිකයෝ භික්ෂුන් වහන්සේලා ටිකට කියනවා. පරිබ්‍රාජිකයෝ භික්ෂුන් වහන්සේලා නැවත කියනවා බවත් ගෞතමයන් වහන්සේත් යන වහන්සලාගේ ශාස්ත්‍රවරයා. මේ භික්ෂුන් වහන්සලාට කියනවා උන්වහන්සේ කාමයේ ප්‍රහීණය පනවනවා, වේදනාවේ ප්‍රහීණය පනවනවා, රූපේ ප්‍රහීණය පනවනවා. අපිත් කරන්නේ මේක, උන්වහන්සේත් කරන්නේ ඕකමයි. අපි දෙගොල්ලෝ අතර කිසිඳු වෙනසක් නැහැ කියන. පරිබ්‍රාජිකය කරන්නේත් මොකද්ද? කාමයේ ප්‍රහීණය පනවනවා, වේදනාවේ ප්‍රහීණය පනවනවා, රූපේ ප්‍රහීණය පනවනවා. තථාගතයන් වහන්සේ කාමයේ ප්‍රහීණය පනවනවා රූපේ ප්‍රහීනිය පනවනවා වේදනාවේ ප්‍රහීනිය පනවනවා දෙකම එකම කතාව කියන්නේ දැන් මේ වික්ෂුන් වහන්සේලාට පොඩි ප්‍රශ්නයක් වික්ෂුන් වහන්සේලා එනවා බුදුහාමුදුර හම්බ වෙන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා මම ඊට ඉස්සෙල්ලා ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් අහන්න මෙතෙක් කාලයක් අහගත්ත සියලු දේශනා වලින් හෝ බණ වලින් හෝ කාගෙන් හරි පොතපතෙන් හරි මොකෙන් හරි දැනගෙන දැනගත්තේ කාමයේ අසුරු කරන්න කියලාද ප්‍රහිණ කරන්න කියලාද දැන් අහගත්තේ මොන හරි දැන් මෙහෙ ඇවිල්ලා නෙමෙයි මං අහන්නේ. දැන් ජීවිත කාලේ බණ අහලා තිනවනේ. මෙතේ කාලයක් තිස්සේ මොන මොන හරි. ඒ අහපු හැම එකකින්ම අහගත්තේ කාමයේ ඇසුරු කරන්න කියලාද ප්‍රහීන කරන්න කියලාද? ප්‍රහීන කරන්න කියලා. මොකද ඇසුරු කරන්න කියලා කියවනම් පරිබ්‍රාජිකයන්ටත් වඩා කොහේ හරි වෙන තැනක ඉන්න ඕනේ ඒකයි. ආ ප්‍රහීන කරන්න කියලානේ. වේදනාව ඇසුරු කරන්න කියලාද ප්‍රහීන කරන්න කියලාද? රූප ඇසුරු කරන්න කියලාද ප්‍රහීන කරන්න කියලාද? පරිබ්‍රාජිකය කිව්වෙත් මොකද්ද? බුදුහාඳුර කිව්වෙත් මොකද්ද? අපි ඉන්නේ කොයි ගොඩේද? අපි ඉන්නේ කොයි ගොඩේද? ඈ? අපි ඉන්නේ බවත් ගෞතමයන් වහන්සේගේ ගොඩේද? පරිබ්‍රාජිකයන් ගොඩේද? පරිබ්‍රාජිකයන් ගොඩේ. කොහොමද එහෙම කියන්නේ? පරිබ්‍රාජිකයන් ගොඩේ කියලා කොහොමද කියන්නේ? ඕන්න පොඩි උත්තරයක් තියෙනවා. ඉතින් එන්න ඕන උත්තරේ මොකක්ද දන්නවද? අපේ ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැහැ කියලා කියන්නේ. අපේ ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැහැ කියලා කියන්නේ. අන්න එහෙම කිව්වොන හරි සාධාරණයි. හරි. දැන් කවුරු හරි කිව්වොත් එහෙම බවත් ගෞතමයන් වහන්සේගේ ගොඩේ කියලා. එහෙම වුණා නම් ඉතින් ඒකටත් හරි උත්තරයක් තියෙන්න ඕනේ. නැත්තම් කියන්න බෑ නිකන් ඔය. මෙන්න මේ භික්ෂුන් වහන්සේලා ටිකටත් ওই ප්‍රශ්නේ එනවා. එහෙනම් භික්ෂුන් වහන්සේලා එනවා බුදුහාමුදුර හොයාගෙන. ඇවිල්ලා කියනවා පරිබ්‍රා අන්න පරිබ්‍රාජිකයන් කියන උන්න ඒගොල්ලෝ කාමයේ ප්‍රහීනේ පනවනවා වේදනාවේ ප්‍රහීනේ පනවනවා රූපේ ප්‍රහීනේ පනවනවා ඔබ වහන්සේත් කාමයේ ප්‍රහීනේ පනවනවා වේදනාවේ ප්‍රහීනේ පනවනවා රූපේ ප්‍රහීනේ පනවනවා කිසිදු වෙනසක් නැහැ කියලා කියනවා හරි ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා වැදගත්ම දේ මොකද්ද කියන්නේ මහණෙනි මා කාමයේ ප්‍රහීනය පැනෙව්වේ පනවන්නේ ආස්වාදය ආදීනව නිස්සරණය තතුසේ දැන වේදනාවේ ප්‍රහීණය පණවන්නේ ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ දැන. කාමේ රූපේ කාමේ වේදනාවේ ප්‍රහීණය පණවන්නේ ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ දැන. මා හෝ මාගෙන් අසා දැනගත සුතවත් ආර්ය ශ්‍රාවකෙක්ගෙන් හැරෙන්න මේ තුන් ලෝකයේ තුල ඔය විස ඕක විසදීමට සමතේ මේ තුන් ලෝකයේ තුල නොමැත. ඇයි එහෙම කිව්වේ? සෝතාපන්න වෙනකොට දැනගන්නේ මොකද්ද? ආස්වාදී ආදීම නිස්සනිත. ඔතනින් විතරයි ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. වෙන මොකෙන් අක්ක විසඳන්න බෑ. ඇයි ඔය පද ටික කියෝ කියෝ ඉන්නවා පරිබ්‍රාජිකයෝ. ඔය පද ටිකම කිය කී ඉන්න එදා ඉඳන්. රූප කියනවා, වේදනා ගැන කතා කරනවා, සංඥා ඔබ කතා කරනවා, කාමය ගැන කතා කරනවා. ඒකයි පරිබ්‍රාජිකයෝ ඔන්න ඒ කාමය ගැන දන්නේ නැතුව తాවකාලිකව අර මොකද්ද රබර් බෝලේ යට තියාගෙන ඉඳලා වගේ බ්‍රහ්මතලේ යන්නේ. කාම ලෝකයට අයිති නැති බ්‍රහ්මතලයක උප්පත්තිය ලබන්නේ. නැත්නම් කොහොමද යන්නේ? කාමයෙන් එතනට යන්න බෑ. කාමයෙන් අයින් වෙලාමයි යන්න ඕන. හැබැයි යන්නේ වතුර මේ රබර් බෝලේ වතුරට තියාගෙන ඉඳලා. ඒ හින්දා තථාගතයන් වහන්සේ කියනවා මෙහෙම වඩලා ගිහිල්ලා අන්න පරිබ්‍රාජිකයන්ට පුළුවන් නේව සංඥා නා සංඥා දක්වා යන්න. බ්‍රහ්මතල වල ඉහළම තලයට යන්න පුළුවන්. නේව සංඥා නා සංඥා දක්වා ගිහිල්ලත් මේ ආස්වාදය ආදීන නිස්සරණේ තතුසේ දැනගෙන නැති හින්දා පෙරලා නිරේට පැමිණෙන. තථාගතයන් වහන්සේ කියනවා ගිහි වතේ ඉන්න මාගේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කිසි දවසකත් එවැනි තත්වයකටපත් නොවේ. ඔහු ආස්වාදය ආදීන නිස්සරණේ තතුසේ දැනගෙන ඉවරයි. ඒක කියන්නේ හරිම දේ හරියට ගන්න. නැත්තම් මේ ආස්වාද මනෝගුලිය අපි අහුවෙනවාම තමයි. මේකේ තියෙන පාලි කොටස මම මේ පෙන්වුවේ ආස්සදා ආදීන නිස්සරණා එන්න මේක යථා භූත ඥානයක් න පජානාති තමයි මේ පාලි වල ගත්තාම තමයි ලස්සනට මේක තේරෙන්නේ බලන්න අසුත පෘතජනයාට තියෙන්නේ අස්සාදංච ආදීනංච නිස්සරණංච යථා භූතං න පජානාති අරගෙන තියෙන්නේ මොකද්ද ආස්සාද ආදීන නිස්සරණේ යථා භූතං පජානාති ඒ කියන්නේ ප්‍රඥාව පහළ වෙලා ඉවරයි න පජානාති උඩ කොටසේ තියෙන්නේ කියන්නේ අසුත පුතඥයාට ප්‍රඥාවක් නැහැ ප්‍රඥාවක් නැති තැන නිතරම මං ගිය සතියේ චුට්ටක් කිව්වා මනේන්ද්‍රියෙන් තමයි සියලු තීන්දුව తీරන ගන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය නැති හන්දා ආර්ය ශ්‍රාවකයාට ප්‍රඥා ඉන්ද්‍රියට එහැන් ගිය මේ මනේන්ද්‍රියට එහැන් ගිය ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වෙලා තියෙන හින්දා අර රූපයේ ඉදිරියේ වේදනාව ඉදිරියේ සංඥා වේදනාව ඉදිරියේ කාමයේ ඉදිරියේ ආස්වාදයේ උදා වෙන තැන අනිච්ච මෙනෙහි කිරීමේ ඥානය පහළ වෙලා තියෙන හින්දා නිස්සරණය කරන්න පුළුවන් හින්දා ඔහුට රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදය ආදී නිස්සරණ තතුසේ දන්න කෙනෙක් හන්ද උට මේක ප්‍රහීන කරන්න පුළුවන් වෙන හැකියාව එන්නේ ඔන්න ඔය හන්දා. මෙන්න මේකේ මෙන්න මේ කොටස තමයි වැදගත්ම කොටස. මේක පෙන්නලා ඕගොල්ලන්ට මම බ්‍රේක් එක දෙන්නම්. මෙතනට තමයි මට එන්න ඕනකම තිබ්බේ ඇත්තටම. ආස්වාදය ආදී නිස්සරණය කියන්නේ කීයද? කරුණු තුනයි. කරුණු තුනයි. චතුරාර්ය සත්‍ය කරුණු හතරයි. අමාරු දෙයක් හරියට තෝරගත්තොත් හරි හතර තුනට සම්බන්ධ කරනවා දැන්. හතර තුනට සම්බන්ධ කරනවා. හතර හතරකට සම්බන්ධ කරන්න ලේසි. මේ එයි අර පොඩි උන්ට දෙන්නේ මෙහෙම මේ පැත්තේ ටිකයි මේ පැත්තේ රූප ගලපන්න කියලා. හතරට හතරක් දුන්නොත් හතරට තුනක් දුන්නොත් ගලප ගන්න ගියාම ටික අමාරුයි නේද? දැන් ඔන්න වගේ වැඩක් තියෙනවා. මේ හතර ගලපනවා තුනකට. බලන්න කොහොමද ගලපන්නේ කියලා. පටිසම්භිදා මග්ගප්‍රකරණේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව. යන් රූපං පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදේති පහාන පටිවේදෝ මෙන්න මේකට කියනවා මොකද්ද? සමුදය සත්‍ය. මොකද්ද සමුදය සත්‍ය කිව්වේ? මෙන්න මේ අස්සාදයට කියනවා සමුදේ සත්‍ය. ඒ කියන්නේ අස්සාදය උදා කරගන්න වැඩපිළිවෙලට කියනවා සමුදේ සත්‍ය. දුක්ඛ සමුදේ සත්‍ය. ඒතර රූපම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං අස්සාදෝ කියන එකට තමයි බුද්ධ ශාසනය සමුදය ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ? රූපෙට බැඳෙන වැඩපිළිවෙල තමයි සමුදය සත්‍ය. ඊළඟට කියනවා මොකද්ද? යන් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්සාදිනෝ දුක්ඛ සත්‍යං. ඒක මොකද්ද? ආස්වාදයේ තමයි සමුදේ. ආදීනවේ මොකද්ද? දුක. දැන් අපි ආස්වාදයෙන් බැඳෙන්නේ දුක උදෙසාද සුව උදෙසාද? සුව උදෙසා ආස්වාදයෙන් බැඳෙනවා ආදීනෝ බොහෝයි කිව්වේ ඒකයි. ආදීනෝ දුක. ඒක තමයි දුක්ඛාර සත්‍ය. දැන් දෙකක් කිව්වා. සමුදය කිව්වා. එහෙනම් රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්ස. මේක මේකින් එක විස්තර කරනවා බය වෙන්න එපා. ඒ ආසාද වැඩ පිළිවෙලට තමයි බුද්ධ ශාසනයේ සමුදය සත්‍ය කිව්වේ. ඒ සමුදයෙන් උදා වෙන දුකට ආදීනවයට තමයි බුද්ධ ශාසනයේ දුක කිව්වේ. මෙන්න මෙතන කියන්නේ මොකද්ද? අනිච්චතෝ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා. මේ අනිච්චං කියන්නේ මොකද? මේ රූපෙත් එක්ක මෙන්න මේ මෙතන තියෙන වචනයක්. හරිද? මේ රූපෙත් එක්ක බැඳෙනවා. බැඳෙන වචනේ මෙතන තියෙන මොකද්ද? පටිච්ච. මම මේක වැඩිපුර තව විස්තර කරනවා දාණයෙන් පස්සේ පටිච්ච වෙනවා. ඉච්ච කිව්වේ. පටි කියන්නේ බැඳෙනවා. මොකෙන්ද බැඳෙන්නේ? කැමැත්තෙන් බැඳෙනවා. මොකක් උදෙසාද? සුවය සෝමනස්සයක් උදෙසා. සුඛං සෝමනස්සං. එහෙනම් රූපට අපි පටිච්ච වෙන්නේ මොකටද? සුඛයක් සෝමනස්සයක්. ඒ සුඛයේ සෝමනස්සේ ලැබෙනවා නම් මෙහෙම ආදීනවයක් ලැබෙන්න බෑ. මොකක්ද ආදීනවය? දුක. එහෙනම් අපි බලාපොරොත්තු වෙන සුවය, ඉච්ඡතාවය ඉෂ්ට වෙලාද නැද්ද? ඉෂ්ට වෙලා නැහැ. ඉෂ්ට වෙලා නැති යන්න මොකද වෙලා තියෙන්නේ? අනිච්චයක් වෙලා. දුක්ඛතාවයකටපත් වෙලා. හිත විපරීත ධර්මතාවයකටපත් වෙනවා. මේ කතා කරන්නේ හිතක් ගැන. මොනවාක් ගන්න නැති වෙන ඒවා ගැන නෙමෙයි. හිත මොකද වෙලා තින්නේ? විපරීතයක් වෙලා. විපරීත ධර්මතාවයකටපත් වෙලා. ඇයි ඒ? පිරිසිදුව තිබ්බ හිතක් අපිරිසිදු වෙලා. විපරීත ධර්මතාවයකට. අසහනයකටපත් වෙලා, පීඩාවකටපත් වෙලා, මා පෙලීමකට, දාහයකටපත් වෙලා, දුකකටපත් වෙලා. ඊළඟට මොකද්ද කියන්නේ? රූපස්මින් ඊට පස්සේ කියනවා චන්දරාග විනයෝ චන්දරාග පහනෝ ඉදන් රූපස්ස නිස්සරණන්ති. ඒකට මොකද්ද කියන්නේ? නිරෝධ සත්‍ය. සමුදය සත්‍ය, දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය. ඉතුරු එක. ඉතුරු මොකද්ද? මාර්ග සත්‍ය. මොකද්ද යටින් කියන්නේ? යං ඉමේසිතු සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාමෝ සති සමාධි සම්මා සංකප්ප තියෙනවා සම්මා වාචා තියෙනවා සම්මා කම්මන්ත තියෙනවා ආජීව තියෙනවා වායාම තියෙනවා සති තියෙනවා සමාධි තියෙනවා පේන්නේ නැත්තේ මොකද්ද සම්මා දිට්ඨිය පේන්නේ නැහැ සම්මා දිට්ඨිය පේන්න සම්මා සංකප්පේ හිත පිහිටන්නේ මේ සම්මා කම්මන් මේ මේ වායාමයේ හිත පිහිටන්නේ කොහොමද සම්මා දිට්ඨිය නැතුව? පුළුවන්ද? නෑ. මොකද්ද සම්මා දිට්ඨියෙන් පෙන්වන්නේ කිසතිය? සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤා. ඒක තමයි ප්‍රඥා. ප්‍රඥා තමයි සම්මා දිට්ඨිය. එහෙනම් මෙතන මොකද කරන්නේ? මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියෙන් ලබාගත් ඥාණය වෙච්ච අර ආස්වාදයේ උදා වෙන තැන අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනත්ත දේ අනත්ත විදියට ප්‍රඥාවෙන් දකිනකොට මොකද වෙන්නේ ආදීනවයෙන් අයින් වෙලා Nirodhe ලැබෙනවා ආදීනෙන් අයින් වෙලා එතකොට මේ යට කොටස තමයි සම්මා සංකප්පේ සම්මා වාචා මෙන්න මේක හිත පිහිටවන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ අර ප්‍රඥා ස්කන්ධය. ඉතින් ප්‍රඥා ස්කන්ධය නැත්තම් මේ ආස්වාදයේ උදා වෙන තැන මනේන්ද්‍රිය රජ කරනවා කිව්වේ ඒකයි. මනේන්ද්‍රිය රජ කරන තැන ආදීනවේ උරුම වෙනවාමයි. එහෙනම් ඒ ආදීනවෙන් නිදහස් වෙන්න තියෙන තියෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන්ද මනේන්ද්‍රියෙන්ද? ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙනම් බණපදේ හරියට අහගත්තා නම් ප්‍රඥා ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන තැන මනේන්ද්‍රිය අඩපණ වෙනවා. මනෙන්දී අඩපණවා කියන්නේ සසර ගමනට ආහාර නැතු වෙනවා. අර රූපයෙන් බලාපොරොත්තු වෙච්ච සරණ අයින් වෙලා ඒකත් එක හදන්න ගිය බව ගමනෙන් ඒකත් එක හදන්න ගිය බව ගමනක් තමයි සරන්න ගියේ ඒ බව ගමන උද්ද කරන තැනටපත් වුණා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කිව්වේ ඒක. ඒ ධර්මතාවය හේවත් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගත්තා. ධම්මෝ මේ සරණං. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්තෙන් අර උපදවා ගන්න ගිය සමුදය කරගන්න ගිය කෙලෙස් නිරෝධ කරන්න පුළුවන් බව දැනගත්තා. ඒක නිරෝධ කරා කෙලෙස් බින්දා සංගෝමේ සරණං මෙන්න මේ රූපෙත් එක්ක ගොඩනගන්න ගිය වැඩ පිළිවෙල ඇහැ රූපෙත් එක්ක ගොඩනගන්න ගිය අර චිත්තය අන්ධ වෙලා ගොඩනගන්න ගිය චන්දරාගයෙන් නිදහස් වුණා බාණයෙන් නිදහස් වුණා නිබ්බාන වුණා කියන්නේ ඒකයි. නම් චතුරාර්ය සත්‍යයි ආසාදී ආදීනෝ නිස්සාරණ. දැන් මේ මේකේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ සමුදය නිරෝධය මාර්ගය නේද? හා ධම්මචක්කේ. ඒ කියන්නේ ඒක ඇතුළේ කියලා තින්නේ මොකද්ද? ආසාද ආදීන නිස්සරණයම තමයි. ඒකම තමයි කියලා තියෙන්නේ. ඒකම තමයි. එහෙනම් මෙන්න මේක මේක තව දුරටත් මම දැන් දානෙට නතර කරනවා. නතර කරලා හරියටම මෙන්න මේ අස්සාදේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තෝරන්න ඕන. තව එක මංගුවේ එදා අනිච්ච විස්තර කරා දැනගන්න ඕන වචනයක්. අද නිබ්බින්දති විස්තර කරා. දාණයෙන් පස්සේ තව විස්තරයක් තව වචනයක් විස්තර කරනවා. වචන තුනක් කියලා ඉවරයි ඔන්න පස්වෙනි දවසේ එනකොට. ඔන්නේ වචන තුන තමයි ලියන්න පොත් ඕනේ නැහැ කිව්වේ. ඔය වචන පහ දන්නේ නැති හන්ද තමයි සසරක් යන්නේ. ඔය වචන පහ ටික දැනගත්ත ගමන් තමයි සසරෙන් නිදහස් වෙන්නේ. හරි. එහෙමනම් අපි දාහනේ අරගෙන පුළුවන් තරම් ඉක්මනට එන්න. ආ පොඩි ඉල්ලීමක් කරලා තිනවා අද මේ අද බස් ඒව මේව පොඩ්ඩක් අඩුයි කියලා හවස් වෙනකොට ඉන්න කට්ටියට යන්න පොඩ්ඩක් හතරමාර වෙනකොට වගේ නතර කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. හරි. මම මග පස්සට දාන්නත් බෑ. ඉතින් මොකෝ කරන්නේ ඉතින් කරන් තින්දි කරන්නත් වෙනවා. හරි හතරමාරට හරි කොහොම හරි නතර කරන්න උත්සාහ කරනවා. මේ ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා දැන් 12:45 වෙලාව කොහොම හරි පුළුවන් තරම් උත්සාහ කරලා එකහමාර වෙනකොට දාණය අරගෙන එන්න කාලය ඉතුරු කරගන්න. එතකොට මට හතරමාරවට ඉවර කරගන්න පුළුවන් වෙයි.